හොඳයි. එමනම් අපි දැන් මම හිතන්නේ කට්ටිය හුඟක් එකතු වෙලා ඉන්නවා. අපි මේ සාකච්ඡාව පටන් ගමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මේ මම බැලුවේ මේ කන්නාඩි උපමාව. මේ කන්නාඩි උපමාව ගැන ගොඩ ගොඩක් දෙනෙක් අහලා තිබුණා. ඉතින් ඒගොල්ලන්ට විස්තර කරලා දෙන්න කියලා තාම තේරෙන්නේ නැති කට්ටිය හිටියා. ඉතින් මොකද මේ උපමාව හරිම ගැඹුරු උපමාවක්. මේකෙන් ඇත්තටම මේකම ප්‍රමාණවත් මේ හරිම සරලව මේ අපිට ලොකු දහම් පරයයක් විග්‍රහ කරගන්න. ඒකට මේකේ සීමාවකුත් පෙන්වන්න බෑ. මේ මේ උපමාව ඇතුලේ තියෙන. එච්චරට ගැඹුරු උපමාවක් මේක අපිට අපිට ඕන විදියකට මේ උපමාව අරන් යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි බලමු උත්සාහ කරලා කොහොමද මේ උපමාව අපි මේ දහම් පරයයට ගන්නෙ කියලා. හරි? ඇත්තටම මේ හැම තැනම තියෙන උපමාවල් තමයි. හැම තැනම තියෙන කමටහන්. එතකොට මේ කණ්ණාඩි උපමාව විශේෂයක් තියෙනවා. මේ උප මේ මේ කණ්ණාඩි උපමාව මට මුලින්ම නම් ඇහුනේ ඇතරම අඟුණකොළ පැලැස්සේ අරණදම ස්වාමීන් වහන්සේගෙන් තමයි. හරි ඊට පස්සේ දැන් ගොඩක් ස්වාමීන් වහන්සේලා උපමාව පාවිච්චි කරනවා. එතකොට බුදු පියාණන් වහන්සේගේ කාලෙත් බුදු පියාණන් වහන්සේ අර ගඟකට අත්තක් ගඟකට අත්තක ඡායාවක් හොල්ල හොල්ල කරපු උපමාවම තමයි අද අපිට ගඟක් අවශ්‍ය වෙන්නේ අපිට කණ්ණාඩියකින් ඒ ඒ උපමාව විග්‍රහ කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ කණ්ණාඩියේ උපමාව කියලා. හරි? ඉතින් මේක මෙහෙම මේ මේක බොහොම සීරුවට අහගන්න. දැන් මේක ඇහිලා තියෙන ඕන තරම්. මේ ජීවිතය තුළ ඕගොල්ලන්ට මේ මේ දහම දහම ඕන තරම් ඇහිලා තියෙනවා. හරි? නමුත් මේක මේ ගලපගත්තේ නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ හැමෝම. ඒ කියන්නේ මේ හරියට මේ සෝතාවදානෙ දීලා අහගෙන ඉන්නේ ඉතින් මේ සෝතාවදානෙ දීලා හොඳට මේක අහගත්තොත් ඉතින් ඔබට මේක ඔබට ගලප ගන්න පුළුවන් පහසුවෙන්. ඉතින් මම ඒකට උදව් කරන්න. හරි? හැබැයි ඉතින් මේක තුලින් කෙනකෙනාට මේ ගැළපෙන තේරුම් ගන්න ප්‍රමාණය මට කියන්න බෑ ඔබට මෙච්චරක් මෙච්චරක් මෙහෙම කියලා. ඒක එක්කෙනාට එක එක්කෙනා මේකට අවධානය දීලා ඒක විග්‍රහ කරගන්න විදිහට තමයි කෙනකෙනාට මේ මේ උපමාව ගැලපෙන්නේ. හරි. ඉතින් අපි බලමු මේක හැමෝටම යම් හොඳ ඒ කියන්නේ Tamanට දැනෙන ප්‍රමාණයකට මේක ගලප ගන්න අපි උදව් කරමු. ඉතින් මෙහෙමයි. ඉතින් මේ උපමාවේ ඇතුලේ අර මම කිව්වා වගේ ලොකු ගැඹුරක් තියෙනවා. කෙනෙක් මේ උපමාව හරියට ලියා ගත්තොත්. එතකොට අර චචක්ක දේශනාවේ පෙන්නන ඒ කියන්නේ අටලොස් ධාතුව කියන දහම් පරයයම ලියා ගන්න පුළුවන්. හරි පහසුයි. හරිද? එතකොට ස්පර්ශයේ ස්පර්ශ වෙලා නැහැ කියන කතන්දරේ ඒක ලියා ගන්නත් හරීම ලේසියෙන් පුළුවන් මේ මේ උපමාව ඔස්සේ. හරිද? එතකොට එහෙමනම් මේ වෙන සිද්ධිය හරියටම මේ අපිට ලියා ගන්න තියෙන හොඳම තැනක් තමයි මේ කණ්ණාඩි උපමාව. හොඳයි අපි බලමු වැඩි කල් ගන්න නැතුව මම කිව්වේ ඔයගලන්ටත් අද පුළුවන් නම් කණ්ණාඩියක් ලෑස්ති කරගන්න කියලා. ඔයගලන්ට මේ සාකච්ඡාව ඇතුළත තුළ ඔයගලන්ට පුළුවන් ඒක තම තමන්ම ඒ වෙලාවේ ඒ ඒ ඒ පරීක්ෂණය කරගන්න. ඒ කරන ගමන් තමන්ට ඒක අත්විඳින්නත් පුළුවන්. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. අපි හැමදාම මේක අහලා ගිහිල්ලා ඕ මේ කණ්ණාඩිය ආ මෙහෙම මෙහෙම කියලා හිතුවට වැඩක් නැහැ. <clears throat> ඒක ලෙහා ගන්න ඕනේ. ඒතර මේ උපමාවකින් කරන්නේ අර මහා ලুকু දහම්පරියායත් ඒක වචන වලින් තොරව අවබෝධයකින් ලියා ගන්න එක. මේ උපමාවකින් කරගන්නේ. අන්න ඒකයි Taman දැනගන්න ඕනේ. හොඳයි. අපි දැන් මෙහෙම ගමුකෝ. අපි හිතමු මෙන්න මෙහෙම. දැන් දැන් මේ කණ්ණාඩියක් කියලා ගත්තාම බලන්න මේ කණ්ණාඩිය අජීවි වස්තුවක් හැටියට තමයි අපිට හම්බ වෙන්නේ නේ. මේ කණ්ණාඩිය දන්නේ නැහැ මේ කණ්ණාඩියට කණ්ණාඩියේ ක්‍රියාවලිය ගැන. නේද? කණ්ණාඩියට කවදාකවත් කණ්ණාඩිය හමු හමු නොවිච්ච ස්වභාවයක් තියෙන්නේ. නේද? එතකොට ඒ කියන්නේ මේ කණ්ණාඩියට විඥානයක් කියන එකක් අපිට පනවන්න බෑ. නේද? එතකොට මේ ඒක අර අජීවී වස්තුවක් හැටියට තමයි අපිට හම්බ වෙන්නේ. හොඳයි. දැන් අපි බලමු මෙන්න මෙහෙම. දැන් අපි හිතන් ඉන්නවා අපිට මේ ලෝකය ලෝකය හම්බ වෙලා තියෙනවා කියලා පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා කියලා මෙන්න මේ දැනගන්නවා කියලා මෙන්න මේ විදිහට අපිට ලෝකය හම්බ වෙලා තියෙනවා කියලා අපිට පේනවා. එතකොට මේක අපි හොඳට අපිට ওই විදිහට තමයි අපි ලෝකයක් අල්ලන් ආවේ. එතකොට මේ මේ ධර්මයක් නොතේරෙනකන් අපි ඔක්කොටම අපි ඔක්කොම හිටියේ ඔන්න උතන. නමුත් එතකොට දැන් මේ බුදු කෙනෙක් පහළ පහළ වෙන කාලේ කාලෙත් ඔන්න වගේම තමයි තිබුණේ තත්ත්වය. ඉතින් එක එක්කෙනා මේ ලෝකය මෙහෙමයි මෙහෙමයි කියලා එක එක විදිහේ වාද වලින් අරන් ගියානේ විඥානවාද නේද? එතකොට ඊශ්වරවාදය, එතකොට කර්මපතවාදය, භෞතිකවාදය මේ එක එක තැන් වලින් මිනිසු ඒ කියන්නේ එක එක න්‍යායන් ඔස්සේ මේ මේ මේ මෙහෙම දෙයක් වෙන්නේ මෙහෙම දෙයක් වෙන්නේ කියලා හැමෝම විග්‍රහ කරගෙන ගියා. නමුත් මේ සිදුහත් කුමාරයා ඉපගේ ඉපදීමත් සමග ඊට පස්සේ ඒ ඒ ඒ ඒ කාලෙත් ওই විදිහටම තිබුණා. ඊට පස්සේ ඒ ඉපදීමත් සමග ඊට පස්සේ මේ බුද්ධත්වය කියන එක මේ බුද්ධත්වයටපත් වෙච්ච කෙනෙක් ගැන කතා කරනවා. අන්න එතනින් ඉඳලා තමයි මේ සම්පූර්ණව මේ කතන්දරය වෙනස් වෙන්නේ. නේද? ඒකට එතනින් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ මේ වෙන සිද්ධිය අපි හිතනවා අපි අපිට ලෝකේ අහුවෙලා තියෙන තැනින් අපි අපි මේ දැනගෙන යන මේ විදිහට වෙන සිද්ධියක් නොවන බව. ඒක මේ සම්පූර්ණයෙන්ම වෙනස් කතන්දරයක් කියලා අපිට දැනගන්න හම්බ වෙන්නේ මෙන්න මේ ධර්මයේ අපි හොයාගෙන යනකොට. හරි අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේත් පෙන්වන්නේ ඔබේ අනුනුස්සීත ධම්මේසු කියලා. මම ඔබට මේ පෙර නොයසු ධහම දේශනා කරනවා කියලා. මොකද්ද මේ පෙර නොයසු ධහම? එහෙනම් ඒක අපි අහලා තිබිච්ච එකක්, දැනিলা තිබිච්ච එකක්, දැකලා තිබිච්ච එකක් නෙමෙයි අන්න ඒකයි. ඉතින් ඒක ඒක අවබෝධ කරගන්නත් පුළුවන්. මේ ප්‍රඥාවකට තමයි කියලා පෙන්නනවා. ඒ ප්‍රඥාවන්තින්ට තමයි මේක අවබෝධ කරගන්න පුළුවන් කියලා. එතකොට ඒකේ අර උපමාවක් පෙන්නනවා නේද? මේ නියපිටට එන පස්චුට්ටක් වගේ ටික දිනෙට තමයි මේක තීරණ නිදහස් වෙලා යන්නේ කියලා. ඈ එතකොට අනිත් ඔක්කොමල මේ මහ පොළොවේ පස් වගේ. ඉතින් එච්චර ප්‍රමාණයකට මේක නොතේරෙනකොට අර නියපිටට එන පස්චුට්ටකට වගේ තමයි මේ කතන්දරේ තේරෙන්නේ. ඉතින් එහෙනම් බලන්න මේක සම්පූර්ණ ප්‍රඥාගෝචර කතන්දරයක්. එහෙනම් අපිට මේ ඇහැ ඉක්මෝල යන්න වෙනවා. කන ඉක්මෝල යන්න වෙනවා. නහය දිව කය මේ අපි හිතන් ඉන්න හිත මේක ඉක්මවල යන්න වෙනවා මේ කතන්දරේ දකින්න. නේද? අපිට එහෙනම් මේ මේ මේ මේවා ඉක්මවල ගිය ඥානයකට තමයි මේක අහු වෙන්නේ. හරි. එහෙමනම් අන්නේ ඥානෙ ඔබට දැන් ඔබ දැන් ඒ ඥානෙ තමයි මේ වෙලාවට ඕන වෙන්නේ. හරිද? මේ කතන්දරේ දැක ගන්න. අන්න ඒකට කියනවා ප්‍රඥාව කියලා. එහෙනම් මේක නුවණින් දකින්න ඕන සිද්ධියක් තියෙන්නේ. ඉතින් ඒකද ඒක අපිට ලියා ගන්න අපි මේ කණ්ණාඩි උපමාව බලමු කොහොමද ලියන්නේ කියලා. මේකෙන් ලියා ගන්න කියලා. දැන් බලන්න අපි මෙහිම පේනවා කියන තැන. අපිට ලෝකයක් හම්බ වෙනවා පේනවා කියන ස්වභාවයකින්. එතකොට අපි අපි දැන් අපි දැනගෙන තියෙනවා පේන්නේ හැට කියලා. පේනවා කියන ස්වභාවයක්. ඒ කියන්නේ අපි මේ ජීවත් වෙනකොට අපිට දැනෙනවා මෙහිම. මේ ඒ කියන්නේ ස්වභාවයන් හයක් අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පෙනෙනවා කියන ස්වභාවයක් අපිට තියෙනවා. දර්ශනීය වෙන ස්වභාවයක්. ඇහෙනවා කියන ස්වභාවයක් අපිට හම්බ වෙනවා. ඊට පස්සේ මේ ගඳ සුවඳක් දැනෙන ස්වභාවයක් හම්බ වෙනවා. රස දැනෙන ස්වභාවයක් හම්බ වෙනවා. මේ ස්පර්ශ දැනෙන ස්පර්ශයක් දැනෙන ස්වභාවයක් හම්බ වෙනවා කයට. එතකොට ඒ වගේම අපිට මේ හිතන ස්වභාවයක් හම්බ වෙනවා. දැනගන්න ස්වභාවයක් හම්බ වෙනවා. ඒතකොට බලන්න එන මෙන්න මේ හය ආකාරයකට අපිට මේ මේ අපේ ලෝකය කියලා ගොඩනැගෙන්නේ ඔන්න ඔය වගේ හය ආකාරයකට. එතකොට හය ආකාරයේ ගොඩනැගෙන විදිය තව ටිකක් විග්‍රහ කරගත්තොත් එතනදී අපිට පේනවා අපි අර දැනගෙන තියෙනවා මෙන්න මෙහෙම පීන්නේ හැට ඇහෙන් පීන්නේ හැට ඇහෙන්නේ කනට එතකොට ගඳ සුවඳ දැනෙන්නේ නහයට රස දැනෙන්නේ දිවට ස්පර්ශයන් දැනෙන්නේ කයට මෙන්න මේ අපි මේ හිතන්නේ හිතෙන දේවල් වෙන්නේ සිතට කියලා. එතකොට මන්නේ එහෙනම් මේ මේ හය තුල තමයි අපිට ලෝකේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේක දැන් ওই තියෙන අපි සාමාන්‍යයෙන් දන්න තැන. ඊට පස්සේ අපි නොදන්න තැන ගැන තමයි දැන් අපි හොයන්න යන්නේ. මොකක්ද එහෙනම් මේ නොදන්න තැන? ඒතර බලන්න අපි දැන් බලනවා මෙහෙමද ඇත්තටම වෙන්නේ කියලා. දැන් අපි ඇහැ කියන තැන බලමුකෝ. ඔන්න ඇහැ කියන තැන අරගත්තාම දැන් බලමු අපිට ඇහැට පෙනිලා තියෙනවද කියලා ඉස්සල්ලාම. ඉස්සල්ලාම අපිට ඇහැට පෙනින්න නම් අපි හිතමු ඇහැයි රූපෙයි විතරක් තියෙන මොහොතක්. හරිනේ? දැන් දැන් තියෙන්නේ ඇහැට පේනවා නම් ඇහැයි රූපේ තිබිච්ච තැනදී ඇහැට පේන්න ඕනේ. එතකොට අපි බලමු ඒ හරහා අපිට එන යමක් හම්බ වෙන්න ඕනේ. දැන් බලමු අපි මේ වෙලාවේ ඔබට තද නිින්දක් ගිහිල්ලා තියෙන වෙලාවක ඔබගේ ඇහැ ඇරලා ඔබට ඔබ ඇහැරෙන්නේ නැති වෙන්න ඔබගේ ඇහැ ඇරලා යමක් ඔබට පෙන්නුවොත් ඔබට හම්බ වෙයිද? හොඳට කල්පනා කරලා බලන්න. එහෙම නැත්නම් මෙතන නිර්වින්දනීය වෙච්ච අය ඉන්නවනම් ඒ කියන්නේ මේ සිහිය නැති කරපු වෙලාවක ඔබගේ මොකද්ද නැති වුනේ මේ වෙලාවේ? අන බලන්න ඇහැ නැති වුන්නේ කන නහය දිව කය මේකක්වත් නැති වුන්නේ නැහැ. බලන්න මොහොතකට නිර්වින්දනය වෙච්ච වෙලාවක බලන්න අපි මේ යම් සම්බන්ධතාවයක් නතර වෙලා තියෙනවා මොලයක් එක්කනේ. එතකොට මේ සිත කියන ස්වභාවය මොහොතකට අපිට අයින් වෙලා තියෙනවා අපිට. එතකොට එතකොට මේ දැනගන්න ස්වභාවය අපිට අයින් වෙලා තියෙනවා. එතකොට බලන්න ඇහැ තියෙනවා. ඇහැ ඇරලා පෙන්නුවොත් මේ මොහොතක පේනවද? හොඳට බලන්න ඔබට එහෙම අත්දැකීමක් තියෙනවා. කන ගාවට කළා කතා කරොත් ඇහෙනවද මේ වගේ වෙලාවක? එතකොට ඔබගේ දිවට කට ඇරලා කටට මොනවා හරි දැම්මොත් ඔබට රසයක් දැනෙනවද? එතකොට නහය ගාවට ඔබ කැමතිම මොකක් හරි සුවඳක් අපිටම පර්ෆියුම් එකක් කියලා මේකක් ගැහුවොත් එහෙම ඔබට ඒ සුවඳ දැනෙනවද? එතකොට ඔබගේ කයට ස්පර්ශයක් දුන්නොත්, කෙනිත්තුවොත් ඔබට දැනෙනවද ඒ වෙලාවක? ඔබ අත ගෑවොත් ඔබට දැනෙනවද ඒ වගේ වෙලාවක? දැනෙලා තියෙනවද? හොඳට බලන්න. එතකොට බලන්න මේ මේ පහ ඇහැ කන නාසය දිව කය මේ පහ හරහා කිසිම දෙයක් ඔබට හම්බ වෙලා තියෙනවද? එතකොට බලන්න මේ මොහොතේ ඔබට සිතුවිලි ඇවිල්ලා තියෙනවද? ඔබට හිතිලා තියෙනවද මොනවාක්වත්? ඒ වගේ වෙලාවක අන්න බලන්න මේ හයම අරගත්තාම අපිට පේනවා මේ හයම එහෙනම් ඒ වෙලාවක ක්‍රියාත්මක වෙලා නැහැ. නේද? එහෙනම් බලන්න ඇහැට පෙනිලා නැහැ. සරලව බලන්න. ඒතර බලන්න ඇහැට පෙනිලා නැහැ. එතකොට ඇහෙන් ඇහෙන් දෙයක් හම්බ වෙලා නැහැ මේ මොහොතේ. නේ? ඇහෙන් ලෝකයක් සකස් වෙලා නැහැ. එහෙනම් බලන්න දැන් සිහි ආපු වෙලාවට ඔබ ඇහැරිච්ච වෙලාවට එතකොට ওই සිද්ධියම තමයි මලමිනියෙත් තියෙන්නේ. අපි දුමු දැන් දැම්මැරිච්ච කෙනෙක් කියලා. දැන් මැරිච්ච කෙනෙක් අපි ඇහැ ඇරලා පෙන්නනවා. එයා කැමතිම දෙයක්. එයා බෙදමු රත්තරන් බඩු වලට කැමති කෙනෙක් කියලා. එයාට මේ රත්තරන් බඩු ටික පෙන්නනවා එයා. දැන් එයාට හම්බ වෙනවද? අන්න බලන්න මේක බලන්න ප්‍රායෝගිකව. නමුත් අපිට මේ ඇහැ අරගෙන කෙනෙක්ට බද්ධ කරන්න පුළුවන් නේ. ආයි ඇහැ පෙනීම ලබා දෙන්න. පේනවා කියන ස්වභාවය ලබා දෙන්න. එහෙනම් බලන්න ඇහැට නෙමෙයි හම්බ වෙන්නේ. ඇහැ උපකරණයක් වගේ ක්‍රියාත්මක වෙන එකක් හැටියට අපිට දැන් ඔන්න පේන්න ගන්නවා. එහෙනම් මේ හිත ආපු තැන තමයි අන්න නිින්දෙන් ඇහැරුණා අන්න දැන් හිත වැඩ කරනවා අන්න සිහිය නිර්වින්දනය කරලා තිබිච්ච කෙනාට සිහිය අන්න දැන් හිත වැඩ කරනවා අන්න වැඩ කරනකොට අන්න පේනවා කියන ස්වභාවයක් එනවා දැන් දැන් දැන් අපි දැන් මේ මොනවද මේ මෙතන ඉස්සරහා තියෙන්නේ කියලා ඇහුවොත් අන්න කියන්න පුළුවන් කියනවා ආ මේ මේ මේකක් තියෙනවා අරකක් තියෙනවා කියලා කියන්න පුළුවන් දැන් බලන්න ඇහැ තනි වෙච්ච වෙලාවේ ඇහැ රූප කියන දෙක සකස් වෙච්ච වෙලාවේදී මේක වුණේ නැහැ එහෙනම් අපිට පේනවා ඇහැට නෙමෙයි පෙනිලා තියෙන්නේ කියලා ඇහැට තනියෙන් පේන්නේ නැහැ කියලා. තේරුණාද? එතකොට එහෙනම් ඇහැ රූප තිබුණට කවදාකවත් අපිට ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ හිත කියන දැන් හිත කියන කෑල්ල එන්නම් වෙනවා මෙතනට නේද? එහෙනම් අපිට පේනවා මේ පේනවා කියලා කියන්නේ හේතු හේතු හේතු ගානක එකතුවක්. එහෙනම් ඇහැ රූප චක්කු විඥාන කියන ඇහි කියන්නේ පේන හිත හැට ගන්නවා. මේ පේන හිත ආපු දැන තමයි මේ තුන එකතුව තමයි පේනවා කියලා කියන්නේ. අන්න එතකොට තමයි ඇහැ කියන එක අපිට හම්බ වෙන්නේ. පේනවා කියන ස්වභාවය හටගන්නකොට තමයි ඇහැ කියන එක අපිට එන්නේ. ඇහැට පේන්නේ කියලා. ඒ ඇහැ මොකද්ද? අන්න දැන් ඔබට පේනවා අපි මේ හිතන් ඉන්න මස් ඇහැට නෙවෙයි පේන්නේ. හේතු තුනක එකතුවකට තමයි පේන්නේ. ඒ පේන ස්වභාවය කියන තැන තමයි අපි මේ හිතන් ඉන්න හැටියෙන්නේ. අන්න ඒක තමයි අපිට මේ මෙතනදී ගලව ගන්න ඕනේ. එතකොට බලන්න එහෙනම් අපි ඉගෙනගෙන තියෙනවා පේන්නේ ඇහැට කියලා අන්න ඒ හැ තමයි ওই තියෙන්නේ. හරිනේ. එතකොට බලන්න එහෙනම් දැන් ඇහැ. ඔන්න දැන් ඔබ S2 පියා ගන්නවා. ඔබ ගාවිම ওই කණ්ණාඩියක් තියා ගන්නවා. කණ්ණාඩිය තියාගෙන ඉදිරියේ තියෙන වස්තුව ඔබ ඔබ ඉන්න ඔබ ඉන්න විදිහටම ඔබ ඔබගේ ඇස් යොමු වෙලා තියෙන විදිහටම කණ්ණාඩියත් අනිත් පැත්තට හරව ගන්නවා ඉස්සරහා දර්ශන වැටෙන විදිහට. වැටෙන විදිහට හරව ගත්තාම අපි හිතමු ඔතන CCTV කැමරාවකුත් ඔබ ඉන්න දැනීම හයි කරොත් ඔබ ඉන්න පැත්තේ ඉඳලා ඉදිරියේ තියෙන වස්තු ටික වැටෙන්න. හරිද? දැන් ඔන්න බලන්න ඔබ S2 පියාගෙන S2 අරිනකොට ඔබ මුකුත් හිතන්න එපා. හරි? අර දැන් තියෙන්නේ හරියට හිතන්න ඔබ අර රූපෙයි ඇහැයි රූපෙයි කියන ස්වභාවය විතරක්. ඇහැයි රූපෙයි කියන ස්වභාවය විතරක් අරගත්තොත් එහෙම ඔන්න බලන්න දැන් ඒක හරියට මෙන්න මේ වගේ. දැන් ඔය S2 වහලා S2 අරිනකොටම දැන් බලන්න ඇහැට වැටෙන්නෝ තියෙන සීමාවේ තියෙන ඔක්කොම ටික වැටිලා තියෙන්නේ. දුර ළඟ එහෙම කියලා එකක් නැහැ. මේ සියලුම දේවල් ටික දැන් ඔය ඔය කියන මේකට වැටෙනවා. දැන් කණ්ණාඩිය දිහා බැලුවොත් එහෙම කණ්ණාඩියටත් ওই විදිහටම වැටලා තියෙනවා. කණ්ණාඩියට වැටෙන්න පුළුවන් සීමාවේ කොච්චර ඈතක වුණත් මේ වැටෙන්න පුළුවන් සීමාවේ තියෙන ඔක්කොම ටික කණ්ණාඩියට වැටලා තියෙනවා. දැන් CCTV කැමරාව හරහා අපි බැලුවොත් එහෙම ආ මේකටත් ওই විදිහටම වැටිලා තියෙනවා. එහෙ වැටෙන්න ඕන ඔක්කොම. හැබැයි මේ බව කණ්ණාඩිය දන්නවද? මේ බව CCTV කැමරාව දන්නවද? අන්න ඔබ දැන් ඥාණයෙන් දකින්න මේ ඇහැ කියන තැනත් ඔන්න ඔය වගේ උපකරණයක්. ඇහැ දන්නෙත් නෑ මේ වැටිලා තියෙන දේවල් ගැන. එතකොට නමුත් ඇහැට මේ කණ්ණාඩියේ වැටෙනා වගේ ප්‍රතිබිම්බයක් වට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ආන්න මේ වගේ උපකරණයක්. හරි? එතකොට දැන් මේ මේ උපකර මේ දැන් මේ මේ උපමාව ඇතුළේ ඔබ පදිංචි වෙන්න එපා. මේ උපමාවෙන් ඔබ මේ ගැටේ ලියා ගන්න. අපි කරන්නේ ඒකනේ. අපි කරන්නේ මේ උපමාවක් දුන්නාම මේ උපමාවේ ඇතුළේ අපි පදිංචි වෙන්න යනවා. ඒක කරගන්න එපා. ඔබ කරගන්න ඕනේ මේ උපමාවෙන් ලෙහා ගන්න ඕන ගැටි ලෙහා ගන්න. ඒක ලෙහා ගන්න ඕනේ මේ ඒක ඒක තමයි ප්‍රඥාවෙන් දෙහා ගන්න ඕන තැන. ඒක තමයි නුවණින් දකින්න ඕන තැන. තව එකක් ඔබ හිතන්නකෝ මෙහෙම. දැන් මේ ඇහැට නම් පෙනිලා තියෙන්නේ. හරි දැන් ඔබ ලෝකයක් පාවිච්චි කරනවා මෙච්චර කාලයක්. ඔබට සමහරක් අයට අවුරුදු 15 අය වෙන්න පුළුවන් 20 අය වෙන්න පුළුවන් 30 අය වෙන්න පුළුවන් 40 50 60 70 මෙහෙම විවිධ වයස්කාණ්ඩ වල අය මෙතන ඇති. එතකොට බලන්න ඔබ මෙච්චර කාලයක් මේ ලෝකේ පරිහරණය කරපු ඇහෙන් ඇහැ ඔබ හිතනවා නම් එක ඇහක් තිබුණා මේ ඒ ඇහැම තමයි තාම ඒ ඇහැට තමයි පෙනුනේ මෙච්චර කාලයක්. ඕම හිතුවොත් හිත හිතුවොත් ඔබ බලන්න මේක ප්‍රායෝගිකද කියලා. දැන් බලන්න ඔබගේ ඇහැ එහෙම වුණොත් කෙනෙක්ගේ ඇහක් තව කෙනෙක්ට බද්ධ කරන්න පුළුවන්. හොඳට බලන්න. හොඳට ඥාණයෙන් බලන්න මේ. ඒතකොට ඔබගේ ලෝකයේ නේද මේ බද්ධ කරපු කෙනාට ඊට පස්සේ ඉඳන් හම්බ වෙන්න පටන් ගත්තේ. ඔබ දැකපු ලෝකය, ඔබේ දරුවෝ, ඔබේ මහත්තයා, ඔබේ ගේ, ඔබගේ වාහන, ඔබගේ දීපල මේ ඔබ දැකපු ලෝකය එහෙනම් අර අලුතෙන් මේ ඇහැ දාන කෙනාටත් ඒ විදිහටම ලෝකය හැදෙන්න පටන් ගන්නවා. <laughs> එතකොට ඔබගේ දැන් අපි හිතමු ඔබේ නෝනා කියලා. ඔබේ නෝනාව එයාගේ නෝනා හැටියට පේන්න ගන්නවා. ඔබේ දරුවෝ එයාගේ දරුවෝ හැටියට පේනවා. එහෙනම් මේ ඇහැට නිමි මේ ලෝකේ හම්බ වෙලා තියෙන. එහෙම විකෘතියක් වෙලා නැහැ නේ කොහෙවත්. එහෙනම් ඔබට පේනවා ඈ කියන්නේ උපකරණයක් පමණයි. ඒ කියන්නේ මේ හරියට CCTV කැමරාවක් වගේමයි. හරි? ඒ වගේමයි. එතකොට බලන්න එහෙමනම් එහෙනම් බලන්න අන්න කණ්ණාඩිය. මේ කණ්ණාඩියට ඔය වගේමයි. දැන් කණ්ණාඩියට වැටලා තියෙන ප්‍රතිබිම්බ ගැන කණ්ණාඩුවේ කණ්ණාඩිය ඉදිරිපිට තියෙන වස්තු වල ප්‍රතිබිම්බ වැටලා තියෙනවා කණ්ණාඩියට. දැන් මේ කණ්ණාඩිය දන්නවද මේ බව? කණ්ණාඩිය මේ කිසි දෙයක් දන්නේ නැහැ. ආන්න බලන්න. හරියට වතුරකට වතුරකට අපි හිතමු ගඟක් තියෙනවා මේ ගඟට එක එක ඡායාවන් වැටෙනවා. ඔබ එබෙනව එබෙන වාරයක් පාසා ඔබේ ඡායාව වැටෙනවා. නේද? හැබැයි මේ ගඟ දන්නවද ඒකව? අන්න ඒ වගේ. ඒකට හැකියාවක් තියෙනවා. ඒ ස්වභාවයට හැකියාවක් තියෙනවා යම් ප්‍රතිබිම්බයක් වැටෙන්න. ඒ වගේ දැන් මේ ඇහැ කියන තැනත් ඒ වගේ. ඒතර බලන්න මේ කණ්ණාඩියටත් ඒ හැකියාව තියෙනවා. එහෙනම් කණ්ණාඩිය කියන ස්වභාවයට අර ඒකට ඉදිරිපිට තියෙන වස්තු වල ප්‍රතිබිම්බ වැටෙන්න තියෙන හැකියාව තියෙනවා. අන්න ඒ හැකියාව තිබුණට හැබැයි මේ කන්නඩිය දන්නවද මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. කන්නඩිය දන්නේ නැහැ. ආන්න බලන්න. ඒතකොට බලන්න කන්නඩියට මෙන්න මේ වගේ මෙන්න මේ වගේ දේවල් තියෙනවද කියලා බලන්න. කන්නඩියට නිමිත්තක් තියෙනවද? ওই ඉදිරිපිට වැටලා තියෙන්නේ ආ මේසයක්, පුටුවක්, අන්න බිත්තියක්, ඈ ඔරලෝසුවක්. මේ මේ වගේ දේවල් ගැන කිසිම හැඟීමක් කිසිම දැනීම මේ කණ්ණාඩියට තියෙනවා. කණ්ණාඩියට නෑ. අන්න බලන්න ඔබගේ ඇහත් ඔන්න ඔය වගේමයි. ඔබගේ ඇහත් මේ ඉදිරිපිට තියෙන මේ වැටිලා තියෙන කිසි දෙයක් ගැන දන්නේ නෑ. ඒක අර කණ්ණාඩිය වගේ උපකරණයක් විතරමයි. උපකරණයක් විතරමයි. අන්න බලන්න. එතකොට එහෙනම් අර කණ්ණාඩියට නිමිත්තක් නැහැ, පුටුවක්, මේසයක්, අල්මාරියක්, බිත්තියක් ආලෝකයක් අඳුරක් මේ කිසිම කිසිම නිමිත්තක් නැහැ. අනිමිත්තයි. එහෙනම් බලන්න මේ ඇහැ කියන තැනත් මේ මාංශ චක්කු කියන තැනත් ඔන්න ඔය වගේ ස්වභාවයක්. එහෙනම් අපිට මේ කණ්ණාඩි උපමාවෙන් යමක් මෙතන එනවා. මොකක්ද දෙන්නේ? සසර වසන අතුරාවට ඇහැට කිසිම දෙයක් මේ ලෝකේ හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් බිත්ති පුටු මේස පොළොව අහස ආලෝකයේ අඳුර මේ කිසිම දෙයක් මේ ඇහැට ඇහැට හම්බ වෙලා නැහැ. ඇහැ දැනගෙන නැහැ එහෙම දෙයක් ගැන. ඒ කියන්නේ ඇහැ තියෙන්නෙම බලන්න ඇහැ තියෙන්නෙම Nirodhayක. ඇහැ කියන්නෙම හිස් ගයක්. හිස් ගයක්. එහෙනම් ඇහැට ප්‍රාර්ථනා එතකොට බලන්න කණ්ණාඩියට ප්‍රාර්ථනාවක් තියනවාද? අනේ අර වගේ පුටුවක් වැටෙන්න ඕනේ මට. ඒ වගේ ප්‍රතිබිම්බ තමයි වැටෙන්න ඕනේ අර වගේ මේස තමයි වැටෙන්න ඕනේ අර වගේ ආලෝක වැටෙන්න ඕනේ අර වගේ කාන්තා රූප තමයි මගේ කණ්ණාඩියට වැටෙන්න ඕනේ කියලා එහෙම දෙයක් තියෙනවා අන්න බලන්න ප්‍රාර්ථනාවල් නැහැ අප්පනිහිතයි ආන්න බලන්න එතකොට බලන්න මේ මේ කණ්ණාඩියත් මේ වස්තුවත් අතර තියෙන කිසිම ආත්මීය සාරයෙන් ගන්න පුළුවන් සම්බන්ධයක් තියෙනවා කිසිම සම්බන්ධයක් කිසිම සම්බන්ධයක් නැහැ අන්න බලන්න ශුන්‍යතයි එහෙනම් බලන්න අසාරම අසාර දෙයක් දැන් මේ කණ්ණාඩියේ වැටලා තියෙන පුටුවේ ඉඳගන්න ගියොත් එහෙම ඉඳගන්න පුළුවන්ද ඔබට? ඉඳගන්න බෑනේ. මේ මේසි කණ්ණාඩියට වැටලා තියෙන මේසි මේසි මේසි උඩින් මොකක් හරි තියලා ලියන්න පුළුවන්ද ඔබට? ඒ මේසි පරිහරණය කරන්න පුළුවන්ද? ඒ මේසි ඒ කෑම මේසයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. මොකක්වත් කරන්න බෑ. ඒක හරියට ඒක හරියට අපි අර ආලෝකයේ වැටෙනකොට අපි හිතමුකෝ පොල් ගහක් කියලා. මේ පොල් ගහට ආලෝකය වැටෙනවා මේ ගහේ හෙවණැල්ල වැටෙනවා පොළොවට අන්න ඒ වගේ තමයි ගහේ අර ගහේ හෙවණැල්ල පොළොවට වැටිලා තියෙනවා වගේ තමයි මේ කණ්ණාඩියට වැටිලා තියෙන ඡායාව. දැන් මේ ගහේ මේ මේ පොළොවට වැටලා තියෙන හෙවණැල්ලේ පොල් කඩන්න ගියොත් අපි මේකෙන් මේ ලී ලී ටිකක් ඉරා ගන්න කිව්ව කවදාකවත් කරන්න බෑ. අන්න ඒ වගේ බලන්න අසාරම දෙයක්. අසාරම දෙයක්. ඒක බලන්න එහෙනම් මෙන්න මේ වගේ ස්වභාවය. එහෙනම් බලන්න මේ ඇහැ කියන තැනට මේ ඇහැ කියන්නේ මේ කණ්ණාඩියක් වගේමයි. එතකොට දැන් ඔබට ඕක මේ විදිහට බලන්න පුළුවන්. දැන් ওই කණ්ණාඩිය සකස් කරගන්නවා අපි ඉස්සලම ඇහැ ගැන විතරක් බලමු. ඊට පස්සේ ওই උපමාව අපිට මේ ගලප ගන්න පුළුවන් කන නාසය දිව කය මන කියන ආයතන හයටම. හරි? ඉස්සලම අපි එකක් ලියා ගමු. එතකොට දැන් ඔබ ඔබ බලන්න ඔබේ කණ්ණාඩිය ඔබ මෙහෙම බලන්න. ඔබ වස්තුවක් දිහා බලන්න. නිකන්. ඔන්න මෙහෙම ඉදිරියේ බලනකොට ඔන්න දැන් වස්තු ටිකක් වැටෙනවා. හරිනේ? ඒ වස්තු ටික වැටෙන විදිහට කණ්ණාඩිය සකස් කරගන්න. සකස් කළා දැන් ඔබ මාංශ චක්කු වෙනුත් ඒ වස්තු ටික දිහා බලනවා. ඒ වගේම කණ්ණාඩියෙම ඒ වස්තු ටික දිහා බලනවා. හරිනේ? දැන් කණ්ණාඩිය සකස් කරගන්නවා අර වස්තු ටික ඉදිරියේ තියෙන වස්තු ටික වැටෙන විදිහට. ඊට පස්සේ ඔබ මේ මාංශ චක්‍රයෙන් බලනවා මෙහෙම. බලන ඉස්සරහ ඒදී ඒ වස්තු ටික දිහා බලනවා. ඔන්න ටිකක් වෙලා බලනවා. හරි. ඒ බලනකොට ඔබට පේනවා මෙන්න මේ විදිහට නේද? ඒ ඒ වස්තුව පේන මම අන බලන්න මේ මට පේන වස්තුවක් වස්තුව පේන මම මොකක් හරි කියලා අපි ඔබ ඔබ ගන්නකො හරි එතකොට බලන්න මේ වගේ දෙයක් ඔතන ඔබට තියෙනවා හැබැයි මේ පෙනීම මේ පෙනීම තුළ මේ මේ මේ දර්ශනීය වෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි මේ දර්ශනීය වෙන ස්වභාවයේදී ඔබට මෙන්න මේ ඥානිය ඉන්න ඕනේ. දැන් බලන්න මෙහෙම මාංශ චක්කුව ගත්තා කියලා ඇහැ දන්නේ නැහැ. ඔබට අර ඔක්කොම ටික හම්බ වෙන්නේ ඔබ හිතන බවක් තියෙන්නේ ඒ මොහොතේ. මේ පුටුවක් මේ මේ මේ අර අර වස්තුවක් මෙහෙම කියලා හිතන බවක් තියෙනවා. මම කියන්නේ ඒක නෙමෙයි. ඔබේ ඇහැ ඒ පැත්තට යොමු කරලා ඔබ හිතන්නේ නැතුව බලන්න හිතන්නේ නැතුව ඉන්න ඒ ඉන්නකොට ඒ වැටෙන දේ ගැන විතරක් අවධානය යොමු කරගන්න. අන්න මෙහෙම වස්තුව මෙහෙම වැටෙනහම ඔබ ඇහැ යොමු කරාම බලන්න ඒ ඉදිරියේ තියෙන සියලුම දේම දැන් ඇහැට වැටිලා තියෙන්නේ. ඔන්න ඔච්චරයි ඇහි ස්වභාවය. ඔන්න ওই විදිහට හිතන්නකො. හරි? දැන් බලන්න කණ්ණාඩියොත් ඔබ බලනකොට ඔබට පේනවා කණ්ණාඩියට අර මේ මාංශචක්කුව යොමු කරා වගේම ඒ විදිහටම මේ ඔක්කොම ටික වැටිලා තියෙනවා. එහෙනම් බලන්න මේ මේ මේ මාංශචක්කුවෙන් පෙනෙන ස්වභාවය අන්නාදීන් බලන ස්වභාවයක් දෙකම එකයි. එකම ස්වභාවයක් ඔබට පේනවා. හරිද? ඒ කියන්නේ මේ පෙනීම එකයි. එකම පෙනීමේ ස්වභාවයක් තමයි තියෙන්නේ. දෙකෙම බැලුවහම. හිත හිත උතන්ට ගන්න එපා. හොඳයි. අන්න ඒකයි මම කියන්නේ. මනෝවිඥානයේ දැනට ගන්න එපා. හිතන්න යන්න එපා කිසි දෙයක්. එතකොට බලන්න අන්න මේ දෙක ඔබ උතන ඔප්පු කරගත්තාම ඔබට පේනවා ඒක අර මම තව පාරක් ඔහොම බලන්න කියලා කිව්වේ ඔබට මේක මෙහෙමමයි කියලා ඔප්පු කරගන්න. එන මේ ඇහැ කියන්නේ උපකරණයක්ම බව ඔබ ඔප්පු කරගන්න. එහෙනම් බලන්න මේ කණ්ණාඩිය දන්නවද කණ්ණාඩියට මේ වැටලා තියෙන දේවල් ගැන කණ්ණාඩිය දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. අන්න බලන්න. එතකොට බලන්න මේ මාංශ චක්කුවත් ඔන්නෝ වගේ තමයි. එතකොට එහෙනම් බලන්න එහෙනම් මේ ඇහැ කියන තැන තියෙන උපකරණයක්මයි. එහෙනම් බලන්න ඔන්න දැන් බලන්න එහෙමනම් ඔබට එහෙනම් මේ ඉදිරියේ තියෙන යමක් හම්බ වෙනවා කියන තැන. අපි හිතමු ඉස්සරහා තියෙන යමක් පුටුවක් කියලා හිතමුකෝ. මේ පුටුව කියලා ඉන්නේ කොහොමද? ඇත කියන්නේ පුටුව කියලා. ඔන්න දැන් ඔබට කියනවා හරි S2 වහගන්න S2 අරගෙන ඉදිරියේ තියෙන වස්තු මොනවද තියෙන්නේ කියලා කියන්න කියනවා. පේන්නේ මොනවද කියලා කියන්න කියනවා. දකින්නේ මොනවද කියලා කියන්න කියනවා. දැන් බලන්න ඔබට ඕක ගැන කියන්න වෙන්නේ ඇහින්නේ. පේන්නේ ඇහැට නම් දැන් තව තව ගැටයක් ඔබ මෙතනින් ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ අර මං ඉස්සල්ලත් පෙන්නවා මේ ඇහැ කන නාසය දිව කය මන කියනකොට මේ හයට තියන්නේ කෘත්‍යයන් හයක්. එකකට එකකින් කරන එකක් තව එකකට කරන්න බෑ. ඒක ඔබට ප්‍රත්‍යක්ෂද කියලා බලන්න. මොකද මේ දැනුම් වල හිර වෙන්න එපා. මොකද මේ ඥානය කියන එක හරි සියුම්ම ගන්න ඕන එකක්. හරිද? එතකොට අද මෙතනින් ඔබ යන්න එපා මේ ඥානය නොගෙන. හරිද? එතකොට මේ තියෙන මේ ගැට ඔක්කොම ටික ලියා ගන්න. හරි? කොහොමද ඔබ ලියහගන්නේ? ඔන්න බලන්න. ඔබ බලන්න මේ පේනවා කියන ස්වභාවය තුල ඇහෙනවා කියන එක වෙනවද කියලා. පේන ස්වභාවයක් තුල ඇහෙනවද කියලා බලන්න. ඊට පස්සේ මේ ඇහෙන ස්වභාවයක් තුල පේනවද කියලා බලන්න. දැන් ඔබ ඇස් දෙක වහගත්තොත් එහෙම. අන්න බලන්න ඔබට ඇහෙනවා. හැබැයි ඔබට පේනවද? ඔබට පේන්නේ නැහැ. නේද? ආන්න බලන්න. ඔබට ඇහෙන ස්වභාවය එනවා කන් අරගත්තාම ඇස් දෙක වහගත්තාම පේන ස්වභාවයක් නෑ එතන. එහෙනම් බලන්න කනෙන් බලන්න බෑ. කනින් පේන්නේ නෑ. හරිනේ? දැන් දැන් අපි හිතමුකෝ දැන් කනෙන් අපි ඊට පස්සේ බලමු දිවට. දිව බලන්න දිවෙන් අපිට රසයක් එනවා කියලා අපි දැනගෙන තියෙන්නේ. බලන්න දැන් දිවෙන් කරන වැඩේ කනෙන් කරන්න පුළුවන්ද ඇහෙන් කරන්න පුළුවන්ද? නහයෙන් කරන්න පුළුවන්ද? කයෙන් කරන්න පුළුවන්ද? ඔය එකකින්වත් කරන්න බෑ. එහෙනම් මේ එකිනෙකට වෙනස් කෘත්‍යයන් හයක් තමයි මේ හයෙන් වෙන්නේ. හරි මේක ඥානයක් මේක ඥානයක්. මේක ඥානයක් හැටියට ඔබට ඔබට එන්න ඕනේ. එහෙනම් බලන්න එහෙනම් මේ පේනවා කියන තැන ඒ ස්වභාවයේදී ඇහෙනවා කියන එකක් එතන ගන්න බෑ. එතන එහෙම එකක් වෙන්නේ නැහැ. ඇහෙන් ඇහෙන් අහන්න බෑ. නේද? එහෙනම් බලන්න දැන් මේ කම් බීරියගේ ඇස් තියෙනවා. ඇහෙන්නේ නැහැ. ඇස් අන්ධායට කන් තියෙනවා. පේන්නේ නැහැ. දැක්කද? එහෙනම් කණින් බලන්න බෑ. හරිනේ? ඔබ මේ ඔබ මේ දකින ප්‍රායෝගික ලෝකය මෙතනින් ඔබ ගලප ගන්න. එතකොට එහෙනම් ඔබට පේනවා එහෙනම් මේ ඇහෙන් කරන දේ අනිත් පහෙන් කිසිම එකකට කරන්න බෑ. කනෙන් කරන ක්‍රියාව කිසිම එකකට කරන්න බෑ. දිවෙන් කරන ක්‍රියාව කිසිම එකකට කරන්න බෑ. නහයෙන් කරන ක්‍රියාව කිසිම එකකට කරන්න බෑ. කයෙන් කරන ක්‍රියාව කිසිම එකකට කරන්න බෑ. හිතෙන් කරන ක්‍රියාව කිසිම එකකට ආයි කරන්න එන ඔබට පේනවා මේ වෙනස් කෘත්‍යයන් ටිකක් තමයි මේ හයෙන් කෙරෙන්නේ. හරිනේ? එතකොට ඔන්න ඔය අවබෝධය ඔබට මම හිතනවා ඇති කියලා. හොඳයි. දැන් අපි බලමු තව ටිකක් එහාට මේ කතන්දරේ. තව ටිකක් ඔබ බලන්න. ඔන්න ඔතනදී දැන් එහෙනම් ඔබට පේනවා මේ ඇහැ කියන තැන ඇහැට සසර වසනා තුරාවටම කිසිම දෙයක් ඇහෙන් හම්බ වෙලා නැහැ. ඇහැට හම්බ වෙලා නැහැ. ඇහැට ලෝකයක් කවදාකවත් හම්බ වෙලා නැහැ. ලස්සන කැත හොඳ නරක මේ බලන්න මේ කියන්නේ ප්‍රිය අප්‍රිය ඒ කියන්නේ දුර ළඟ මේ කියන කිසිම දෙයක් මේ ඇහැට කවදාකවත් හම්බ වෙලා නැහැ. එහෙනම් ඇහැ කියන තැන තියෙන්නෙම හිස්ම හිස් ගයක් කියලා ඔබට පැහැදිලි වෙන්න ඕනේ. හරිනේ. නමුත් එහෙනම් බලන්න දැන් ඔබට මම පේන දේවල් දකින දේවල් ගැන කියන්න කිව්වොත් බලන්න ඔබට කියන්න වෙන්නේ ඇහෙන්නේ. නමුත් ඇහැට එහෙම එකක් හම්බ වෙලා නැහෙනි. එතකොට එහෙනම් බලන්න ඔබ දැන් ওই කියන එක මොකක්ද කියලා බලන්න. දැන් අපි හිතමුකෝ. හරි මාත් එක්ක කෙනෙක් දෙන්නෙක් එකතු වෙන්නම දැන් කවුරු හරි කවුරු හරි කෙනෙක් එකතු වෙන්නකෝ මාත් එක්ක. හරි කවුරු හරි එක්කෙනෙක් එකතු වෙන්න. එතකොට අපි එයත් එක්ක මේ කතන්දරේ කතා කරගෙන යනවා. හරි. දයාලතා නේද? ඔව්. ඔබ එකතු වෙනවද මාත් එක්ක එහෙනම්? ඔව් ඔව් මහත්තයා. හොඳයි. පොඩ්ඩක් සද්ද පොඩ්ඩක් වැඩි කරනවා. වැඩි කරගන්නවද? මම කතා කරන එක ඇහෙනවද පැහැදිලිව? ඇහෙනවා ඇහෙනවා පැහැදිලිව. ඔව් මට ඔබතුමිය කතා කරන එක නම් බොහොම හිමින් ඇහෙන්න ඉන්න බලන්න. ඔබතුමිය කතා කරන එක අනිත් අයට ඇහෙනවද මේ තුමිය කතා කරන එක? ඔව් මහත්තයා. ඇහෙනවා ඇහෙනවා නිශාන්ත මහත්තයා. පැහැදිලි වෙහෙනවද? පැහැදිලි වෙහෙනවා. ආ හොඳමයි. හොඳමයි. එහෙනම් අපි මේ දයලතා මහත්මියගෙන් මහත්මියත් එක්ක මේ මේ ටික කතා කරගෙන යමු. තව ඕන්න තව එක්කෙනෙක් එකතු වෙන්න. හරිද? හොඳමයි. එතකොට අපි බලමු දැන් මෙන්න මෙහෙම. දැන් බලන්න දැන් දයලතා මහත්මියට මම කිව්වොත් ඉදිරියේ තියෙන දේවල් ගැන කියන්න කියලා දයලතා මහත්මියට කොහොමද කියන්න වෙන්නේ? දකින්න දේවල්, පෙනෙන දේවල් ගැන කියන්න කිව්වොත්. ඉදිරියේ තියෙන දේවල් තියෙන්නේ ඔක්කොම මම හිතන දේවල්. හිතන දේවල් නේද? ඒක ඒක හොඳටම පැහැදිලිද ඔබතුමියට? ඔව් හොඳටම පැහැදිලි. එතකොට හිතෙන දේ ඇහෙන්ද හිතෙන්නේ? ඇහැට කවදාකවත් හිතෙනවද? කවදාවත් හිතෙන්නේ නැහැ. කවදාකවත් ඇහැට හිතෙන්නේ නැහැ නේද? අන්න බලන්න. එහෙනම් පෙනෙනවා ඇහෙනවා කියන තැන අපිට මෙච්චර කාලයක් අපි දන්නේ නැති රහසක් එළි වෙනවා මොකද්ද? එතන තියෙන හිතෙන බවක් නේද? ඔව් හිතෙන බව. එතකොට අපි කවද අපිට ඇහෙනවා පෙනෙනවා කියන ඒ කියන්නේ මේ පෙනෙනවා දකින්නවා කියන තැනක් අපිට අපි ලෝකේ පරිහරණය කළා තිබුණා නම් මෙච්චර කල් සම්පූර්ණ මුලාවක නේද අපි ඉඳලා තියෙන්නේ. ඔව්. ආ දැන් අපිට පේනවා නේද මේ වෙනස්ම ඇහැකින් අපි මේක දකිනකොට මේ ප්‍රඥා ඇහෙන් දකිනකොට අපිට පේනවා නේද අපිට කවදාකවත් පෙනෙනවා ඇහෙනවා නෙමෙයි හිතෙනවා කියන එකක් තමයි තියලා තින්නේ කියලා. ඔව් එතනකමයි පෙනෙන්නේ අපිට දැනෙන්නේ. හරියටම හරි. එතකොට එහෙනම් ඇහැ කණ්ණාඩියක්මයි කියන එක කොහොමද ඔබට? ඒක එහෙමමද? එහෙමමයි ඇහැ කණ්ණාඩියක්මයි. ඇහැ කන්නාඩියක්ම අයිනේ හරියටම හරි. එතකොට <laughs> ඇහැට කවදාකවත් නිමිත්තක් හම් වෙලා තියෙනවද? අම්මා තාත්තා පුටු මේස ඉර හඳ ආලෝකය මේ වගේ කිසිම දෙයක්. කිසිම දෙයක් වෙලා නැහැ. අවදාකත් හම්බ වෙලා නැහැ. අනිමිත්තම ස්වභාවයක් ඇහැ තියෙන්නේ නේ. හරි නේද? ඔව්. ඔව් නිමිත් ගන්න බෑ. ගන්න බෑ. එතකොට බලන්න එහෙනම් ඇහැට කවදාකවත් ප්‍රාර්ථනාවල් තිබිලා තියෙනවද? අර වගේ අයව දකින්න ඕනේ, අර වගේ දේවල් පේන්න ඕනේ. මේ වගේ දැකලා තියෙනවද? හම්බ වෙලා තියෙනවද? නෑ නෑ. අවදාකත් හම්බ වෙලා නෑ නේද? එහෙනම් අප්පනිහිතයි නේද? එතකොට ඇහත් ඇහැට කවදාකවත් කිසිම දෙයක් එක්ක කිසිම ආකාරයක සම්බන්ධයක් තිබිලා තියෙනවද? හොඳට බලන්න. නැහැ. නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. එහෙනම් බලන්න ශුන්්‍යත. එහෙනම් ඇහැ කියන තැන මොකද්ද? ඔව්. මහත්තයා සමාවෙන්න මේ ඇහැ දැන් කන්නඩියයි ඇහැයි මහත්තයා. එතකොට දැන් ඔබතුමා කියනවා කන්නඩිය ඒ වස්තුන් වලට පේන ආකාරයට හරව ගන්න කියලා. එතකොට මහත්තයා අපේ ඇහත් ඒ වගේම තමයි අපි මේ වස්තුව දිහා ඔහොම ඇහැ කැරකුවට මහත්තයා ඒ වස්තුව ඒ නමයි ඒ ඒ ඒ වස්තුව අඳුන ගන්න තැන නේද උතන අහුවෙන්නේ. නැත්නම් වස්තුව දිහා ඔහොම ඇහැ බෝලේ හිට මෙහෙට කැරකුවට ඒක මේ එතනදී උපාදානයක් වෙන්නේ නැහැ නේද මහත්තයා? හොඳට ඔන්න ඔතනදී මෙහෙම බලන්න. දැන් ඔබට ඒ වස්තුව දිහා බලන්න කියනකොට ඇහැද හැරෙන්නේ හිතද හැරෙන්නේ? ඔක දැනගන්නේ කවුද? මේ වෙලාවේ. අපි උතන්ට එනවා. තාම හරි. ඒ කියන්නේ දැන් ඔබට ඔය කියන පණිවිඩය ඇහින්නේ කොහෙන්ද? ඇහෙන්ද ඇහින්නේ කනෙන්ද? නහයෙන්ද දිවෙන්ද කයෙන්ද කොහෙන්ද දැන් ඕක වෙන්නේ? හිතේ හිතේ මත හිත තමයි කැරකෙන්නේ. මේ බෝලේ කරකවන්නේ හිතම තමයි. හරියට හරි ඔබට තේරුණාද? දැන් ඔබට තේරුණාද මේක මේකේ අන්තිමට එනකොට කන්නඩියයි ඇහැයි තමයි ගත්තේ. ඒ බෝලේ තමයි ගත්තේ. බෝලේ තමයි මං ඇහැට මේ කන්නඩියයි දෙක තමයි ගත්තේ. ඒකට ඒක කරකවන්නේ හිත තමයි. අන්න හරි. එතකොට බලන්න ඒක කරකවනවා කියන එකත් තව ටිකකින් තේරෙයි. ඒක මොන මුලාවකද ඒ ඉඳලා තියෙන්නේ කියලා. එතකොට බලන්න ඔබ කරකෝලා තියෙන්නේ කොයි ඇහැද කියලා. හරි තාම එතනට අපි ආවේ නෑ. අපි එවනවා. විවින් සැරේ එතනට. හොඳද? ඒ කියන්නේ ඔබට පස්සේ තීරේ මේ කතන්දරයේ ඇතුලේ තියෙන කවදාකවත් අපිට අහු නොවන කෑල්ල. හරි? අපි ඒක ලිහමු. ඕක අපි කතා කරලා තියෙනවා. අපි අදත් ඒක ලියාගෙන යනවා. එහෙනම් ඔබට පේනවා නේද? ඔය ඇහැ කියලා ඔබ හිතන් ඉන්න එකක් තියෙන්නේ කියලා. ඔබට ඇහක් තියනවා කියලා කොහොමද දන්නේ? ඇහැ කියනවාද මම මෙහි මට පේනවා මම මෙතන ඉන්නේ කියලා. මේ මම මෙහි කියලා දැන් අහලා බලන්න. ඇහැ ඔබ කොහෙද කියලා. හොඳට බලන්න. ඔබට ඇහක් තියෙනවා කියලා ඔබ දන්නේ කොහොමද? ඔබට ඇහක් තියෙනවා කියලා කොහොමද දන්නේ? ඔබ ওই දැනගෙන තියෙන ඇහැ මොකද්ද? අන්නේ ඇහැ තමයි මේ වෙලාවේ පිළිසිඳ දැනගන්න ඕන. ඒ ඇහැ කොහින්ද ඔබට හම්බ වෙලා තියෙන්නේ? ඇහත් හිතට නේද හම්බෙලා තියෙන්නේ. අන්න හරි. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ ඔය තියෙන්නේ මනෝ ඇහැ. ඔව්. ඒ කියන්නේ ඔබට මනෝමයෙන් ඒ කියන්නේ ඔබට පේනවා කියන ස්වභාවය දැන් හම්බ වෙන්නේ මනින් නේද? හිතින් නේද? අන්න හරි. එතකොට බලන්න ඒ පේනවා කියන ස්වභාවයම තමයි අන්නේ පේනවා කියන ස්වභාවයට තමයි ඇහැ කියලා දාගෙන තියෙන්නේ. ඒක කොහෙන්ද දාගෙන තියෙන්නේ ආයි? ඔව්. ඒකත් ඉතින්ම දාගත්ත එකක් නේද බෝලේ ඇහි බෝලේ ඒක කොහෙන්ද ඒකත් එතනින්ම තමයි නේද අන්න බලන්න එතකොට බලන්න එතකොට අපි බලමු අන්තිමට කරකෝල තියෙන ඇහැ මොකක්ද කියලා <laughs> හරි අන්න ඒක දැනගන්නකොට තමයි අපිට මේ කණ්ණාඩිය ෆොලේ ගන්න හිතෙන්නේ ඒ කරකෝල කියන්නේ හිතම නේද හොඳයි හොඳයි අපි ඔහොම යන් හොඳයි හොඳයි ඒ ඒ වගේ එහෙම තමයි අපි එන්න ඕනේ. එතකොට තමයි මේකට හොඳට ලස්සනට ලිහින්නේ. හරි? එතකොට බලන්න එහෙනම් මේ කණ්ණාඩි උපමාවෙන් අපිට පේනවා මහ ගැඹුරු තැනකට අපිට යන්න පුළුවන් කියලා. හරි? එතකොට එහෙනම් අපි කීප දෙනෙක් විතරක් එකතු වෙමු. ගොඩක්ම එකතු වෙන්න එපා. මොකද එතකොට අර අපිට මේ අපි තුන් හතර දෙනෙක් කියලා අපි මේ හතර දෙනා යා. තුන් හතර දෙනා. හරි? එතකොට එහෙමනම් දැන් බලන්න දැන් ඔබට එහෙනම් ඔබට එහෙනම් පේනවා දකිනවා කියන තැන කවදාකත් එහෙම දෙයක් නෙමෙයි හිතෙනවා කියන තැනක් තමයි තිබිලා තියෙන්නේ. හරිද? එහෙම තැනක් තමයි ඔබට තිබිලා තියෙන්නේ. එතකොට බලන්න එහෙනම් අපි තව තව තව තැනක් බලමු. ওই විදිහටම. එතකොට බලන්න එහෙනම් දැන් ඔන්න බලන්න ඇහැ රූප චක්කු විඥාන. අන්න ඇහි හිත. දැන් බලන්න ඔබට සිහිය නැති වෙලාවක ඔබට තද නිින්දකින් වෙලාවක එහෙම නැත්නම් මලමිනියක මෙතනදී ස්වභාවය ඇහැ රූප කියන ස්වභාවයේදී ලෝකයක් හම්බු වෙන්නෙම නැහැ. පේනවා කියන ස්වභාවයක් හටගන්නෙත් නැහැ. එහෙනම් පේනවා කියලා හටගන්නේ හේතු තුනක් නිසායි. නේද? මොකද අපි අවමෙන් ගමුකෝ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන මෙන්න මේ තුන එන්න ඕනේ. මේ තුන ආපු වෙලාවට තමයි පේනවා කියන ස්වභාවය හටගන්නේ. අන්න ඒ ස්වභාවයම තමයි අපි ඇහැ කියලා අල්ලගෙන ඉන්න තැන. එතකොට ඔය ඇහැ කොහේ තියෙන එකද? ඔක අල්ල ඔක දකින්න පුළුවන්. ඔය ඇහැ. ඔය ඇහැ අල්ලන්න පුළුවන්ද? බෑ. එහෙම හැපතින්න බෑ. අල්ලන්න බෑ. අන්න අල්ලන්න දකින්න මුකුත් බෑ. අන්න හරි. ඔය තියෙන්නේ අපි හිතන් ඉන්නේ නැහැ. ඕකට තමයි කිව්වේ මනෝ ඇහැ කියලා. හරිද? සලායතන ඇහැ කිව්වේ ඔන්න උතනට. ඕකට. හරිද? එතකොට හොඳට ලියා ගන්න. එතකොට බලන්න එහෙනම් දැන් බලන්න ඇහැ රූප චක්කු විඥානීය විතරක් ආවුත් එහෙම අන්න ওই වෙලාව තමයි අර මන් දැන් කිව්ව ඇහැ වහලා ඇහැ අරින්න කිව්ව ස්වභාවය. දැන් ඔන්න බලන්න ඔය ඔය ඔය ස්වභාවයේදී දැන් පේන බවක් තියෙනවා. නේද? එතන එතන. හැබැයි තාම හැබැයි ඔන්න බලන්නකො දැන් ඔය පේනවා කියන එක කොහෙන්ද හම්බ වෙන්නේ? ඒ හම්බ වෙන්නේ ඔය ස්වභාවයේදීද? ඔතනදී දැනගන්නවද පේනවා කියන එක? ඔය ස්වභාවයේ තිබුණට දන්නේ නැහැ. ඒක දන්නේ කොහොමද පේනවා කියලා? අන්න බලන්න තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන දැනින් මනෝ විඥාණයට මේක ගියාට පස්සේ තමයි පේනවා කියන කාම කියන්නේ. ඒ පේනවා කියන දැනීම එන්නේ දැන ගැනීම එන්නේ ඔන්න ඔතනින්. එතකොට ආයිත් හොඳට බලන්න ඇහැ රූප චක්කු විඥානය කියනකොට මේක මේ ඔබ මේ සියුම දකින්න මොකද මේකේ වචනෙන් කියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔබ අන්න එතන ගලප ගන්න. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානය කියනකොට දැන් මේ යමක් වැටිලා දැනෙන දැනෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි මේ දැනෙන ස්වභාවය දැනගන්න ස්වභාවය නෙමෙයි. දැනගත්තා කියන ස්වභාවය නෙමෙයි. අන්න ඒකයි. ඒ කියන්නේ මේ පේනවා කියන ස්වභාවයේ හට ගැනීම තමයි ඇහැ රූප චක්කු විඥානය කියන්නේ. නමුත් බලන්න පේනවා කියලා දැනගන්න එක දැනගන්න අන්න පංචම ඒක ස්කන්ධ හටගෙන වෙන සිද්ධිය. තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන හරහා තමයි අපි ඒ දැන ගැනීම වෙන්නේ. ඒක වෙන එකක් මේක වෙන එකක්. එතකොට බලන්න මෙතන සීමාවල් දෙකක්. එතකොට හොඳට බලන්න එහෙනම් ආයිසර බලන්න එහෙනම් බලන්න ඔය විදිහටම බලන්න කනත් ওই විදිහමයි. කන කියන තැනත් හොඳට බලන්න මේ කන කියන තැනත් කනට එන ඔබට ඇහෙන අහන දේවල් ගැන කියන්න කිව්වොත් දැන් මොකද්ද කියන්න පුළුවන්? දැන් අපි ඉස්සෙල්ලා උපමා දෙක තුනකින් පෙන්නවා. ඒ කියන්නේ ඔබ තද නිින්දක ඉන්නකොට ඔබට සිහිය නැති වෙච්ච වෙලාවක ඔබ මැරිච්ච මේ මොහොතක කවුරු හරි එයාගේ කනට ගල්ලා කිව්වොත් ඇහෙනවද එයාට? කන තියෙනවනේ. <laughs> කන තියෙනවනේ. එහෙනම් කනට ඇහෙන්නේ නැහැ නේද? එතකොට බලන්න එතකොට සිහිය නැති කරාම කන තියෙනවනේ. මේ මාංශ කන නේද? මාංශ සෝතේ තියෙනවා. එහෙනම් මේකට ඇහිලා නැහැ. හැබැයි මේකෙන් වෙන කෘත්‍යයක් තියෙනවා. හැබැයි එතනදී දැනගන්න දෙයක් නැහැ. අන්න ඒකයි. එහෙනම් බලන්න ඇහැ වගේම තමයි කන. එහෙනම් බලන්න කන කියන දැනත් කණ්ණාඩියක් මතමයි. හරි? ඔව්. බලන්න එතකොට මේ දැන් බලන්නකෝ ඔබට කොහොමද ඇහෙන්නේ කියලා. දැන් ඔබට කොහොමද ඇහෙන්නේ? දැන් මේ වෙලාවේ දැන් ඔබට මේ වෙලාවේ මේ කතා කර කර යනකොට ඔබට නිින්ද ගිහිල්ලා. ඔන්න බලන්න වෙයි. හැබැයි කන් දෙකට මේ හෙඩ්ෆෝන් එකක් ගහගෙන ඊය ප්ලග්ස් දෙකක් ගහගෙන ඔබ ඉන්න හැබැයි ඔබට නිින්ද ගිහලා දැන් ඔබට ඇහෙනවද මේ කියන දේ නෑ නෑ ඇහෙන්නේ නෑ ආ ඔබ ඔබ සින්දුවක් අහනවා ඇඳට ගිහිල්ලා ඔන්න ඔබ මේ අපි දුම් මොකක් හරි සින්දුවක් අහගෙන ඉන්න ගමන් එක්කෝ දේශනාවක් අහන් ඉන්න ගමන් දේශනාවක් අපි අහනවා කියලා හිතමුකෝ ධර්ම දේශනාව. ඔබට නිින්ද ගිහිල්ලා. දැන් මොකද? ඔබට ඇහෙනවද එකක් අර? හැබැයි කන කන තියෙනවනේ. <laughs> කන නැති වුන්නේ අන්න බලන්න. එහෙනම් බලන්න මේ කනට එහෙනම් කවදාකවත් ඇහිලා තියෙනවද? කනෙන් කනෙන් කන දැනගෙන තියෙනවද මොකක්ද? නෑ. කන දැනගෙන නෑ කවදාකවත්. කන ඇවිල්ලා උපකරණයක් විතරයි. අන්න බලන්න එහෙනම් කන කියන තැනත් බලන්න කණ්ණාඩියක් වගේම ස්වභාවයක්. කනට වෙන්නේ මොකද්ද මේ දැනුත් වෙන්නේ ඕකනේ. ඔබගේ උපකරණෙන් යම් තරංග ටිකක් ඇවිල්ලා ඒකේ ගැටෙනවා. අන්න ශබ්ද තරංග ටිකක් ඇවිල්ලා කනේ වදිනවා නේද? කනේ වදිනකොට කම්බරේ කම්පණය වෙනකොට අන්න බලන්න කනේ හිත හටගෙන එතන එතන සද්දය සද්ද නිර්මාණ වෙවි එතන එතන නිරුද්ධ වෙලා යනවා. හරියට අර රබානකට තට්ටු කරනවා වගේ නේ. එතෙන්දි වෙනකොට අර කම්පණය වෙනවා වගේ. එතකොට බලන්න ඒ හරහා තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියනකොට අන්න මන ආයතනේ සක්‍රිය වෙලා එතනින් තමයි මේ ඔක්කොම ටික එහෙනම් හැදෙන්නේ. හරිනේ එහෙනම් මෙතන හැම මොහොතකදීම හොඳට හොඳට බලන්න හැම මොහොතකදීම ඔබට පේනවා යමක් හම්බ වෙනවා කියනකොට ආයතන දෙකක් ගැට ගහිලා තියෙනවා නේද ඒ කියන්නේ ඇහත් එක්ක මන ආයතනය කනත් එක්ක මන ආයතනය දිවත් එක්ක මන ආයතනය නහයත් එක්ක මන කයත් එක්ක මන නේද එතකොට බලන්න මේ හැම තැනකදීම මන ආපු තැන තමයි අපිට දෙයක් හම්බු වෙන්නේ අඩුම ගානේ ඇහෙනවා, පේනවා, දැනෙනවා, අහගන්නවා කියන මේ සම්පූර්ණම සංසිද්ධිය වෙන තැන එන්න නම් මන එන්න ඕනේ. මන නැති වුණොත් මුකුත්ම නැහැ. නැහැ. ගන්න දෙයක් නැහැ. අන්න බලන්න. එහෙනම් ඒක තමයි පින්නුවේ අනාන්තර පච්චයා පටිසමුපාදේ. මොකද්ද පින්නුවේ? චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ ධාතු. මේ මොකක් හටගත්තත් මන ඉපදෙනවා. ආ ඒ කියන්නේ චක්කු විඥානේ හටගන්නකොට මන ඉපදෙනවා. සෝත විඥානේ හටගන්නකොටම මන ඉපදෙනවා. මනත් ඒ එක්කම ඉපදෙනවා. හරිනේ ගහන විඥානේ හට ගන්නකොට ඒකම මන ඉපදෙනවා ජීවහ විඥානේ හට ගන්නකොට මන ඉපදෙනවා ආය විඥානේ හට ගන්නකොට මන ඉපදෙනවා අන්න බලන්න මනෝ මනෝ ධාතුව හට ගන්නකොට මනෝ විඥාන ධාතුව හට ගන්නවා ඒ කියන්නේ එකක් නැතුව අනිත් එක වෙන්නේ නැහැ තේරුණාද? අන්න ඒ න්‍යාය සිද්ධ වෙනවා. තේරුණාද? අන්න ඒක නිසා තමයි ඕකම තමයි පෙන්න්නේ ඔබ හොඳට බලන්න ඒ මඩුපින්දි මඩුපින්දික සූත්‍රය. ආ ඔව්. ආ මඩුපින්දික සූත්‍රය මොකද්ද පෙන්වන්නේ? චක්කුම් පටිච්ච රූපේට උප්පජ්ජති චක්කු විඥාන. අනවන ඇහැ රූප ගැටෙනකොට චක්කු විඥානය හට ගන්නවා. හට ගන්නකොටම බලන්න චක්කු විඥානය හට ගන්නකොටම මනෝ විඥානය ඔන්න බලන්න තිංග සංගති පස්ස. ඔය දැන් මනෝ විඥානය. ඔව් මනෝ විඥානය. බලන්න තිංග සංගති පස්ස මනෝ විඥානය. දැන් මනෝ විඥානයේ ක්‍රියාවලිය. අන්න බලන්න චක්කායතනයයි මන ආයතනයයි සෝතායතනයයි මන ආයතනයයි. ආ මේ දෙක ගැට ගහිනවා. මේ දෙක යනවා. ඒ කියන්නේ මනෙන් තොරව මේක වෙන්නේ නැහැ. මන නැති වුණොත් මේ වෙලාවේ මේ කතන්දරේ නිශාන්ත මහත්මයා. ඔව්. සමා වෙන්න. දැන් ඔය එතන ඉඳලා මේ පස්සපත්‍ය වේදනා සංඥා සංකාර විඥාන කියන තැනට යන්නේ පටිසමුපාදයේම කොටසක් නේද ඒක පටිසමුපාදය. ඔව් ඒක තමයි එතන තමයි ඇත්තටම මේ ස්කන්ධ ටික හටගෙන සලායතන ලෝකේ හටගන්න තැන. ඔය තියෙන සලායතන කියන තැන. ඔය ඉන්නේ ඔය තියෙන්නේ මහා ඉන්න කියන තැන. නිශාන්ත මහත්තයා. ඔව්. අනින් ශාන්ත මහත්තයා අර අර ගොඩාක් ප්‍රවීණාය ටක්ගාලා උත්තර දෙනවනේ. එතකොට අර අපිට ඒක ටක්ගාලා ඇදිලා යනවා. එහෙනම් ගොඩාක් දන්න අයට වඩා අර නොදන්න අයගේ උත්තරේ අපි චුට්ටක් හිතන්න වෙලා යනවනේ අපි ආදුනික නිසා. ඒ නිසා නිශාන්ත මහත්තයා චූට්ටක් අපිට හිතන්න තව ටිකක් අර ටක්ගාල උත්තරේ ඔඩියන්ස් එකෙන් ආපුවාම නිශාන්ත මහත්තයා ඉක්මනට යනවනේ. අපි කියන්නේ අනුකම්පා කරලා චූට්ටක් එහාට පොඩ්ඩක් වයි හොඳයි මට තේරුණා. මට තේරුණා. හොඳයි. සාදු සාදු සාදු. අන්න ඒ වගේ ඔබට පුංචි හරි තැනක් ගැටලුවක් එනවනම් කතා කරන්න. මොකද මේක හැමෝටම තේරෙන්න ඕන නිසායි අපි ඒ ඒ ගානට හරි? මම ටිකක් වේගෙන් යනවා වැඩි නම් මට කියන්න මතක් කරන්න. මම එතකොට තව පාරක් විග්‍රහ කරන්නම්. ඔබට මේක නොතේරෙනවා නම් ඔතනින් එහාට යන්නේ ඔතන ලියාගෙනම යන්න. මොකද ඔතන ලියුම් නැත්නම් ප්‍රශ්නයක් තමයි. හරියටම හරි. අර ගොඩාක් ප්‍රවීණ අය වෙනකොට තමයි ඒක ටක් ගාලා ඇදිලා යන්නේ. ඒගොල්ලෝ දන්නවනේ. හොඳයි. උත්තර දෙන්න ඒගොල්ලෝ ගත්තාම නිශාන්ත මහත්තයා අපිට මේ අපි මග හිර වෙනවා. ඒකයි. ඔබතුමියත් ඔබතුමිය එකතු වෙන්න උතෙන්ට. ශාන්තවත්ය <laughs> දැන් කරන්න. හොඳයි හොඳයි. එතකොට එහෙනම් ඔතෙන්ට එනකම් පැහැදිලිද? පුංචි තැනක් හරි ඔතෙන්ට <laughs> එනකම් ලෙහුන් නැත්තම් අහා කියන්නකො තේරුණාද? හරි නිශාන්ත මහත්තයා. දැන් හරි මට මම ඒක කරගත්තා හරි. ආ හොඳමයි. හොඳමයි. එහෙමනම් දැන් ඔබට පැහැදිලිම පැහැදිලිද? පේනවා දකින්නවා කියන තැන තියෙන්නේ හිතෙනවා කියන තැනක් කියලා. එහෙමයි නිශාන්ත මහත්තයා. ඇහෙනවා, අහනවා කියන තැන තියෙන්නේ හිතෙනවා කියන තැනක් කියලා. එහෙමයි නිශාන්ත මහත්තයා. හොඳයි සාදු සාදු. එහෙනම් බලන්න රස දැනෙනවා, එතකොට ස්පර්ශයක් දැනෙනවා, ගඳ සුවඳක් දැනෙනවා කියලා මේ හැම තැනකම තියෙන්නේ හිතෙනවා කියන ස්වභාවයක් කියලා ඔබට පැහැදිලිද? එහෙමයි. හැබැයි මෙතන මේ කාය විඥානය ගැන අපි කතා කරමු ටිකක් එහාට ගිහිල්ලා මේ ටික තව ටිකක් ලෙහාගෙන ගියාට පස්සේ එතන තව වෙනසක් තියෙනවා දැනෙන ස්වභාවයක් හරි? හැබැයි ඒ දැනෙන ස්වභාවය අපි දැනගන්න එක නෙමෙයි. අන්න ඒක ගැන මම වෙනම කියලා දෙන්නම්. හරි? කාය විඥානය ගැන, ඒ කියන්නේ මේ කය ගැන කතා කරනකොට. හරි? අපි මට ඒක මතක් කරන්න පිටිපස්සට යනකොට අමතක වුණොත් මට මතක් කරන්න ඒක. එතන වෙනසක් තියෙනවා. හරි? ඒ ගැන මම කතා කරලා කතා මේ කියලා දෙන්නම්. එතකොට එහෙනම් ඔබට පේනවා ඇහැ, කන, නාසය, දිව, කය. දැන් බලන්න උදේ ඉඳන් එතකොට බලන්න දැන් එහෙනම් මේ කතා කරන එකක්වත් මේ කන දන්නේ නැහෙනි. නේද? අන්න බලන්න. කන කන කියන තැන එතන එතන මේ උපකරණයක් හැටියට මේක ක්‍රියාත්මක වෙලා එතනින් එහාට බලන්න මන තමයි මේ ඔක්කොම ටික හදාගන්නේ. දැන් බලන්න ඒකට හොඳම උදාහරණي දැන් මෙච්චර වෙලා කතා කරගෙන ආපු ටික මෙතන දැන් මේ ඉන්න ඔක්කොටම එකම විදියට තේරුණාද? එකම විදියට අල්ලගත්තද? නෑ නේද අන්න බලන්න එක එක්කිනාට එක එක මට්ටමින් අල්ලගන්න එක එක විදිහට මේ පණිවිඩය දැන් හරිද එතකොට ඒ එතකොට බලන්න එහෙනම් හැබැයි එකම සද්දයන්නේ එකම සද්දයන්නේ ඉන්නේ එකම කෑල්ලන්නේ කියවෙන්නේ ඉන්නේ හැබැයි ඒකට හදාගන්න ලෝක ටික වෙනස් එක එක්කෙනා. එහෙනම් බලන්න ඒ ටික කොහෙන්ද හැදෙන්නේ? අන්න බලන්න අර තිංගන් සංගති පස්ස කියලා මනට ගියාට පස්සේ මනට ගියා ඔන්න සද්ද රූපයක්. සද්ද ආරම්මණය මනේ හුඩ නැගුණේ. මනෙන් ගොඩ නැගෙන සද්ද ආරම්මණය නිකම්ම වෙන්නේ නැහැ. කොහොමද වෙන්නේ? ඔන්න ඔතන තිංගන් සංගති පස්ස කියනකොට මොකද උනේ? අර රාගදේශ කෙනකෙනාගේ කෙලෙස් මට්ටම් ඔතනට යෙදිලා තමයි අන්න විකෘති සද්ද රූපයක් ගොඩ නැගිලා ඒ හරහා වේදනා සංඥා සංකාර මනස තුල ගොඩ නැගිනවා. අන්න මනස තුල නාම රූප සකස් වෙනවා. හරිද? මනස තුල සද්ද රූපයක් කනෙන් නම් සද්ද රූපයක් සද්දාරම්මණයක් එතකොට ඇහෙන්නම් රූපාරම්මණයක් එතකොට දිවෙන්න රස දිවෙන්න රසාරම්මණයක් නහයෙන්නම් ගන්ධාරම්මණයක් කයෙන්නම් පොට්ටබ්බාරම්මණයක් මනෙන්නම් ධම්මාරම්මණයක් මේක නිකම්ම යන්නේ මනට අන්න බලන්න මේක මනට යන්නේ කොහොමද තිංගන් සංගති පස්ස කියනකොට වෙන මෙතනදී ඔබගේ තියෙන කෙලෙස් මට්ටම් මෙතනට ස්පර්ශ වෙලා තමයි යන්නේ ඒ ගිහිල්ලා අන්න බලන්න දැන් විකෘතියක් වුණේ මේ දැන් මේ ඔක්කොම මනස ඇතුළේ වෙන සිද්ධිය හරිද අන්න බලන්න එතනින් එහාට වේදනා සංඥා සංකාර ඔක්කොම අන්න මේ ඇතුලේ ගොඩ නැගෙන සිද්ධියක් තියෙන්නේ එහෙනම් බලන්න ඇතුලෙන්ම තමයි නාම රූප සකස් වෙන්නේ ඒ සකස් වෙච්ච එක තමයි ආයි දැනගන්නේ විඥානය කියන්නේ දැන ගැනීමට එතකොට බලන්න මනෙන් හදපු එකමයි ආයි මනෙන් දැනගන්නේ කොහෙන්වත් ආපු එකක් නෙමෙයි ඒකනේ එකම සද්දෙට 100ක් මෙතන හිටියොත් 100ක් හදා ගන්නවා අන්න බලන්න දැන් ඔබට එතන හොඳට පැහැදිලි ඇති කියලා මට හිතෙනවා හරි එතකොට එතකොට බලන්න අන්න එතකොට බලන්න ලෝක 100 දෙනෙක් හිටියොත් ලෝක 100ක් 1000ක් හිටියොත් ලෝක 1000ක් දැන් මෙතන එකම දෙයට ලෝක 1000ක් හැදෙනවා විවිධ විවිධ. එතකොට බලන්න එහෙනම් මේ ලෝකය පෞද්ගලිකයි. එතකොට බලන්න කෙනකෙනාට නිර්මාණය වෙන්නේ කෙනකෙනාගේ මේ මේ මනස තුල තමයි ලෝකේ නිර්මාණය වෙන්නේ හටගන්නේ. හරිනේ? එතකොට ඒකම තමයි එතකොට පරිහරණය වෙන්නේ. එතනින් එහාට යන්නේ නැහැ. එතකොට හොඳට බලන්න අපිට එහෙනම් පේනවා මෙන්න මෙතන තියෙනවා සියුම් ඥාන. මම අද මගේ මේ අද මේ වැඩසටහනේ මගේ උත්සාහය ඔබ සියලු දෙනාටම මේ ඥානයන් අවදි කරගන්න. ඔබට අවස්ථාවක් දෙන්න මේ ඥානයන් අවදි කරගෙන මේ ඒ කියන්නේ ඔබගේ මේ ඥානයන් අවදි කරගන්න ප්‍රඥාව මෙතනට ගන්න. නුවණ ඔබ මෙතනට යොදන්න. හරිද? ඒ කියන්නේ මේ වචන පද වලින් එහාට යම් පණිවිඩයක් තියෙනවා. අන්නේ පණිවිඩය අල්ලගන්න. හරි? අන්න ඒක නිසා මේ හොඳට ඔබ මේකට සෝතාවදානෙ දීලා අහගෙන ඉන්න. එතකොට දැන් එහෙනම් ඔබට පේනවා එහෙනම් මේ ඇහැ කියන තැන ඇහැ කන නාසය දිව කය මේ පහ හිස් ගෙවල්ම පහක්මයි. හරියට කණ්ණාඩි පහක් වගේම තමයි. හරිද? දැන් කය කියන තැන ගන්නකෝ. හරිද? දැන් කය කියන තැන අරගත්තාම හරිද? දැන් බලන්න උදේ ඉඳන් කරපු දේවල් ගැන ඔය කය දන්නවද? එහාට මෙහාට ගියේවා ගැන ඔය කය දන්නවද? කය මොකුත් දන්නේ නැහැ. කය මොකුත් දන්නේ නැහැ. නේද? එතකොට අන්න ඒකයි. දැන් ඔය දිව දන්නවද උදේ ඉඳන් කාපු බීපු දේවල් ගැන? නෑ. කිසිම දෙයක් දන්නේ නැහැ. ඔය ආපු කෑම වල සුවඳ, එක එක දේවල් වල සුවඳ ගඳ සුවඳ එකක්වත් නැහැ දන්නවද? නෑ දන්නෙත් නෑ. එහෙනම් බලන්න හිස් ගෙවල්ම පහක්මයි. එහෙනම් අර පුංචි රහතන් වහන්සේගේ ගැඹුරු උපමාව. අන බලන්න අර තලගොයේ හිල් හයක් තියෙන උභාගකට යනවා. පහක් වහලා එකක් දිහා බලා ගන්න කියනවා. එහෙනම් බලන්න මොකද්ද කිව්ව ගැඹුරු කතන්දරය කියලා ඔබට දැන් තේරෙනවා. ඒක තේරෙනවද? තේරෙනව නේද? මොකද්ද පහ? ඇහැ කන නාසය දිව කය. මේ පහ වහගන්න කියනවා. එකක් ධ්‍යානෙද දැන් බලන් ඉන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇහෙනවා කිව්වත් පෙනෙනවා කිව්වත් දැනෙනවා කිව්වත් දැනෙනවා කියන්නේ රස දැනෙනවා, ගඳ සුවඳ දැනෙනවා, ස්පර්ශයන් දැනෙනවා කිව්වත් මේ ඔක්කොම දැනීම. එහෙනම් ඇහෙන, පෙනෙන, දැනෙන මේ කතන්දර ටික ඔක්කොම ගත්තොත් ඊට පස්සේ දැනගන්න කියන එක තමයි මන ආයතනය තුලින් වෙන්නේ. එහෙනම් ඇහෙන පෙනෙන දැනෙන දැනගන්න කියන හතරම අපි එකතු කරොත් තියෙන්නේ මොකද්ද? එකයි නේද? මොකද්ද තියෙන්නේ? විතරයි. ආන්නවා හිතෙන බවක් විතරයි තියෙන්නේ. හිතෙන බවක් විතරයි තියෙන්නේ. එහෙනම් දැන් ඔන්න ඔතන. දැන් බලන්න. දැන් එහෙනම් බලන්න ඇහැ කන නාසය දිව කය. මේ හතර පහම කණ්ණාඩි පහක් වගේ තමයි තියෙන්නේ. හරිද? එතකොට බලන්න අර දැන් මම ඔබට පෙන්නුවා නේද? එහෙනම් දැන් ඔබ හොඳට බලන්න. එහෙනම් මේ පෙන්නනවා කියන එක මම එක වස්තුවක් ඔබේ ඉදිරියෙන් තියලා ඔබේ ඉදිරියෙන් එක වස්තුවක් තියලා ඔබලා ඔක්කොමලට කිව්වොත් මේක ගැන කියන්න කියලා ඔබලා ඔබලට හැදෙන ලෝකේ එකක්ද නැත්නම් වෙනස්ද? එක එක්කෙනාට ඒක හරහා. වෙනස් එකේ වෙනස් ලෝකයක ආන්න හරි. ඒතකොට බලන්න ආයතන 6 හරහා එයා ගොල්ලන්ට ලැබෙන ලෝකේ සම්පූර්ණම වෙනස් කතන්දරයක් සිද්ධ වෙන්නේ. හරිනේ. එතකොට බලන්න දැන් අපි හිතමුකෝ තව පැත්තක් මෙහෙම. දැන් බලන්න ඇහැ. ඔබව ඇස් දෙක වහලා ඔබ කවදාකවත් ගිහිල්ලා නැති තැනකට එක්කයි යනවා. එක්කන් ගිහිල්ලා ඇස් දෙක අරිනවා. එතකොට බලන්න ඇස් දෙක ඇරලා ඔබට කියනවා ඔබ කවදාකවත් එතනට ගිහිල්ලා නැහැ. ඔබ දන්නේ නැහැ ඉදිරියේ මොනවද තියෙන්නේ කියලා. හරි? මේක මේ ලෞකිකව ගන්න මේ මම මේ උපමාවක්. හරි? එතකොට බලන්න ඔබ බලන්න මේක ඉල්ලෙන්න යන්න එපා. හරි. හොඳට හොඳට බලන්න. මේකෙන් මේ ඥානයක් අවදි කරගන්න. හරිද? ඒ මොකද ඥානෙ ඒක තමයි දැන් ඔබ ඔබ ඉදිරියේ ඔබ මං එක්කගෙන ගියා කොතනට හරි S2 වහලා දැන් ඔබට S2 ඇරිනෝ S2 අරිනකොටම අන්ධකාරයි අනවන කරුවලම කරුවල තැන දැන් බලන්න ඔබට දැන් ඉදිරියේ තියෙන දේවල් ගැන කිසි දෙයක් ගැන කියන්න පුළුවන්ද ඔබට කියන්න බෑ හරි ඔන්න බලන්න දැන් එහෙනම් මේ උපමාව දෙන්නේ ඔබට මේ ඇහැට වැටින්නේ මොකද්ද කියන එක පෙන්වන්න විතරයි හොඳයි මේක මේක අවබෝධ කරගන්න විතරයි දැන් බලන්න කණ්ණාඩියටත් ওই වගේම අඳුරු තැනක කණ්ණාඩිය තිබ්බොත් කණ්ණාඩියට වැටෙනවාද අර එක වස්තුවක ප්‍රතිබිම්බ? ආ ඇහත් ඔන්න ඔය වගේ. ඔන්න බලන්න. එහෙනම් මේ කණ්ණාඩි උපමාවෙන් ඔබට ගලව ගන්න ගොඩාක් දේවල් තියෙනවා. සියුම් තැන්. ඒ සියුම් තැන් ඔක්කොම ගලව ගන්න. දැන් කණ්ණාඩියක් අඳුරේ තිබුණොත් ඔබට කණ්ණාඩියවත් අඩු ගානේ පේනවාද? <laughs> කණ්ණාඩියෙන් බලලා ඉදිරියේ තියෙන දේවල් ගැන කියන්න කිව්වොත් කණ්ණාඩියෙන් කියන්න උලුවන්ද? කියන්න බෑ. අන්න බලන්න. කන්නරි ඒ වගේම තමයි ඇහැ. අන්න බලන්න. එතකොට ඔන්න ආලෝකයක් වැටෙනවා. ආලෝකයක් දෙනවා. දීප හැටියෙන් මොකද උනේ? අලුතෙන් එකතු කරේ මොකද? ආලෝකය විතරයි නේද? ආලෝකය විතරයි. එතකොට බලන්නකෝ. කණ්ණාඩියට ආලෝකය වැටිච්ච දන අන්න යමක් දර්ශනීය වෙනවා. ඔබගේ ඇහැටත් ආලෝකය වැටිච්ච දන තමයි ඔබට යමක් කියන්න පුළුවන් කියලා හම්බ වෙන්නේ. හරිනේ? එතකොට අලුතෙන් එකතු වුනේ මොකද්ද? ආලෝකය එහෙනම් බලන්න ඇහැට ඇහැට වැටෙන්නේ ආලෝකයක්. ආන්න බලන්න. එතකොට බලන්න කණ්ණාඩියට වැටෙන්නේත් ආලෝකයක්. එතකොට බලන්න ඇහැට වැටෙන්නේත් ආලෝකයක්. ආන්න බලන්න වැටිච්ච වෙලාවේ තමයි යමක් දැర్శණය වෙනවා කියලා තීරණිය අපිට. හරිද? එතකොට බලන්න හැබැයි ඇහැ දන්නවද ආලෝකයේ වැටෙනා කියලා? කණ්ණාඩිය දන්නවද ආලෝකයක් වැටෙනා කියලා? ඒක තමයි කඩල්ලයක් කිව්වේ. එතකොට එතකොට බලන්න එතකොට ඔබ හොඳට බලන්න ඔන්න ඔතනදී ඔබට පේනව නේද? එහෙනම් මේ මේ පේන මේ මාංශ චක්කුවට වැටෙන එකට අදාළ එකක් නෙමෙයි නේද හිත හදාගන්න එක. හිතෙන එක. ඒ කියන්නේ මාංශ චක්කුවට වැටි අපිටම දැන් මේ වැටෙන්නේ ආලෝක කිරණ ටික. ඒ හරහා යම් සටහනක් වැටුණා කියලා හිතමුකෝ. එතකොට බලන්න ඒකද හිත දැනගත්ත එක. හිත දැන ඒ කියන්නේ ඇහැට වැටෙන එක ඇහි වැටිලා එතන ඉවරයි. නමුත් බලන්න ඒ එතනදී මනසට යනවා ඒ හරහා යම් ආරම්මණයක්. අන්න බලන්න කනත් උහුමයි. කනට මේ සද්ද ගැටෙනකොට සද්ද තරංග ගැටෙනකොට මනට ආරම්මණයක් යනවා. අර අර වැටිච්ච එකද යන්නේ? ඇහැට වැටිච්ච එකවත් කනට වැටිච්ච එකවත් නෙමෙයි යන්නේ. බලන්න තිංගන් සංගති පස්ස කියනකොට ඒ ආරම්මණයත් විකෘතියක් වෙලා තමයි යන්නේ. එතකොට අර මනින්මයි නිර්මාණය වෙන්නේ රූපේ. ඔන්න හොඳට අල්ලගන්න තැන. ශබ්ද රූපයක් වේවා, ගන්ධ රූපයක් වේවා, රස රූපයක් වේවා, පොට්ටබ්බ රූපයක් වේවා, ධම්ම රූපයක් වේවා මොකක් වේවා මනින්මයි මේ රූපේ නිර්මාණය. අන්න බලන්න. එහෙනම් දැන් ඔබට ඥානයක් එන්න ඕනේනේ. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේද? වැටින් එකක් දැනගන්නේ තව එකක්. හරිනේ කොහොමද මහත්මයාතු ආලෝකය වැටුනේ පේන්න වෙන දෙයක් හිතෙන්න වෙන දෙයක් අන්න හරි හිතෙන්න වෙන එකක් ඒ කියන්නේ පේන එකට අදාළ එකක් නෙවෙයි නේද එහෙනම් හිත හදාගන්න තැන හිත දන්නෙත් නැහැ ආලෝකයක් આવවම හිත හිතට වැටෙන්නේ අර පේනන දේ විතරයි අන්න හරි එතකොට බලන්න එහෙනම් මේ පේන එකට අදාළ එකක් නෙවෙයි නේද හිත හදාගන්න තැන මෙන්න මේක තමයි දැනගන්න ඕන තැන එතකොට බලන්න පේන ස්වභාවයේ ඇහැ රූප චක්කු විඥානය කියලා ගන්නකො හරි. ඇහැ රූප චක්කු විඥානය කියන තැන පේන ස්වභාවය කියනකොට ඔය සියල්ල. අන්න බලන්න ඔතන අර ආලෝක සටහන් වැටෙන තැන. එතකොට බලන්න ඒ හරහා බලන්න මනස් තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර කියන්නේ වෙනම කතන්දරයක්. වෙනම කතන්දරයක්. වෙනම කතන්දරයක්. එතකොට බලන්න මේකට අදාළ එකක් පේන එකට අදාළ එකක් නෙවෙයි නේද හිත හදාගන්න එක. එතන අවස් දෙදෙන් දැන් තුනක් වගේ පේනෝනේ. අන්න හරි. එතකොට බලන්න දැන් දැන් මේ හිත හදාගත්ත එක ගැන ඇහැ දන්නවද? අන්න බලන්න ඒ වගේ. ඒ කියන්නේ දැන් ඔබ කණ්ණාඩියෙන් බලලා ඔන්න බලන්න දැන් කණ්ණාඩියත් ওই විදිහට සකස් කරනවා. සකස් කළා ඔන්න බලන්න දැන් ඔබ කණ්ණාඩියෙන් ඔය සකස් වෙලා තියෙන වස්තු ටික දිහා බලනකොට හිත දැන් ඔබට කිව්වොත් මොනවද වැටලා තියෙන්නේ කියලා ඔබ කියනවා කුටු මේස බිත්තියක් ඔරලෝසුවක් කොහොම ඔබට එක එක දේවල් කියන්න පුළුවන්. නමුත් ඔය බව කණ්ණාඩිය දන්නවද? කන්නඩිය දන්නේ නැහැ. ඇහත් ඔන්න ඕමයි. ඇහ දන්නේ නැහැ. ඇහ දන්නේ නැහැ. ඒක දැන් ඔය වැටිලා තියෙන ඒවා ගැන කවුද කියන්නේ හිත? හිත. අන්න දෙකද. ඒතකොට බලන්න ඇහැට හම්බු නොවිච් එකක් හිත අල්ල හදා ගන්නවා. හැබැයි මේ හිත හදාගත්ත එක ගැන ඇහ දන්නවද? නෑ ඇහ දන්නේ. දැන් ඔබ ඔහොම කියනවා කියලා අර කන්නාඩිය දන්නවද? නෑ. දන්නේ නෑ. අන්න බලන්න. ඒක තමයි මහා වේදල්ල සූත්‍රේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොට්ටිත ස්වාමීන් වහන්සේගේ අතර සාකච්ඡාවේදී පෙන්වන්නේ. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියෝ ඉන්ද්‍රියෝ කියන මොනවද ඉන්ද්‍රියෝ? අන්න පෙන්වනවා චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියලා මෙහෙම පෙන්නලා ඊට පස්සේ පෙන්වනවා මෙන්න මේ ඉන්ද්‍රියන්ට හිත පිහිටනවා කියලා. ওই හිත පිහිටනවා කිව්වේ මනස හටගන්න තැන. හරිද? අර අර ඒ කියන්නේ ඔය චක්කු ඉන්ද්‍රිය කියන තැන තමයි ඇහැ රූප චක්කු විඥාන. අන්න බලන්න තිංගන් සංගති පස්ස කියන තැන තමයි හිත පිහිටනවා කියන තැන. හරිද? හිත පිහිටනවා කියන තැන. එතකොට බලන්න එහෙම පෙන්නලා කියනවා මේ මේ ඉන්ද්‍රියන්ට හිත පිහිටනවා හැබැයි මේ ඒවෙන් ආහාරත් ගන්නවා හැබැයි ඒ ගන්න ආහාර ගැන කිසිම දෙයක් අර ඉන්ද්‍රිය පහ දන්නේ නැහැ කියනවා. දැන් ඔබට තේරෙනවාද ඒ කිව්ව කතාව? හිත හදාගන්න එක ඇහැ දන්නේ කන දන්නේ නහය දන්නේ දිව දන්නේ කය දන්නේ නැහැ. හරිද? පැහැදිලිද? ඒක පැහැදිලි. පැහැදිලි. අප්සරා නෝනා පැහැදිලිද? පැහැදිලි නිශාන්ත මහත්තයා. පැහැදිලි. අයි අයි වේගෙන් යනවා නම් අයි කියන්නේ. පොඩි පොඩ්ඩක් අයින්න මට හරි. හොඳයි. හොඳයි සාදු සාදු සාදු. හොඳයි. එතකොට එහෙමනම් එහෙනම් බලන්න ඔබට දැන් පේනවා හොඳට එහෙනම් බලන්න ඇහැට රූපේ ගැටිලා ඇහැ රූප චක්කු විඥානය කියන තැන කතාව වෙනම එකක් තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියලා හදාගන්න එක වෙන කතාවක් හොඳට බලන්න ඔන්න ඔය දෙක ඔබ වෙන් කරගත්තොත් ඔබ වෙන් කරගන්නේ කවදාකවත් ආයි හා වෙන්නේ නැති දෙකක්. කිසි දවසක ওই දෙක වෙන් කරගත්තොත් ওই දෙක කිසි දවසක හා වෙන්නේ ඒ කියන්නේ ඔබ කවදාකවත් ඔබ කවදාකවත් ආයි රැවටෙන්නේ හරි? හොඳට අහගන්න. හොඳට අහගන්න. හොඳට බලන්න ඔන්න ඔය කතන්දරේ හොඳට බලන්න. එහෙනම් ඔබට පේනවා ඇහැ රූප චක්කු විඥාන කියන තැන කතන්දරේ වෙනම එකක්. එක රීල් පීල්ලක් ඔය තියෙන්නේ. වේදනා අන්න පස්ස වේදනා සංඥා සංකාර කියන එක වෙන එකක්. ඔන්න බලන්න මේක වෙන එකක්. හරිද? ඔන්න ඔන්න බලන්න. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන කතන්දරේ වෙන කතන්දරයක් තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම හිතන්න. ඔන්න මේ අර මං කියවනේ මනස තුල නාම රූප සකස් වෙනවා කියලා. හරිද? ඔන්න බලන්න. ඇහැ රූප චක්කු විඥානීය කියන තැන කතන්දරයේ වෙනම එකක්. ඊට පස්සේ ඔන්න බලන්න රූප වේදනා සංඥා සංකාර කියනකොට තව කතන්දරයක්. වේදනා ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියනකොට වෙන කතන්දරයක්. හරිද? එතකොට මේ කතන්දර දෙක දෙකක්. මේ දෙක වෙන් කරගන්න ඕනේ. එකක් නාමයේ අන්තය අනිත් එක රූපයේ අන්තය. හරිද? එතකොට බලන්න මේ අන්ත දෙකක් තියෙන්නේ. මේ දෙක කවදාකවත් ඔබ බලන්න. එතකොට මේ එහිනම් හිත හදාගන්න එක ඇහැ රූප චක්කු විඥාන කියන තැනින් හටගත්ත කිසිම දෙයකට අදාළ එකක්ද මේ මේ හදාගෙන යන එක නෑනේ. ඇහැට ගැටිච්ච කිසිම දෙයකට අදාළ එකක් නෙමෙයි නං ඇහැට ස්පර්ශ වෙච්ච ස්පර්ශයට අදාළ ස්පර්ශයක් නෙමෙයි නේද මන තුල සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ස්පර්ශයට කවදාකවත් ස්පර්ශ වෙලා තියනවද මේ හදාගත්ත එක? නෑ. ආන්න ඒක තමයි මේ පින්නේ. ඒකට උදාහරණයක් මම තව පෙන්නුවා. ෂේල් පීලි දෙකේ උපමාව ඒකද නිශාන්ත මහත්මයා? මොකද්ද? ෂේල් පීලි දෙක කිව්වේ ඔයිද ඔයිතනක් නේද? අන්න හරි. රේල් පීලි දෙක කිව්වෙත් ඒ උපමාවම තමයි. හරිද? ඒ කියන්නේ රූපේ ඒකාන්තයක් අන්න එක රේල් පීල්ලක් නාමයේ තව රේල් පීල්ලක් මේ දෙක එකතු කරලා විඥානය හදාගෙන යනවා වෙනමම ගමනක්. ඔච්චි වෙනම ගමනක්. අන්න හරි. අන්න ඒක තමයි දැන් මේ ඔබට පෙන්වන්නේ. හරිද? සංඥාන නිශාන්ත මහත්තයා ඇහැ රූප චක්කු විඥාන කියනකොට එතන එතනද හටගන්නේ චිත්ත රූපයද? නෑ ඇහැ රූප චක්කු විඥානය කියනකොට එතන තමයි මේ වැටෙන ස්වභාවය තියෙන්නේ. හරිද? එතකොට බලන්න විඥාන සංගති පස්ස කියනවා නේද? අන්න එතන තමයි මන මන තුල රූපාරම්මණය හටගන්නේ. ඒක නිකම්ම වෙන්නේ නෑ. ඒ ස්පර්ශය කියන්නේම රූපේට. කොහේ හැදෙන රූපේද? මන තුල හැදෙන රූපේ. ඒ හැදෙන රූපය අන්නර රාග දේශ මෝහ යෙදිලා හැදෙන තැන තමයි ওই තියෙන්නේ. හරිද? හරිද? ඊට පස්සේ ඒකට තමයි වේදනා සංඥා සංකාර යෙදෙන්නේ. එතකොට බලන්න මේ මේ මේ හැදෙන රූපේ අරකට අදාළ එකක්ද? හදාගන්න එක. මනස ඒකට අදාළ එකක් නෙවෙයි. අන්න ඒකයි මේකේ විකෘතිය තියෙන්නේ. එතකොට බලන්න එතකොට බලන්න ඒක නේද අපි 100 දිනාට 100 විදියකට ඇහෙන්නේ මේක දැන්. එක දැන් අපි හිතමුකෝ අපි ගහක් ගාවට එක්කයි යනවා අපි දුම් පුරාණ ගහක් මේ ගහ ගාවට එක්කන් යනවා ස්වාමින් වහන්සේ කෙනෙක්ව ලී මුදලාලි කෙනෙක්ව වඩු වැඩ කරන කෙනෙක්ව කුෂිකර්ම නිලධාරියෙක්ව අපි හිතමු මේ පරිසර වේදිනියක්ව හරිද එතකොට මේ වගේ එක එක ස්වභාවයෙන් ඉන්න අය එක්කන් යනවා එකන් ගිහිල්ලා මේගොල්ලන්ට මේ ගහ ගැන කියන්න කිව්වොත් කොයි වගේ කියයිද? එක එක්කෙනා කියන්නේ තමන්ගේ උච්චයට අදාළ ස්වාමීන් වහන්සේ කියයි මේක ඒ කාලෙත් රහතන් වහන්සේලා භාවනා කරපු දැන මටත් මෙතන හොඳයි. එයා දකින්නේ මේ විදියට පෞරාණික බවෙන් එයා දකිනවා නේද? අපි හිතමු මේ ජීව විද්‍යාව ඉගෙන ගන්න දරුවෙක් ගියොත් එයා මේකේ ජීව විද්‍යාත්මක ස්වභාවය ගැන මේකේ කතා කරන්න ගනී නේද? පරිසර වේදිනියක් ගියොත් එයා ඒක ඒ ගැන කතා කරන්න ගනී මේ ගහ මේ ලෝකෙම තියෙන්නේ මෙච්චරයි නේද? මේක මේමයි මේක මේ කාණ්ඩෙට අයිති එකක්. අයියා ඒ විදිහට කතා කපන කෙනෙක් ගියොත් අන්න හරි ලී මුදලාලි ලී මොලක් තියෙන කෙනෙක් කියොත් එයා ගියයි මේක දාන්න පුළුවන් වර්ගාඩි ගන්න මෙච්චරයි හඳන් මෙච්චරක් දාන්න පුළුවන් දිග්ගඩි මෙච්චර නේද ලෑලි මෙච්චරක් වඩෙක් ගත්තොත් වඩ ගියයි ආ මේකේ මේ වගේ මේ වගේ බඩු ටිකක් හදන්න පුළුවන් නේ ආ ඒක ඒකවල බලන්න එක එක මම මේ උදාහරණයක් කිව්වේ මේක එල්ලෙන්නත් එපා කවුරුකත් හරි <laughs> එහෙනම් මේ ලෝක වෙනස් අන්න හරි එකම රූපයකට එකම දර්ශනයකට එක එක්කෙනා හදාගන්න විදිය දැන් සින්දුවක් ගත්තොත් සින්දුවත් ඔහොම නේද දැන් මේ මේ සාකච්ඡාවත් එහෙම නේද මේ දැන් ඔව් මේ සාකච්ඡාවේ කොච්චරක් දෙනෙක් අල්ලගන්න හදනවද වෙන වෙන විදිහට කතන්දර මේ වෙලාවේ නේද එතකොට එතනත් විඥාන මායාව මනේ නිශාන්තුහන් හරියට හරි එතනත් විඥාන මායාව තමයි එතකොට බලන්න එහෙනම් ඔන්න දැන් ඔන්න ওই ටිකේදී ඔබට පේනවා එහෙනම් මේ ඇහැ කන නාසය දිව කය කියන පහම කණ්ණාඩි පහක්ම තමයි. මේ පහ කිසි දෙයක් ගැන දන්නේ හිත තමයි මේ ලෝකයක් හදාගෙන යන්නේ. හරි. එහෙනම් අපි කොටු වෙනවා කොතනටද අර පොඩි රහතන් වහන්සේ කියපු තැනට. කොතනටද පහක් අහලා එකක් දිහා බලන් ඉන්න කියපු තැනට. හරිනේ? එතකොට එහෙනම් හිතක් ගැන දැනගන්න තියෙන්නේ. එතකොට මේ තව ඔබට එතනදී මම හිතනවා ඒ ටික ඔක්කොම ඔබට එන්න ඇති කියලා හරියට. එතකොට ඔන්න එහෙනම් මේ හිතක් හටගන්න කතන්දරයක් හිතක් නිරුද්ධ වෙන කතන්දරයක් තමයි තියෙන්නේ. එහෙනම් අපි එක තැනකට දැන් එනවා කොතනද මේ හිත කියන තැනට. එතකොට හිතක් හටගන්නේ අතීතයේද අනාගතයේද වර්තමානයේද කොයි වෙලාවේද හටගන්නේ? මේ මොහොතේ. මේ මොහොතේ හටගන්නේ. මේ මොහොතේ. එතකොට ඔබ කණ්ණාඩිය තියලා හොඳට බලන්න. තාම මම හිත හිත කියන දැනට කණ්ණාඩිය ගත්තේ නැහැ. හොඳේ? හිත කියන දැනට තාම කණ්ණාඩිය ගත්තේ නැහැ. හිත ඒක පොඩ්ඩකට මම පැත්තකින් තිබ්බා. හරි? දැන් බලන්න ඒක මම එක සුවිශේෂී තැනකදී මම ඒක අරගෙන පෙන්නන්නම්. හරි? එතනදී තමයි ඔබට මේක තේරෙන්නේ. එහෙනම් හිත හටගන්නේ අතීතේවත් අනාගතේවත් නේ හිත හටගන්නේ මේ පච්චුපන්න මොහොතේ. එතකොට ඔබ කණ්ණාඩියකින් කණ්ණාඩියකට එබෙන්නේ අතීතයේද අනාගතයේද කොයි මොහොතේද? මේ මොහොතේ. මේ ආ ඒ එබෙන මොහොතේ නේද ඔබේ යම් සටහනක් වැටෙන්නේ කණ්ණාඩියට. ඔව් ඔබට කවදාකවත් තියනවාද මෙන්න මෙහෙම අදහසක් මම කණ්ණාඩියට යන්න ඉස්සෙල්ලා රූපේ වැටිලා තියෙනවා කියලා එහෙම අදහසක් නැහැ ඒ කියන්නේ වැටිලා තියෙන රූපෙක කොණ්ඩේ පීරන්න යනවාද ඔබ කවදාකවත් නැහැ කවදාවත් ඔබ කණ්ණාඩියෙන් අයින් වුණාට පස්සේ ඔබට කවදාකවත් හිතලා තියෙනවද අයියෝ තාම කණ්ණාඩියෙත් දන්නේ නැහැ රූපේ කවුරු හරි දැක්කොත් එහෙම එහෙම දැන්නලා තියෙනවද කවදාකවත් එහෙම දැන්නලා ආ හැබැයි ඒ කියන්නේ ඔබ කණ්ණාඩිය ඉදිරියට රැවටෙන්නේ නැහැ නේද? හැබැයි ওই කණ්ණාඩි ටිකක් හයි කරලා තියෙන කාමරයක් ඇතුළට පූසෙක් බල්ලෙක් දැම්මොත් කොයි වගේ තියෙයිද? කුරුල්ලෙක් එහෙම දැම්මොත් ඔබ දැකලා තියෙනවා නේද ඒගොල්ලන්ගේ ස්වභාවය? කොටනවා නේද ගිහිල්ලා. කුරුල්ලෙක් නම් කොටනවා. බල්ලෙක් නම් බුරනවා නේ, පයින්නවා නේ. පූසත් ඒ ටිකම තමයි නේද? එතකොට එතකොට එහෙනම් ඇයි රැවටිලා නේද? එයාට ඒක ඇතුලෙන් කෙනෙක්ව හම්බ වෙනවා නේ සතෙක් හම්බ වෙනවා නේද ඕකම නේද බල්ලෙක් ගිහිල්ලා වතුරකට අපි ඉබෙනවා කියලා හිතමුකෝ වතුර ටිකක් බොන්න. වතුර වන්නේ. ඉබෙනකොට මොකද වෙන්නේ? එයා හිතන තබයි. ඡායාව වැටෙනවා. වැටෙනකොට මෙයාට මොකද වෙන්නේ? සතෙක් කව් වෙනවා නේද වතුරෙන්? එයා එයාගේම ඡායාවට රැවටෙනවා නේද සතෙක් ඉන්නවා කියලා. ඔබ දැකලා ඇති නේද බුරනවනේ පයින්නවනේ. ඒකට ආන්නවන පනිනවා බුරනවා එහෙම කළා ඇවිල්ලා ගහක් යට ටිකක් කියලා ඉන්නවා. ඉන්නකොට මොකද වෙන්නේ? අන්න බලන්න මනංච පටිච්ච ධම්මේ උප්පජ්ජති මනෝ විඥාන ඌට IC කරලා දෙනවා අතන සතෙක් හිටියා නේද කියනනේ. අන්න ආයිච් යනවා. ආයිච් යනකොට ආයෙ වෙනකොට ආයෙම ඉන්න වැටෙනවා. එතකොට බලන්න බල්ලා එබෙන එබෙන වාරේ බල්ලා සිය ගමනක් එබෙනොත් එබෙන මොහොතේ තමයි වැටෙන්නේ නේ. වැටෙන මොහොතේ රැවටෙනවා නේද? වැටෙන මොහොතේ ඉන්නවා කියන සතෙක් යමක් කෙනෙක් ඉන්නවා කියන තැනින් අහුවෙලා රැවටෙනවා නේද? එතකොට බලන්න එහෙනම් ඔබත් කණ්ණාඩියකට යන්නේ කණ්ණාඩියක තියෙන තියෙන රූපයකට දකින්න නෙවෙයිනේ. එහෙනම් බලන්න ඔබ කණ්ණාඩියට එබෙන මොහොතේ තමයි ඔබේ රූපේ වැටෙන්නේ. එහෙනම් අතීතයෙන් ওই රූපය ආවේ නෑ නේද කණ්ණාඩියට? නෑ නෑ. කණ්ණාඩියෙන් එදිලා අයින් වුණාට පස්සේ අනාගතයට ඉතුරු වෙලා තියෙනවද රූපේ තාම කණ්ණාඩියේ? නෑ. එහෙනම් බලන්න අතීතයෙන් ආවෙත් නෑ අනාගතයට යන්නෙත් නෑ. කොයි මොහොතේද එහෙනම් කණ්ණාඩියට එබෙන එබෙන යම් මොහොතක එබෙනවද ඒ මොහොතේ නේද වැටෙන්නේ යම් පිළිබිඹුවක්. තෙරුවන් සරණයි නිශාන්ත මහත්මයා මට පොඩි ගැටලුවක් තියෙනවා අහන්න. ඔව්. නිශාන්ත මහත්මයා මේ දැන් අපි අපේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් අරමුණු ගන්න. එතකොට මේ හිත තුළේ නිතර නිතර අර අතීත ගැන මතක් වෙන ඒවා අපි අර වයින් නොගෙන අර එන එක එක සිතුවිලි ඒ ඒ මොනවාද නිශාන්ත මහත්මයා ඒතකොට පරණ අවුරුදු ගාන පරණ අතීත ඒවල් ඒව එහෙම අපි ඒවල් ඒවල නොදැක සිහි වෙන්නේ නිතර නිතර මනසෙන් මට ඒක ගොඩක් කාලයක් තිස්සේ ලොකු ගැටලුවක් වෙලා තිබ්බා මට තමයි අවස්ථාව යහන්න ඔබතුමාගේ ඔන්න දැන් මෙතනදී ඔබට පේනවා නේද හොඳට බලාගන්න දැන් හිතක් හටගන්නේ අතීතේත් නෙමෙයි නං අනාගතේත් නෙමෙයි නං මේ මොහොතේ නං ඔබට පේනවා නේද ඔහොම එනවා ඔහොම අතීත එක කියලා ගන්නකොටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනේ කියලා එතකොට. එතකොට අන්න හොඳයි. හරි කමන්නේ මම ඒකත් දැන් මෙතනදිම ලිහිලා දෙන්නම්. දැන් එතකොට දැන් ඔබට පේනවා හිතක් හටගන්නේ අතීතේත් නෙමෙයි නං අනාගතේත් නෙමෙයි නං මේ දැන් නම්. අතීතයේ දැනුමක් එනවා කියනකොටම රැවටීමක් කියලා ඔබට දැනින් දැනින්න ඕනි නේද? එහෙමයි මට දැන් අර අපේ අම්මා මැරිච්ච සිද්ධිය නිතර නිතර දැන් මම ඒක දකින්නෙත් නැතුව මට අර උදේ හැමතිස්සෙම දැන් දැන් අම් හරි හොඳයි. එතකොට අම්මා දැන් අම්මා දැන් මැරිලා ඉවරයිනේ. එහෙමයි. එහෙනම් දැන් ඒ සොහනත් නැහැ, ඒ මලමිනියත් නැහැ, ඒ එකක්වත් නැහැනේ දැන් මේ මොහොතේ. දැන් තියෙන්නේ ඒක ගැන සිතුවිල්ලක් නේද? එහෙමයි. අහන්න බලන්න. ඒ වෙලාවෙත් ඒ ඒ ඒක සිද්ධ වෙච්ච මොහොතත් අරන් ඔබ එතනට යන්නකෝ දැන් එතන ඉන්නේ. දැන් ඔබ එතන ඉඳලා ඕක දිහා බලන් ඉන්නවා. දැන් ඔන්න අම්මාව පෙට්ටියක දාලා දැන් අම්මාගේ ඒ මිනිහත් ඒ ඇතුලෙන් තියලා දේහය තියලා දැන් ඔබ බලන් ඉන්නවා අම්මා මැරිලා. හරි? දැන් ඇහැද කියන්නේ ඔය අම්මා මැරිලා කියලා. නැහැ. කනද නහයද දිවද කයද සිතද? ආ බලන්න. ඒ වෙලාවෙත් ඔබ හොඳට මේක අල්ලගන්න ඕනේ. මේ බාහිර කතන්දරයක් නෑ තියනවා නෙමෙයි. මේ අන්තවලට වැටෙන්න එපා. මේ සිද්ධිය හොඳට දකින්න. ඒ වෙලාවේ ඔබට ඔබ ඔබට ගොඩනැගිලා තියෙන සිත් ටිකක් නේද? එහෙමයි. ඒ හරහා නේද මේ මලගේ එතකොට මේ මේ මේ මේ මේ මේ කතන්දරේ ඔක්කොම ගොඩනැගෙන්නේ එතෙන්දි නේද? එහෙමයි. එහෙනම් සිත් ගොඩක් තමයි. ඒ හිත හටගත්තේ ඒ ඒ මොහොතේ නේද? එහෙමයි. ඔන්න බලන්න ඒ ඒ මොහොතේ හටගත් හිත් ටික දැන් එනවද? ඒ මොහොතේ නිරුද්ධුන්නේ නැද්ද? ඒවනේ. නිරුද්ධ වුණා. ආ ආ ඔන්න බලන්න. එතකොට දැන් ඒ ඒ ඒ ඒ මේ පෙට්ටියක් නැහැ, ඒ දේහයක් නැහැ, ඒ සොහොනක් නැහැ, ඒ ඔක්කොම ඉවරයි. දැන් දැන් ඔබට මතක් වෙන්නේ දැන් දැන් ඔබට සිතක් පහළ වෙන්නේ ඒ පිළිබඳව අතීතයේද මේ දැන්ද අනාගතයේද? දැන් මේ දැන් එතකොට දැන් හිතක් හටගන්නේ කොහොමද? දැන් හිතක් හටගන්න නම් අන්න අර විදිහට එක්කෝ ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මනෙන් මේ ආයතන හයෙන් ඉන්න ඕනේ. දැන් පේන්නේ නැත්තම් ඇහෙන් ඉන්න විදියක් නැහැ. අන්න දැන් ඔබට කවුරුත් මේ වෙලාවේ පණිවිඩයක් කියලා අම්මා අම්මා මතක් ඒ ගත කතන්දරේ සිහි කරන්නේ නැත්නම් කනිනුත් නෙමෙයි. ඔබට දැන් මේ වෙලාවේ අල්ලන්නත් බෑනේ සිද්ධිය. අන්න කයනුත් නෙමෙයි. එතකොට දිවෙන් නහයෙන් කොහොමත් නැහැනේ. හරි. ඒ දෙකත් අයින් කරා. එහෙනම් දැන් ඉන්නේ එක තැනකින් නේද? මනෙන් නේද ඉන්නේ? මනංච පටිච්ච ධම්මේටි උප්පජ්ජති මනෝ විඥානං කියන තැනින් නේද දැන් ඕකේ ඉන්නේ? මනෙන් එන්නේ. අන්න බලන්න. එතකොට දැන් ඔබට මම ඕක විග්‍රහ කරන්න ඉස්සෙල්ල පුංචි උපමාවක් පෙන්වන්න. අන්න එතකොට ඔබට දැනගන්න පුළුවන් මේ සිද්ධිය. එතකොට දැන් ඔය හිත එහෙමකට බලන්න. දැන් ඔය හිත හටගන්නේ දැන්. මේ දැන්. හරිද? මේ දැන් හේතු සකස් වෙලා තමයි දැන් ඔය හිත හටගන්නේ. එතකොට එහෙනම් මේ හිත අතීතයෙන් ඉඳලා එනවත් නෙමෙයි අනාගතයට යනවත් නෙමෙයි දැන් හටගන්න හිතක් නම් හොඳට බලන්න මේ හිත හටගන්නෙත් මනංච පටිච්ච ධම්මේට උප්පජිති මනෝවිඤ්ඤාණ තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මෙන්න මේ පරයයෙන් තමයි දැන් ඕක වෙන්නේ. මනෙන් විතරයි දැන් මේ සිද්ධිය වෙන්නේ. හොඳේ? එතකොට ඔන්න බලන්න. එතකොට බලන්න දැන් එහෙනම් ඔබට ඕක සිහි ගැන්වෙනවා කියන තැන. එහෙමයි. ඊට පස්සේ ඔබ ඒක අන්න සිහි ගැන්වෙනවා කියන තැනකට ඔබට යනවා කෙලිම ආ මේ අම්මා මැරිච්ච අතීත සිද්ධිය තමයි මේ මතක් වෙන්නේ කියලා. හරිනේ? ඔන්න බලන්න. එතකොට ඔබට මෙන්න මේ අපි උපමාවකින් මම පෙන්නුවා. ඔන්න පහනක් තියෙනවා. මේක මම විග්‍රහ කරලා තියෙන ඔබ ඒ දේශන අහලා නැතුව ඇති මම හිතන්නේ. ඔබට ඒක මම චුට්ටක් අලුත් මේ මහත්තයා ඔබ ඔබගේ ඒක තමයි. එතකොට ඔබ තව මේ මේ මේවත් මේ මේ ඔය කියන දෘෂ්ටිය ගලව ගන්න දේශනා මං හිතන්නේ ගාණක්ම තියෙනවා. සාකච්ඡා ගාණක්ම දාලා තියෙනවා. ඒව අහන්න ආයි. කමන්නේ. මේ වෙලාවෙත් මෙතනට මේක ගැලපෙන නිසා මම ඒක පොඩ්ඩ පොඩි විග්‍රහයක් කරන්නම්. අනිත් අය පොඩ්ඩක් මට ඉඩ දෙන්න ඒකට. මේ ඒක අනිත් අයටත් මේ වෙලාවේ හොඳට ගලප ගන්න පුළුවන් එතකොට. මේ කන්නාඩි උපමාවත් එක්ක. එතකොට බලන්න එහෙනම් අර කන්නාඩියකට එබෙන්න පෙර වැටෙනවත් නෙමෙයි එබිලා අයින් වුණාට පස්සේ තියෙනවත් නෙමෙයි එබෙන මොහොතේ එබෙන මොහොතේ යම් පිළිබිඹුවක් වෙනවා හරිද එබෙන මොහොතේ පිළිබිඹුවක් වෙන එක දැන් ඔබ අපි හිතමු ඒ නෝනා මෙන්නකෝ මාත් එක්ක හොඳේ එතකොට ඒ ඔයාම හිතන්න දැන් ඔබ ඔබ කණ්ණාඩියට එබෙන මොහොතෙම පිළිබිඹුවක් වැටෙනවනේ කණ්ණාඩියට එහෙමයි ඒ ඔබද ඒ ඔබද ඉන්නේ කණ්ණාඩියේ නැහැ. ආන ඔබනම් ඒක ඇතුලේ ඉන්නවද ආස්වාද ප්‍රසආස කරන කෙනෙක්? ඒක ඇතුලේ ඉන්න කෙනාට බත් කවන්න පුළුවන්ද? නාවන්න පුළුවන්ද? ඒ වැටිලා තියෙන කෙනාට. බැහැ. යම් පිළිඹුවක්. ඒක ඔබ නෙමෙයි නේද එහෙනම්? නෙවෙයි. එහෙනම් එබෙන්න පෙර තියෙනවත් නෙමෙයි යමක්. අන්න බලන්න පිළිඹුවක් ගන්න දෙයක් නැහැ. එබිලා අයින් වුණාට පස්සෙත් නැහැ. ගන්න දෙයක් නැහැ එතන. දැන් එබෙන මොහොතෙත් ওই වැටෙන එකේ ගන්න සාරයක් තියනවාද එතකොට? මේ මම කියලා. ගන්න සාරයක් නැහැ. අන්න බලන්න. එතකොට අන්න ඒ වගේ තමයි ඔන්න බලන්න දැන් ඔබට එන දැන් එහෙනම් මේ හිතක් පහළ වෙන්නේ දැන්නේ ඒක අර කණ්ණාඩියට එබෙනවා වගේ. අතීතයෙන් ඉඳලා එනවානේ දැන් තමයි සකස් වෙන්නේ. ඒකට ඔබට මම තව ටිකක් හොඳට ඔබ පැහැදිලි වෙන්න මෙහෙම පෙන්නන්න. ඔන්න පහනක් තියෙනවා. මේ පහන් දෙකක් තියෙනවා කියලා හිතාගන්නකෝ. මේ පහන් දෙකට පහන් දෙකේ එක පහනක් පහන් දෙකටම තෙල් දාලා තිර දාලා හදලා තියෙනවා. හොඳයි. තෙල් දාලා තිර දාලා හදලා තියෙනවා. දැන් ඔන්න ගිනි කූරක් ගහලා එක පහනක් පත්තු කරා කියලා හිතන්නකෝ. ඔව්. දැන් මට ගිනි කූර ගහලා ගින්දර දෙනකම් මේ පහන පත්තුන්නේ නැහැ නේද? නැහැ. තෙල් තිර තිබුණට පත්තු වෙන්නේ එහෙනම් ඔන්න බලන්න දැන් ඔන්න එක පහනක් පත්තු කරා. දැන් මේ පත්තු වුණාම අන්න දැන් මේ තෙල් ටික පිච්චෙනවා, තිරේ පිච්චෙනවා. ඒ එතකොට එතන එතන දැල්ලා කට ගන්නවා. හරිනේ? දැන් බලන්න මේ පහන පත්තු වෙලා තියෙනවා දැන් තිර ටිකටයි තෙල් ටිකටයි අනුරූපව ඵලයක් ගොඩ නැගෙනවා දැල්ල කියලා. ඔන්න බලන්න දැන් දෙවෙනි පහනට දැල්ලක් දුන්නේ නැත්තම් දෙවෙනි පහන පත්තු වෙනවද තෙල් තිර තිබුණාට? නැහැ. පත්තු වෙන්නේ නැහැ. එහෙනම් දෙවෙනි පහනේ හේතු දෙකක් තියෙනවා සකස් වෙලා. මොකද්ද තෙලුයි තිරයි. හැබැයි ගින්දර නැහැ. අන්න බලන්න පළවෙනි පහනෙන් අපි ගින්දර ටිකක් දෙනවා ඒකට. ඔන්න බලන්න පළවෙනි පහනේ දැන්පත් වෙන තෙල් ටිකයි තිර ටිකටයි හැදෙන ඵලය තමයි දැන් තියෙන දැල්ල. දැන් තියෙන දැල්ල කියන්නේ දැන් ඵලය. ඒ ඵලය හේතුවක් වෙලා අන් තව හේතු දෙකක් එක්ක එකතු වුණොත් නේද දැන් ඊගාව දෙවෙනි පහන දැල්ලක් හටගන්නේ. එහෙමයි. අන්න බලන්න. එහෙනම් ඔන්න බලන්න පළවෙනි පහනේ ඵලය හේතුවක් වෙලා දෙවෙනි පහනේ තියෙන තව හේතු දෙකක් එක්ක එකතු වෙලා තමයි අලුත් දැල්ලක් ගොඩනැගෙන්නේ. හ්ම්. ඔබට ඒක තේරුණා? එතකොට මේ දෙවෙනියට ගොඩනැගිච්ච පහනේ තියෙන දැල්ල අර ඉස්සල් එකේ එකමද? නැහැ. හැබැයි ඒක නොතිබුණා නම් මේක වෙනවද? නැහැ. ඒක වෙන්නේත් නැහැ. මේක ඒකක් නෙමෙයි. ඒක මේකක් නෙමෙයි. හැබැයි ඒක නැත්තම් මේක වෙන්නේත් නැහැ නේ. හරිනේ? එහෙමයි. ආ, ඔය වගේම එකම එක පහනක් කියලා ගන්නකෝ දැන්. ඔන්න පහන් දෙකේ උපමාවෙන් ඔබට දුන්නේ චුට්ටි රැණක් ගලව ගන්න. දැන් එක පහනක් ගන්න. එක පහනක ඔබ තෙල් තිර දාලා ඔය වගේ ගින්දර අවුලට දුන්නට පස්සේ දැන් මේක දිගටම පත් වෙලා තියෙනවා වගේ අපිට පේනවා. නේ? ඔව්. දැන් දිගටම තියෙන එක දැල්ලක්ද? නැහැ. එහෙනම් කොහොමද ඒක වෙන්නේ? කොහොමද ඔබ මට විස්තර කරන්න බලන්න. ඒ කියන්නේ ඒක ඒ වෙලෙන් ඒ වෙලට අර මේ මේ ඒ ඒ වෙලෙන් ඒ වෙලට තියෙන හේතු සාධක අනුව ඒක දැල්ල වෙනස් වෙනකද මහත්තයා නෑ අන්න ඒක තමයි ඔය දැන් ඔබට මම ඉස්සල්ලා කිව්ව උපමාවෙන් ඔබට මේක ගලපලා මට කියන්න පුළුවන් වෙන්න ඕනේ ඔන්න බලන්න දැන් තියෙන නිශාන්ත මහත්තයා ඔව් නිශාන්ත මහත්තයා මේ අර මුලින් හේතු නිසා හටගත්ත දැල්ල ඊට පස්සේ ආපු ඒ ඵලය නම් ඒ ඵලය නිසා නැවත හේතු සකස් වෙලා ඊට පස්සේ ඵලය සකස් වෙමින් එහෙම යනවා. ඔව් ඒක අපි තව ටිකක් මේ මේ අපේ මේ මල්ලිකා මල්කනෝනේ තේරෙන්න අපි කියමුකෝ මෙහෙම. ඒ කියන්නේ එක දිගට දැන් අපි පහනක් දිහා බලන් ඉන්නකොට දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න බලන්න තෙල් කියන තැන තියෙන්නේ තෙල්ලන් දැන් ඔන්න වැලි ගොඩක් ගන්නකෝ. වැලි ගොඩ වැලි ගොඩ අරගෙන වැලි අහුරක් අරගන්නවා. ඔන්න වැලි ගොඩක් කියලා එකට අපි කියනවා. මේ වැලි ගොඩ අපි ඇටේ ඇටේ වෙන්කරුත් එහෙම වෙන වෙනම දැන් වැලි ගොඩක් තියනවාද නැහැ වැලි ඇටේ ඇටේ ඇටේ ඇටේ අපි වෙන් කරලා තියෙනවා මේ ටික එකතු කරොත් තමයි ගොඩක් ඔව් ඔය වගේ තමයි එතකොට බලන්න එක වැලි කැටයක් අනෙක් වැලි කැටේද නැහැ ආ වැලි කැටෙන් වැලි කැටේට වෙනස් හැබැයි එක වගේ නේ ඔව් එතකොට මේ ඔක්කොම ටික එකතු කරාම අපි කියනවා වැලි ගොඩක් කියලා. හරිනේ? ඔව්. හරි. ඒ වගේම තෙල් කියන තැන ওই වගේම අර වැලි වගේ අංශු ගොඩ අංශු ගොඩක් තමයි ওই තියෙන්නේ. හැබැයි එක අංශුවක් අනිත් අංශුව නෙවෙයි. තේරුණාද? නෙවෙයි. ඔව්. එක වගේ හැබැයි. හොඳේ? ඔව්. එතකොට තිරේ කියන එකත් තිරාංශු කෝටි ගානක එකතුවක්. ඒකත් තේරෙනවද? එහෙමයි ඒකත් තේරෙනවා. එතකොට බලන්න ඔන්න දැන් තියෙන තිරාංශුවයි දැන් තියෙන තෙල්ලාංශුවයි දෙක දැවෙනකොට ගොඩ නැගින දැල්ල දැන් තමයි හටගන්නේ. එහෙමයි. ඊගාවට ඊගාව තියෙන තිරාංශුවයි ඊගාව තෙල්ලංශුවයි මේකම දැන් වෙන එකක්ද? වෙන එකක්. වෙන එකක්. එතකොට බලන්න අර ඉස්සල්ලා හටගත්ත දැල්ලේ දැල්ල කියන තැන තියෙන ඵලය ඒ ඵලය දැන් හේතුවක් වෙලා මේ ඉතුරු තෙල්ලංශුවටයි තිරාංශුවටයි ආවේ නැත්නම් මේ පහන නිවෙනව නේද? නිවෙනවා. එහෙනම් පත්තු වෙන්නේ අරක අරක ඵලයක් වෙලා මේකට එනවා නේද? එහෙමයි එහෙමයි. අන්න ඇවිල්ලා මේක පත්තු වෙනවා. හරිනේ? දැන් මේ දෙවිනියට හටගත්ත දැල්ල අරකමද? නැහැ නැහැ. අර හේතුවෙන් ඊගාව තෙල්ලංශුවටයි තිරාංශුවටයි දැන් තියෙන ඵලයෙන් දැල්ල ගියේ නැත්තම් පත්තු වෙනවද? නැහැ නැහැ. නැහැ. දැන් ඔබට තේරුණා නේද පහනක් පත්තු වෙන්නේ කොහොමද කියලා? ඔව් ඒක තේරෙනවා මහත්තයා බොහොම හොඳට තේරුණා දැන්. එහෙනම් ඔන්න බලන්න එතකොට දැන් බලන්න මේ එතන එතන එහෙනම් දැලි හටගන්නේ අතීතේ නෙමෙයි මේ මොහොතේ නේද? දැන් නේද හේතු සකස් වෙලා දැන් පළ හටගන්නේ. මේ මොහොතේ. අන්න ඔය වගේම ඔන්න බලන්න දැන් මම ඔබට කියනවා පහන කියලා. මොකද්ද මං කිව්වේ? පහන. පහන. ඔබ කොහොමද මං කිව්වේ එක එක කියලා කියන්නේ? ඒක මම මට ඇහිලා මං එක හිතෙන් අල්ලගත්ත පහන කියලා හිත තමයි කිව්වේ පහන කියලා එතකොට. ඔන්න ඔන්න බලන්නකෝ. මං කතා මං කතා කරපු එක සද්දයක් හැටියට ඔබේ කනට විතරනේ ආවේ. මං කතා කරපු මං හිතියද ඒ සද්දය ඇතුලේ? නැහැ. එතකොට මං කතා කරලා නැහනේ. නැහැ. ඒ සද්දේ මම නෙමෙයිනේ. නැහැ. ඔන්න කනයි සද්දේ ගැටෙනකොට අනබාන සෝත විඥානය හටගත්ත තිංගං සංගති පස්ස කියලා ඔබගේ මන ඇතුලෙන් නේද පහන කියලා හදලා දුන්නේ. එහෙමයි. ඔන්න ඒක ඇතුලට ගියා. ඔව්. හරි. දැන් මං ආයි ප්‍රශ්නයක් ඇහුවානේ. ඒකෝට මං කතා කරේ පොකට ඇහිලා නෑ නේද? ශබ්දයක් එතකොට මං කතා කරපේ ඔබට ඇහිලා නෑ නේද? ඒක ඇහිලා නේද මහත්ය හර මගේ කන. ආයි ඔන්න ඥානෙත් දකින්න. මම කියපු එක දැහුණේ ඔබගේ මනෙන් හදලා දීපු එකද ඔබ දැනගත්තේ? මනෙන් හදලා දීපු එක. ඒක කතා කරලා නෑනේ. ඒ වෙලේ ඔබතුමා කියපු එක උනේ මගේ මනට ගියේ ඊට පස්සේ ආයි මගේ මනෙන් තමයි හපව් ඒක කිව්වේ. ඔව් පොඩ්ඩක් ඉන්න ඔන්න ඔතන චූටි ගැටයක් තියෙනවා. දැන් ඔබට තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඔව්. කතා කරන එකත් මට ඇහෙනවා මම කතා කරන එකත් මට ඇහෙනවා කියලා. ඔව්. ඔබ ඔයගේ තැනකනේ ඉන්නේ. ඔව්. ඒ කියන්නේ ඔබ කතා කරන එක මට ඇහෙනවා මම කතා කරන එකත් මට ඇහෙනවා කියලා. හරිනේ? ඔව්. ඔන්න හොඳට බලාගන්න. දැන් බලන්න දැන් එතකොට දැන් ඔබට පෙවුණා නේද මං කතා කරපු එක මම ඔතන මං කතා කරනවා නම් මෙතන ඉන්න කෙනෙක්ටනේ ඇහෙන්නේ මම මේ ඉන්න තැනටනේ ඔබගේ ඔබගේ ඔය ෆෝන් එකකින් හේතු ටිකක් සකස් වෙලානේ ශබ්ද තරංගයක් ඇවිල්ලා කණේ වැදුනේ එහෙමයි ඒ සද්දේ මම හිටියද නෑ ඒ සද්දේ පුතුමා එතකොට මං කතා කරා කියන එකක් නෑ නේද නැහැ ඔන්න මම දැන් ඔබට කියන පුටුවක් ඇහුණාද ඇහුණා ඒ පුටුවක් තිබුණාද ඒ සද්දේ නැහැ. එහෙනම් ද්‍රව්‍ය කියන කිසිම ද්‍රව්‍ය වස්තුවක් නැහැ නේද සද්ද තුල? නැහැ නැහැ කිසිම දැන් එතකොට සත්පුද්ගලයෝ ඉන්නවද එතකොට සද්ද තුල? නැහැ නැහැ. <laughs> අන්න දුස්තියක් නේද එහෙනම්? ඔව්. <laughs> අන්න බලන්න. අන්න අන්න එහෙම ගලව ගන්න. එතකොට බලන්න. ඊට පස්සේ දැන් කන සද්ද සෝත විඥානේ. ඔන්න කනට වැදුනා. ඔච්චරයි උනේ. ඉතුරු ටික හැදුනේ ඇතුලෙන් නේද ඔබේ? ඔව් මනසෙන්. එතකොට එළියෙන් ඇවිල්ලා වැදිච්ච එක ඇතුළට ගියේ නෑනේ මන ඇතුළට. නැහැ. මනින් නේද රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පුටුව කියලා හදලා දුන්නේ. පහන කියලා හදලා දුන්නේ. එහෙමයි. ඒ හදපු එකම නේද ඇතුලෙන් ආයි දැනගත්තේ. එහෙමයි. මනෙන් හදපු එක නේද මනෙන් දැනගත්තේ. එහෙමයි මහත්තයා. තේරුණාද? තේරුණා. ඒකට මං කතා කරපු එකක් ඇහිලා නෑ නේද ඔබට? නැහැ. ඔබ කතා කරන එකම නේද? ඒ කියන්නේ ඔබෙන් ඔබටම නේද ඇහිලා තියෙන්නේ. එහෙමයි එහෙමයි. එතකොට දෙන්නෙක් ඉන්නවද ලෝකේ කවදාකවත් එක්කෙනාම දින්නේ? එක්කෙනාම අන්න දිත්තෙන් ගැලවුණා. එහෙනම් ඔබට මේ ලෝකේ කවුරුවත් කතා කරපු එකක් ඇහිලා තියෙනවද? නැහැ. එහෙනම් ඔබ උත්තර දෙන්නේ මං අහන එකටද ඔබ උත්තර දෙන්නේ ඔබටමද? මටමයි. ආ දැන් ඔන්න පළවෙනි ඔන්න දැන් තේරුණා. එහෙනම් මේ ලෝකේ කී දෙනෙක් ඉන්නවද දැන්? එක්කෙනෙක්. කෙනයි. ඒක නේද මං ඉස්සල්ලා අර කියෝ විස්තර කරගෙන ආයේ. ඔබට හැදින ලෝකේ වෙන කාටවත් හැදෙන්නේ නැත්නම් මේ ලෝකේ කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි නේද ඉන්නේ. ඔබ විතරයි නේද? එක්කෙනයි. එක්කෙනයි මමම හදාගන්න ලෝකයක්. ආන්න ඔතනම මම හදාගන්නව නෙමෙයි. ඔන්න ඔක තමයි සක්කාය දිට්ඨිය. හොඳේ? ඔක තමයි දැන් මේ ගලවලා පෙන්වන්න හදන්නේ ඔබට. ඔන්න ඔතනින් ඔබ දැන් මිදුණොත් ඔබ නිදුණා මේ සංසාරයෙන්. හොඳට අහගන්න. එතකොට එහෙනම් ඔබට පේනවා මනෙන් තමයි ලෝකය හැදෙන්නේ. එහෙනම් ඔබට කවදාකවත් බාහිරේ දෙයක් බාහිර කෙනෙක් බාහිර කෙනෙක් කතා කරනවා ඇහිලා තියෙනවද කවදාකවත්? නැහැ. එහෙනම් කොහොම බලන්න පෙනිලා තියෙනවද බාහිර කෙනෙක්ව? නැහැ. අන්න ඇහැ කණ්ණාඩියක් වෙච්ච තැන. අන්න කන කණ්ණාඩියක් වෙච්ච තැන. එහෙනම් බාහිර දෙයක් අල්ලලා තියනවද? නැහැ. අන්න කය කණ්ණාඩියක් වෙච්ච තැන. බාහිර රසයක් දැනෙලා තියනවද? නැහැ. නැහැ කිසිම දෙයක. එහෙනම් බලන්න ගඳ සුවඳ නැහැ. ඒ ඔක්කොම ඇතුලෙන් හැදිච්ච කතන්දරයක් නේද? අන්න ඇහැ කන නාසය දිව කය කියන ටික කණ්ණාඩියක් වෙච්ච ටික. අන්න බලන්න. හරිද? දැන් බලන්න දැන් ඔය හිතට එළියට යන්න පුළුවන්ද? බැහැ. කොහොමද ඔප්පු ඔප්පු කරන්නේ? එලියේ දැන් අපි එලිය මේ මේ අර මහත්තයා ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අර ඇස් දෙක වහගෙන මොකක් හරි මේ ගණ්ඩ කියලා කිව්වොත් එහෙම මේ ගැන ඇස් දෙක වහලා තැනකට ගෙනිච්චොත් පෙන්වන්න කියන්න මෙතන තියෙන දේවල් කියලා අපිට කියන්න බැහැනේ දකින්න නැතුව. හරි. දැන් දකින්න තැනක් ගන්නකො. දැන් දකින්න දකින්න තැනදී ඇහෙන්නේ නෙමෙයිනේ දැකලා තියෙන්නේ. එතකොට හිතින්නේ. ඉතින් හිතින් පේනවා නම් දැන් ඔබගේ හිතින් නම් පේන්නේ දැන් S2 හුව කියලා ප්‍රශ්නයක් නැහැ නේ. හිතින් බලන්න පුළුවන් එළිය. හිතට යන්න පුළුවන් එළියට. බෑ හිතින් යන්න බෑ. අන්න හරි. දැන් ගෙදර කවුරක්වත් ඉන්නවද මේ වෙලාවේ? ඔව් ඉන්නවා. ඔතන ඉස්සරහට එන්න කියන්නේ. මේ දැන් දැන් ඔබ S2 වහගෙන ඔව් ඔන්න ඔබට කියන S2 වහගන්න කියලා. හරිද? මේ හොඳ හොඳ හොඳ පරීක්ෂණයක්. හරි ඉස්සල්ලාම S2 අරගන්නවා. S2 අරගෙන ඔබට එයාට කියනවා එක එක දේවල් අතට ගන්න කියලා. ඔව්. ගන්නකොට ඔබ ඔබ උත්තරයක් කියනවා. ආ මේ මේ මේ මේකක් මේ මේකක් කියලා කියනවා. දැන් බලන්න ඒ කිව්වේ ඇහින්ද? නෑ හිතින්. හිතින්. ආ එතකොට ඔබ දැන් පැටිලා තියෙන දෘෂ්ටියකට එළියේ තියෙනකමයි මේ කියන්නේ කියලා. ඔව්. ඔන්න ගලව ගන්න තැන. අනේ මේ අනිත් ඔක්කොම මේක හොඳට අහගන්න. ඔබත් මේ ගැටේ ගලවන්න. මෙතුමියට ඇත්තටම මෙතුමිය හොඳ තැනක් ගෙනාව ඔබටත් මේ වෙලාවේ තියෙන ලොකු දෘෂ්ටියක් ගලව ගන්න. ඔන්න බලන්න ඔබ හිතනවා ඇහැ ඇරලා තියෙන වෙලාවේ දැන් මේ කියන්නේ ඇහැට පේන්නේ හැබැයි හිතට හිතින් තමයි කියන්නේ හැබැයි හිතින් කියන්නේ බාහිර තියෙන එකක් ගැන කියලා. ඔන්න බලන්න. එහෙනම් හරි බාහිර තියෙන එකක් නෙමෙයි හිතේ හිතින් හදාගන්න එක. අන්න හරි. එතකොට බලන්න හේතු නිසා හට ගන්න දෙයක්. අන්න හරි. එතකොට හොඳට බලන්න දැන් දැන් ඔබ හොඳට බලන්න මෙන්න මෙතනදී දැන් එහෙනම් හරි. දැන් එහෙනම් ඔබට මම දැන් ඔප්පු කරලා පෙන්නනවා ඔබ හිතින් කිව්වේ එළියේ තියෙන එකක් ගැන නෙමෙයි කියලා. අන්න එතකොට ඔබට ලොකු තැනකට ඔබ වෙයි. දැන් ඔබ ඇස් දෙක වහගන්නවා. හොඳයි. දැන් ඔබට කනින් අපි කියන්නෙත් නෑ මේකක් තමයි ඔබට පෙන්වන්න යන්නේ කියලා. අල්ලන්න දෙන්නෙත් නෑ. දිව ගහලා රස බලන්න දෙන්නෙත් නැහැ. නහයෙන් ගඳ සුවඳ බලන්න දෙන්නෙත් නැහැ. ඇහ කන නාසය දිව කය කියන පහ අයින් කරා. දැන් තියෙන්නේ ඔබට හිත විතරයි. දැන් ඔබ ඉස්සල්ලා දැක්කා ඇහ ඇරලා තියෙන වෙලාවේදී ඔබ උත්තර කියන්න ගත්තා. ඔබ ඒ වෙලාවේ දෘෂ්ටියක වැටලා තියෙන මේ එළිය එක ගැන තමයි හිතින් කියන්නේ කියලා. ඇහැට නම් පේන්නේ තමයි. හැබැයි හිතින් මට කියන්න පුළුවන් කියන දැනක ඔබ ඉන්නවා. ඔන්න දෘෂ්ටිය. ඔන්න දැන් එහෙනම් හරි. එහෙනම් ඔන්න ඔයාට දැන් කියනවා ඇහැ වහනවා එහෙනම් ඔයාට හිතින් කියන්න පුළුවන්නේ බාහිර දේවල් ගැන. ඇහැ වහලා කන, දිව, නහය, කය මේ පහ අයින් කරනවා. දැන් තියෙන හිත විතරයි. දැන් ඇස් දෙක වහලා දැන් එයාට කියන්න ඔබට මෙච්චර වෙලා නොපෙන්නපු එකක් අතට ගන්න කියලා. එහෙම. ආහා දැන් ඔබට කියන්න පුළුවන් දේ ඒක මොකක්ද කියලා. එයා ගත්තේ. බෑ. බෑ. කියන්න බැරි නම් ඔබට එන ඥානය මොකක්ද? හිත එළියට යන්න. එළියට යන්න බෑ. හිතින් බාහිරයක් ගැන කතා කරන්න පුළුවන්ද ඔබට? බෑ. කතා කරන්න. දැන් ඒක දැන් නිකම් බෑ කියලා ආයිතරයක් නෑ. එහෙම නෙමෙයි මට මේ මේ පේනවනේ කියලා අහුවෙනවද ඔබ? ඕක දැන් ඥානියක්. එහෙනම් ඔබට වැඩෙන ඥානිය මොකද්ද? සසර වසනාතුරාවට හිතින් බාහිරේ ගැන කතා කරන්න පුළුවන්ද බැරිද? බෑ. සංසාරේ ඔබ මෙච්චර දුර ආපු ගමනේ ඔබ කවදාකවත් හිතින් බාහිරයක් දැකලා තියෙනවද? තව මේ අනවරත සංසාරික අනාගතයට ගියොත් ඔබට කොතනදීකවත් මේ හිතින් බාහිරයක් ගැන ඔබ දැකලා තියෙනවද? නෑ. ඉතින් හත් දෙයනේ. එතකොට ඇහිනුත් බැරි නම් ඇහැ කන නාසය දිව කහ කය කියන ටික පහම දේවල් පහක් නම් එතකොට දැන් <laughs> ඔබ ඔය දකිලා තියනවා කියන එක කොහේ තියෙන එකක්ද? මායාවක්. අන්න ඔබ දැන් මල් කන වුණාට දැන් තේරෙනවද? එතන තේරුණාද මල් කන වුණා? එහෙමයි. එතන තේරුණා. මොකද්ද තේරුණේ? මට විස්තර කරන්න දැන්. ඒ කියන්නේ අපිට මේ හිතින් බාහිරට යන්න බෑ කියන එක මේ මට තේරුණා අපි මේ මේ ඇහැ කන දිව ඒව ප්‍රයෝගික කරගෙන තමයි හිත ඇතුළට මේ ගන්න සංඥාවල් කියලා තේරුණා මේ මහත්යමට. එතකොට මම ඔබගේ ඇස්සැරලා තියෙන වෙලාවේ ඔබ කොහොමද උත්තර ටිකක් කියන්නේ? කොහේ තියෙන ඒවා ගැනද ඔබ කියන්නේ? ඒත් මනසේ. ඒ මගේ මනසේ හිතේ තියෙන ඒවා. එතකොට මම අහන ප්‍රශ්නෙට නෙවෙයි උත්තර දෙන්නේ. <laughs> ප්‍රශ්නෙත් මෙහි ප්‍රශ්නෙත් මෙහි උත්තරෙත් මෙහි වාර තැනක් නේද මං කන ඕන ඉමේජින් දැන් එතකොට ඔබ කාගේ මලගෙද මා කාගේ මරණය සිහි කළා දැන් කතා කරන්නේ අම්මගේ ඔබ දැන් බලන්න ඒ සිද්ධියේ අංශු මාත්‍රයක්වත් මේ වෙලාවේ නැති වෙනකොට එහෙනම් සිතුවිල්ලක් නේද ඔබ මේ වෙලාවේ අමාරුයි දාලා තියෙන්නේ. සැපට හෝ දුකට හෝ රැවටීමට හෝ. එහෙමයි. ඕක නේද ඒ වෙලාවෙත් වෙලා තියෙන්නේ. සිද්ධ වෙනවා නේද ලෝකී සුවපත්භාවය ලැබෙන්න ඕන. ඇති. ඔබට තේරෙන්නේ ඕනාට වැඩිය මේ හොඳට ඔබට දැන් තේරෙනවද ඒ වෙලාවෙමනේ ඒ වෙලාවෙත් වෙලා තියෙන්නේ මේක නේද? එහෙමයි එහෙමයි. එතකොට ඔබ ඔතනින් එළියට ගිහිල්ලා තියෙනවානේ. නැහැ. අන්න දැන් ඔබට ඔබ කතා කරන්නේ ඔබට ඇහෙනවා කියන තැන. ඔන්න අතීත සංඥාව කියන කතන්දරේ දැන් ගලවන්න හදන්නේ. එහෙනම් ඔබට එහෙනම් දැන් පේනවා නේද? ඔබට මේ ලෝකේ කිසි කෙනෙක් හම්බ වෙලා තියෙන. එහෙනම් අම්මා අම්මා මල දුකට අඬපු දුක ඉවරයි නේද මෙතනින් දැන්. ඕක දැක්කට පස්සේ. එහෙමයි. දැක්කද ඔබ ඒකද? එහෙමයි මට ටිකක් තේරෙනවා. ඒ කියන්නේ දෙන්නේ දෙන්නේ හම්බ වෙලා තියෙනවද කවදාවත්? නෑ. ඔබට මනසින්ම නම් ලෝකයේ ගොඩ නැගෙන්නේ ඔබ බාහිරට ගිහින් යන්නත් බැරි නම් එතකොට ඔය මනසින්ම ගොඩ නැගිච්ච චිත්ත රූපය ගැන මම පෙන්වන්නේ නේද කොයි වගේ එකක්ද කියලා. එහෙමයි. ඒක අර අල්ල කිසිම සාරයක් නැති අර කණ්ණාඩියට වැටෙන ඡායාව වගේ එකක් නේද? එහෙමයි. එහෙමයි. ඒකට හොඳ හොඳට බලන්න. එතන සිද්ධිය වෙන එකක්. ඔබ අහුවෙලා ඉන්නේ මෙතනට නේද? මනසටනේ දහු වෙලා තියෙන්නේ. මනසට. මනසෙන්ම හදපු. මනසින් හදපු පිල්ලට අහු වෙලා තියෙන්නේ. අන්න හරි. එතකොට බලන්න ඔන්න ඔතන තමයි සියුම්ම ලියා ගන්න ඕන තැන. එතකොට බලන්න දැන් ඔබ කතා කරන එක දැන් මම කතා කරන එක මට ඇහෙනවා කියලා ඔබ ඉන්නවනේ ඔතන. ඔව්. එතකොට බලන්න ඔන්න ඔතන ලියා ගත්තාම ඔබට අතීතයේ අර අර කිව්ව ගැටිය ලිහිනවා. පහනේ ගැටිය ලිහිනවා. එහෙනම් දැන් ඔබට මම දැන් පහන කියලා කිව්වොත් දැන් ඔබ මට උත්තර දෙනවා මං අහනවා මොකද්ද මං කිව්වේ ඔබ කියනවා පහන කියලා. හැබැයි එතනදීම ඔබට තේරුණානේ මං අහපු එකට උත්තරයක් නෙමෙයි දෙන්නේ කියලා. ඔතනින්ම හදාගත්ත එකටයි ඔබ ආයි ඔතනින්ම උත්තරයක් දෙන්නේ කියලා. හරි. එතකොට බලන්න. හරි. දැන් ඕක තමයි කර්ම කර්ම විපාක කියන්නේ. හරිද? මේ හේතු සකස් වෙලා එන විදිය අවිද්‍යාව නිසා ඒ කියන්නේ ඔබට නැවත ඒක හැදෙන්න තියෙන අවස්ථාව තියෙනවා. ඇහිච්ච එක. ඒ කොහොමද හැදෙන්නේ? අන්න බලන්න ඒක තමයි පින්නේ විපාකයකට හැදෙන හැටි. ඒ කියන්නේ ඔබේ කෙලෙස් දුරු වෙලා නැති වෙනකන් ඔබට කර්ම බීජ වැතිරෙනවා. ඒක මේ මොහොතේ සහජාත හැටියටම ආයි හට ගන්න විදිය. මේ දැන් මම මේ පෙන්වන්නේ. හරිද? ඔන්න බලන්න ඔබේ රැවටීම තුළ වෙන සිද්ධිය. දැන් ඔබ කතා කරන්නේ කොහොමද? මොකද ඔබ කතා කරන්නේ? ඔබට ඉස්සල්ලා ලැබුණා නේද? දැන් ඔබ හිටියා ඉස්සල්ලා මම කතා කරන එක ඔබට ඇහෙනවා කියන තැන. දැන් ඒක එහෙම ඒ ඒ ගැටේ ලිහුණානේ. ඒක ලිහුණා. ඒක ලිහුණා මහත්තයා. දැන් දැන් ඔබ ඉන්නවා මම කතා කරන එක මට ඇහෙනවා කියන තැන. හරිනේ? එහෙමයි. ආ ඔන්න බලන්න. දැන් ඕකත් දෙහා ගන්නකෝ. දැන් ඔබ කතා කරන්නේ කොහොමද කියන්නකෝ. හිතලා හිතලා. ආ ඉස්සල්ලා හිතන්න ඕනේ. ඔව්. එහෙනම් අන්න මනස මුල් වෙනවානේ. එහෙමයි. ආ ඔන්න බලන්න. මනස මුල් වෙනවා. මනස මුල් වෙලා කොහොමද කතා කරන්නේ කියන්න බලන්න. මනස මුල් වෙලා මේ පිටිවිල්ලක් මේ ඉපදිලා තමයි කතා කරන්නේ. මනස මුල් වෙනකොට කොහොමද එන්නේ? මනංච පටිච්ච ධම්මේට උපජ්ජති මනෝවිඤ්ඤාණං කියලා මෙන්න මේ විදිහට අපි හිතනවා. ඔව්. හිතලා දැන් ඔක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ක්‍රියාත්මක වෙන්නේ අපේ මේ පංචේන්ද්‍රයන් උපයෝගී කරගෙන නේ මහත්ය සිතුවිල්ල ක්‍රියාත්මක වෙන්නේ. ඔව් කොහොමද වචනයක් කතා කතා කරන හැටි කියන්න බලන්න. කතා කරන්න පහම ඕනේ නෑනේ. නෑ. සිතින් හිතලා හිතලා තමයි කතා කරන්නේ. කොහොමද කතා කරන්නේ? ආ හරි. ඒක ඔබතුමියට ලිහිලා නැහැ. හරි. මෙහෙමයි. මේ මනස කියන ලිහිලා නැහැ ඒක. ඔව්. ඔව්. මල් මේ මෙහෙමයි. මනස කියන තැන මනස කියනකොට මානසික පදාර්ථ රූපේ තමයි මොලේ. ඒකත් ওই විදිහට විඥාණයෙන් දාගත්ත දැනුම. මේ ඔක්කොම අසූචි වලක වැටිලාගෙන ඉන්න කෙනෙක් ඉනිමග හදන ක්‍රමේ. හොඳේ ඒ කියන්නේ ගඟේ මේ ආයුරේ ඉඳලා එහා ආයුරට යන්න ඔරුවක් හදනවා. ඒ ඔරුව හදන ඔරුව තමයි මේ තියෙන්නේ මම මේ විස්තර කරන්නේ. ඇහැ කන නාසය පේනවා මේ ඔක්කොම පෙනහැලි. එතකොට හෘදේ වස්තුව මේ මේ මොළය කියලා මේ ඔක්කොම විස්තර කරන්නේ ඒ ඔරුව තමයි. හොඳේ? අර අසුචි වලින් හදන ඉනිමග. අන්න ඒක හඳ ඕකේ එල්ලෙන්න යන්නත් එපා. හරිද? <laughs> මම ප්‍රඥාව තියෙනවා නම් මේක එල්ලෙන්නේ නැහැ කවුරුත්. හොඳේ? එතකොට බලන්න. ඔව් එතකොට මේ ඔක්කොම අසුචි. එතකොට බලන්න මේ මනස කියන එක නිකන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මනස ක්‍රියාත්මක වෙනකොට මනස ක්‍රියාත්මක වෙන නම් මොලේයි හෘදේ වස්තුවේ කියන එක තියෙනවා. හරිද? එතකොට මනසේ පදාර්ථ රූපේ තමයි ওই තියෙන්නේ මොලේ කියන්නේ. එතකොට බලන්න මොලේෙන් මොකද්ද කරන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය අපේ මේ කයේ කොටස් ඔක්කොම මොලේයි හෘදේ වස්තුවයි ඇරෙන්න. අනිත් ඔක්කොම කාය දශක කියන තැනින් තමයි නිර්මාණය වෙන්නේ. හැබැයි මොළයයි මන මොළයයි හෘදේ වස්තුවයි කියන දෙක නිර්මාණය වෙන්නේ කාය දශක කියන දශක පරමාණුවෙන් නෙමෙයි. ඒක නිර්මාණය වෙන්නේ වස්තු දශක කියන පරමාණුවෙන්. ඒක තමයි විඥානය කියන්නේ. එහෙනම් බලන්න විඥානයේ කොටස් දෙක ඒකට අනුරූපව තමයි මේ හෘදේ වස්තුවයි මනසයි මේ මේ මොළයයි ක්‍රියා මේ නිර්මාණය වෙන්නේ. එතකොට බලන්න මේ මොළය හරහා තමයි මේ කයේ තියෙන හැම සෛල් එකටම තොරතුරු යන්නේ. එතකොට මොළයට තමයි හැම සෛලයකින්ම තොරතුරු ලබා ගන්නෙත් සංවේදනයයි තොරතුරු ලබා දීමයි දෙක සිද්ධ වෙන්නේ මොළයෙන් ස්පර්ශයයි වේදනාවයි කියන දෙක හටගන්නේ මොළයට එතකොට මේ හැම සෛලයකටම ඕන කරන ශක්තිය සපයලා දෙන්නේ හෘද වස්තුවෙන් හැම හෘද වස්තුවෙන් යන රුධිරය හැම හැම සෛලයක් කරාම යනවා ඒකට ඒ ශෛල වලට හැම ශක්තියම සපයන්නේ මේ හෘද වස්තුවෙන් එතකොට බලන්න එහෙනම් මේ මනස කියන එක බලන්න මනසේ කොටස් දෙක නම් මොළයයි හෘදේ වස්තුව. ඒ කියන්නේ එහෙනම් මනස මේ හැම සෛලයක් එක්කම සම්බන්ධයි. එහෙනම් හැම සෛලයකම විඥානීය පිහිටලා තියෙනවා. අහ ගැඹුරු තැන. හොඳේ? එතකොට ඔබ ඔබ හිතලා බලන්න මේ ඔක්කොම හැබැයි අසුචි වලින් හදන ඉනිමග හොඳේ? අර ගඟෙන් එකොඩ වෙන්න තියෙන ඔරුව. හරිද? හොඳට මතක තියාගන්න. මේක එල්ලෙන්න යන්න එපා. හරි? එතකොට දැන් ඔබ කතා කරන්න නම් ඉස්සල්ලාම ඔබට හිතන්න වෙනවා. ඔබ ඉස්සල්ලාම හිතන්නකෝ පහන කියලා. එහෙමයි. ඔන්න ඔබ හිතනවා. සිතත් සිතුවිලිත් කියන තැන ඔන්න ඔබ ඉන්නවා දැන්. මනංච පටිච්ච ධම්මේට උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියන තැන ඔන්න දැන් ඔබ හිතන තැන. දැන් ඔබ ඕක ක්‍රියාත්මක කරනකොට මේක කියන්න ඕනේ කියලා ක්‍රියාත්මක කරනකොට අන්න බලන්න මනසින් මේක ක්‍රියාත්මක කරන්න ඕන විදිහට කියලා දෙනවා. ඒ තොරතුරු දෙනවා මොලේට. අන්න මොලේන් ඒ ඕන කරන ඒ ඒ ඉන්ද්‍රයන්ට ඒ ඒ තොරතුරු ලාරන් යනවා. අන්න හෘදේ වස්තුව ක්‍රියාත්මක වෙනවා. අන්න බලන්න ඒ තොරතුරත් එක්ක මොකද වෙන්නේ? ඔබ කතා කරන්නේ කොහොමද? කතා කරනවා කියලා වෙන්නේ මොකද්ද? හුලන් ටිකක් පිට වෙන එක නේද? එහෙමයි. ඔබ බලන්න ඔබ කතා කරනවා කියන දැන ඔබ දැන් මෙහෙම හිතන්නකෝ. ඔබ දැන් ඔබ දැන් අදින්නකෝ මෙන්න මෙහෙම. තොට්ටු පොළයිනේ කියලා තප්පර 20ක් විතර අදින්නකෝ මෙන්න මෙහෙම. තොට්ටු පොළයිනේ කොහොම අදින්නකො තප්පර 15ක් විතර 20ක් විතර අදින්න ඔබට මොනවද ඕන වෙන්නේ? කලින් හිතන්නේ. ඔබට මොනවද ඕන වෙන්නේ? ප්‍රශ්නසලතේ. ඉස්මකට. උලන් ටිකක් ඕන වෙනවා. එතකොට බලන්න ඔය සද්දි පිට වෙන්නේ ප්‍රාශ්වාසය තුළ. එතකොට තප්පර 15ක් තප්පර 20ක් විතර ওই විදිහට හුස්ම පිට කරන්න නම් ඒ ප්‍රමාණයට ඉස්සලා ඇදලා තියාගන්න ඕනේ නේද? එහෙනම් <laughs> ඊට ඉස්සෙල්ලා ආස්වාදයක් වෙන්න ඕනේ මේ ප්‍රමාණයට. තේරුණාද? ආ එතකොට බලන්න එහෙනම් ඒක කරවන්නේ කවුද? අන්න අර හෘදේ වස්තුව ක්‍රියාත්මක වෙලා මේ පෙනහැල්ල ක්‍රියාත්මක වෙලා මේ ක්‍රියාවලිය ඕන කරන හුලන් ටික ඇදලා ගන්නවා. ඇදලා අරගෙන අන්න බලන්න අර සිතේ ගොඩ නැගිච්ච සටහනට අනුරූපව අන්න බලන්න මේ හුලන් ටික එළියට පිට වෙනවා. හුලන් ටික පිට වෙනකොට අන්න අර හුලන් කම්පනිය තුල තමයි මේ සද්දේ නිර්මාණය වෙන්නේ. හරිද? අන්න බලන්න. ඒකෝට බලන්න හිතුවේ සිතුවිල්ල. සිතුවිල්ල එළියට ගියාද? එතකොට හිතපු එකද එළියට ගියේ? බලන්න මේ ක්‍රියාවලියට සකස් වෙන හේතු ටික සම්පූර්ණයෙන්ම වෙනස් හේතු ටිකක්. දැන් බලන්න ඔබ කතා කරපු එක ඔන්න ඉවරයි. ඔන්න දැන් බලන්න ඔබ කතා කරා කියලා දැනගත්තේ මොකෙන්ද? ඒත් හිතින්නේද? රට දැනගත්තද කතා කරා කියලා? සිත නෑ නේද? දිව දැනගත්තද? නෑ නේ. ඒතර වань කතා කරා කියලා ආයි දැනගත්තේ සිතින්මයි. ඒතර වань ඇහෙනවා කියන එක ඇහෙනවා කියන්නේ තවත් ක්‍රියාවලියක්. කතා කරන එක එකක් ඇහෙනවා කියන්නේ තව ක්‍රියාවලියක්. හොඳට බලන්න. ඒතර බලන්න ආයි ඇහෙන්න නම් මොකද වෙන්නේ? අර සද්දය ඇවිල්ලා කනට වදින්න ඕනේ. අන්න කන සද්ද සෝත විඥානේ හට ගන්නකොට අන්න බලන්න අන්න තිංගං සංගති පස්ස කියලා අන්න ආයි මන මනෝ ආයතනය තුලින් අන්න ආයි මේක සකස් කරලා දෙනවා. එතකොට අර එළියට ගියේ එක දායි දැනගත්තේ. මල් කනවන. නෑ. නෑ. එතකොට ඔබ කතා කරන එක දැහුනේ. නෑ. හොඳට බලන්න. දැන් ඔන්න බලන්න. කතා කරනකොට වෙච්ච හේතු ටික වෙනස්ම. ඒ හේ හිතපු එකද එළියට ගියේ. ඒකත් නෙමෙයි. එළියට ගියේ සත් හුලන් ටික. ඒ හුලන් ටික හරහා වායු කම්පනයක් වෙලා නැවත කණේ ගැටිනකොට අලුත් අලුත් හේතු ටිකක් අලුතෙන් හැදෙන්නේ. බලන්න හිතපු තැන තිබුණේ මන ධම්ම මනෝ විඥාන කියන හේතු ටිකක්. ඒ හරහා ගොඩ නැගිච්ච ක්‍රියාවලියක් සිද්ධ වුණා. අන්න ඒ ටික මැරිලා. ඒ ටික ඉවරයි. ඒ ටිකේ මාංශකූලෙත් දීලා දානෙත් දීලා ඔක්කොමත් ඉවරයි. දැන් බලන්න අලුතෙන් හැදෙන එක අලුතෙන් හැදෙන එක හැදෙන්නේ කන සද්ද සෝත විඥාන. තිංගන් සංගති පස්සේ වේදනා සංඥා සංකාර විඥාන කියනකොට අන්න බලන්න තිංගන් සංගති පස්ස කියනකොට ඒ හැදිච්ච එකත් නැවත විකෘති වෙලා තමයි ආයි මනෙන් හදලා මනෙන් දැනගන්නේ. මේක මේ හරි ඉක්මනට සිද්ධ වෙන ක්‍රියාවලියක් නේද නිසාද මට මට තේරුනේ يعني ඔව් ඒක පොඩ්ඩක් පැත්තක තියන්නකෝ දැන් ওই කිව්ව ටික තේරුණාද එතකොට ඔබට? ඔව් ඔව් මට තේරුණා. ඔබ කතා කරපු එක කවදාකවත් ඔබට ඇහිලා තියෙනවද? නැහැ. එතකොට අතීතයේ කතන්දරය ඉවරයි නේද? අතීතයෙන් කවදා ඒ කියන්නේ ඔබ කතා කරපු එකවත් ඔබට ඇහිලා නැත්තම් ඔව් ඔබට එතන තියෙනවා නේද අතීතයෙන් එහෙනම් අතීතයෙන් ආවද කවදාකවත් එකක් දැනගන්න. මේ දැන් නේද හේතු සකස් වුනේ අර පහනේ උපමාව නේද? දැන් දැන් දැන් මේ දැන් හේතු සකස් වෙලා ඒ වගේ එකක් ඒ වගේ එකක් හදලා දෙනවා. ඒ කියන්නේ මේ පහනේ දැලි ටික ඔක්කොම එක වගේ වුණාට එක නෙවෙයි නේද? එකින් එකට වෙනස්. ඒ වගේ මේ වෙලාවේ හැදෙන සිතුවිල්ල අරකම වගේ පෙනින්නේ අවිද්‍යාව නිසා, දන්නේ නැති නිසා. එහෙමයි. ඔබට දැන් තේරුණාද ඒක? තේරුණා. අතීතයේ කවදාහක්වත් අතීතයේ දෙයක් ඔබ කවදාහක්වත් මේ වර්තමාන මොහොතේ සීකල්ලා තියනවද? නෑ නෑ. ඒ වගේ එකක් නේද දැන් හැදෙන්නේ? එහෙම අන්න ඕක ඔබ ඔබ දැන් ඕක අවබෝධ කරා නම් ඔබ බද්දේ කරත්ත සූත්‍රය අවබෝධ කරා වෙනවා. ජාති ධම්ම සූත්‍රය අවබෝධ කරා වෙනවා. මජ්ජි සූත්‍රය අවබෝධ කරා වෙනවා. මේ සූත්‍ර දේශනා ඔක්කොම අවබෝධ කරා වෙනවා මේ වෙලාවේ. අපිට තේරුණාද? එහෙමයි මට ගොඩක් හොඳට තේරුණා නිසාන්ත මහත්තයා අනේ මේක මට ගොඩක් පද දුන්න ප්‍රශ්නයක් මනසට ඇත්තටම මං සෑහෙන දුරට ඒකෙන් ගැලවුණා ඔබ ඔබතුමාට බොහොම තාම ඉවර නෑ තාම ඉවර නෑ හොයන්න එහෙනම් දැන් බලන්න ඔබ තාම ඉන්නවා මටයි හිතෙන්නේ කියන තැන. ඔබ දැනගත්ත එක ගැටියක්. ඒ කියන්නේ අතීතයේ කවදාකවත් ඒ කියන්නේ කන්නාඩියම තමයි. කන්නාඩියේ සිද්ධියමයි. හරි නේද? කන්නාඩියකට අතීතේ වැටෙන්නෙත් නෑ සටහනක්. ඒ කියන්නේ අනාගතයට යන්නෙත් නෑ. ඒ වැටෙන මොහොතේක ඒකට අදාළ එකක් නෙවෙයි. තේරුණාද? ඒ කියන්නේ එබෙන්න පෙර තියෙනව නෙමෙයි. ඉබිලා ඉබුණාට පස්සේ තියෙනවක් නෙමෙයි. එබෙන මොහොතේ තියෙනවක් නෙමෙයි. නෙමෙයි. කණ්ණාඩියකට ඔබ එබෙන් ඉස්සල්ලා ඔබේ රූපයක් වැටෙනවත් නෙමෙයි. එබෙන මොකද වැටෙනවත් නෙමෙයි. යම් පිළිබිඹුවක් හැබැයි ඒ ඔබ නෙමෙයි. නේ? එතකොට බලන්න. එතකොට කණ්ණාඩියෙන් එබිලා අයින් වෙනකොට කණ්ණාඩියේ තියෙනවත් නෙමෙයි. එහෙනම් එබෙන්න පෙර තියෙනවත් නෙමෙයි. එබුණට පස්සේ තියෙනවත් නෙමෙයි. එබෙන මොහොතේ තියෙනවත් නෙමෙයි. හරිද? එහෙනම් බලන්න හිතක් හටගන්නේ අතීතයේත් නෙමෙයි අනාගතයේත් නෙමෙයි මේ පච්චුප්පන්න මොහොතේ හටගන්න එක මේ මනස තුල ගොඩනැගෙන එක ඒ ගොඩනැගෙන එකේ බලන්න ගන්න දෙයක් තියනවාද? අර කණ්ණාඩියට වැටෙන ඡායාව වගේ නේද? අන්න ඒකෙත් ගන්න දෙයක් නැත්තම් අන්න බලන්න අනාත්ම ස්වභාවයක්. ඒ කියන්නේ අසාරම ස්වභාවයක්. එතකොට හොඳට බලන්න. එහෙනම් ඔබ දැන් බලන්න ලෝකයක් කියන එක හැදෙන්නේ කොහේද? මනස තුල. සිත් සිත් හටගෙන. එහෙනම් සිතක් හටගන්නේ කොහොමද? ඔන්න දැන් ගලව ගන්න කැටි. ඔය සිත තමයි මම. අන්න මට තමයි අම්මා මතක් වුනේ. අතීතයේ සිහි වෙනවා. කාටද මට? මල් කනෝන එහෙම නේද? අද මිදිලා යන්න. ඒ මමයව නිදහස් කරලා යන්න. ඔබට මේ අවස්ථාව තමයි තියෙන්නේ. හොඳට බලන්න. ඔය හිතක් හට ගන්නවා කියන දැන මොකද්ද වෙන්නේ? ඔබ දන්නවද හිතක් හට ගන්නවා කියන්නේ මොකද්ද කියලා. එහෙනම් ඔබට යමක් මේ වෙලාවේ හම්බ වෙන්නේ ඔබට හම්බ වෙන්නේ අතීතේවත් නෙමෙයි අනාගතේවත් නෙමෙයි මේ දැන් හම්බ වෙන්නේ ලෝකේ. දැන් බලන්න මෙච්චර වෙලා ඇහිලා තිබිච්ච ඒවා කවදාකවත් ඇහුණද? මේ මේ මේ මොහොතේ නේද මේ වෙනකන් ගලාගෙන ආවේ. ඒ කියන්නේ මේ කතා කරපු කිසි දෙයක් මේ ඉස්සල්ලා ඇහුණද මෙහෙම? මේ වචන මේ මේ මේ එක එක්කෙනාගේ හඬවල් මේ මේවා එකක්වත් ඔය ඉස්සල්ලා තිබිච්ච ඒවාද? නිමි දැන් නේද හැදෙන්නේ? ඔව්. නිමි දැන් නේද හැදෙන්නේ? දැන් ඔබ කතා කරන්නකෝ. දැන්. මේ දැන් නේද? දැන් දැන්. මේ දැන් නේද? මේ දැන් කියන එක දැන් නේද හෙන්නේ? අතීතේ නෙවෙයිනේ. අන්න බලන්න. එහෙනම් බලන්න මේ අද මේ සාකච්ඡාව තුළ මේ වෙනකන් ගලාගෙන ආපු ටික මේ මේ ඒ ඒ මොහොතේ ඒ මොහොතේ ගලාගෙන ආපු ඒවා. මිසක් අතීතේවත් අනාගතේවත් යන්නේ ඒවා නෙවෙයි ආයි. තේරුණාද? එහෙනම් බලන්න ඔබ බලන්න එහෙනම් මේ එහෙනම් එක තැනයි තියෙන්නේ අන්න අපි එතනට දැන් ආවා කොතනද හිත එහෙනම් සිතක් හට ගන්න තැන තමයි ලෝකේ හටගන්නේ එහෙනම් සිත නිරුද්ධ වෙනකොට ලෝකේ නිරුද්ධත් වෙන්න ඕනේ ඒ සිතක් හට ගන්නකොට තමයි මම ඉන්නවා කියලා දැනෙන්නේ එහෙනම් බලන්න සිත නිරුද්ධ වෙනකොට ඒ හිතපු මම නිරුද්ධ වෙන්න ඕනේ එහෙම නේද එහෙමයි එහෙමයි ආ එහෙනම් හොඳට බලන්න එහෙනම් සිත හටගන්නේ අතීතේවත් නෙවෙයි අනාගතේවත් නෙවෙයි මේ පච්චුප්පන්න මොහොතේ නම් සිතක් හටගන්නේ කොහොමද කියලා බලන්න. ওই සිත උපද්දන්නේ ඔබද? නෑ. ඔබ නෙමෙයිද? නෑ. එහෙනම් කොහොමද සිත හටගන්නේ? ආ ඕක තමයි අපි නොදකපු මෙච්චර කාලයක් නොදැන හිටපු මෙන්න මේ පුබ්බේ අනුනුස්සේතු ධම්මේසු කියන පරියාය. තේරුණාද? ඒ කියන්නේ පෙර නොති ඒ කියන්නේ පෙර නොඇසූ දහමක් ඔබට දේශනා කරනවා කිව්වේ ඕකයි. එහෙනම් බලන්න මේ එනේන එනේන එනේන එනේන මොහොත පෙර නොතිබී හට ගන්න මොහොතක්. ඒ මොහොතේ ඔබට දැන් ඇහෙන්නේ පෙර නොඇසූ දහම. ඔබ හොඳ ඥාණයෙන් අහගන්න. ඒකට බලන්න එහෙනම් කොහොමද මේ හිත හටගන්නේ? අන්න ඒකට තමයි කිව්වේ මෙන්න මේ ක්‍රියාවලියක් මනස් මෙන්න මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය හටගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හට ගැනීමක් හැම මොහොතකම වෙනවා. එතකොට ඒ හට ගැනීමම තමයි මම කියලා අල්ලන් තියෙන්නේ. එතනින් තොරව දෙයක් නැහැ නේද ඔබට හම්බ වෙන්නේ? සිතක් හට ගන්නකොටනේ මම ඉන්න බවක් තේරෙන්නේ එහෙමයි. එතකොට බලන්න මේ සිත හට ගන්නකොට මේ සිත මම කියලා අරන් තියෙනවා. ওই සිත කවුද? ওই සිත කියලා කියන්නේ රූප, රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මෙන්න මේ ස්කන්ධ හට ගැනීමක් තමයි ওই මම කියන එක. ওই සිතක් හට ගන්නවා කියන්නේ ස්කන්ධ හට ගැනීම. ওই ස්කන්ධ හට ගැනීමට කියන පංච උපාදානස්කන්ධ සකස් වීමක් කියලා. ඔන්න ඕකමයි මම කියලා අරන් තියෙන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ පෙන්වනවා ඔන්න ඔය ස්කන්ධ හටගන්නේ මෙන්න මේ මොහොතේ සලායතන කියන ස්වභාවය නිසායි කියලා. ඒ කියන්නේ අපි අපි ඉපදුනා කියන තැන ඉඳලා ඉන්නෙම මෙන්න මේ සලායතන කියන තැන. ඒ කියන්නේ ඔබ දැක්කනේ පේනවා කියන්නේ හේතු ගොඩක්. ඇහෙනවා කියන්නේ හේතු ගොඩක්. දැනගන්නවා කියන්නේ තව හේතු ගොඩක්. එතකොට බලන්න මේ හේතු සකස් වීමක්. මෙන්න මේ ස්වභාවයට කියන ආයතන සකස් වීමක් කියලා. මේකට කියනවා සලායතන කියලා. එහෙනම් අපි ඉන්නේ මෙන්න මේ වගේ සලායතන කියන තැනක. එතකොට මේ සලායතන හටගන්න හේතුව උන්වහන්සේ පෙන්වනවා නාම රූප සකස් වෙන නිසා. මේ ගතසිතක් තියෙන බවට අපිට සකස් වෙනවා. අන්න එතකොට මේ ගත මමයි සිත මමයි කියලා අපි අහුවෙලා ඉන්නවා. හරිද? ඒක සකස් වෙන්න හේතුව තමයි මේ විඥාන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් ගහක ගලක ඒ සිද්ධිය නැහැ. කණ්ණාඩියේ ඒ සිද්ධිය නැහැ. අන්න බලන්න. එතකොට මේ විඥාන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. විඥාන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ සංඛාර සිද්ධ වෙන නිසා. මේ මේ සංඛාර හට ගන්න නිසා. මේ සංඛාර හට ගන්න හේතුව තමයි අවිද්‍යාව තියෙන නිසා. අවිද්‍යාව කියන්නේ කෙලෙස්. අන්න බලන්න. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන කියන මෙන්න මේ විදිහට පටිච්ච සමුප්පන්නව ගොඩ නැගින ක්‍රියාවලියක් තමයි මේ මොහොතක් මොහොතක් පාසා සිතක් ඇති වෙනවා කියලා මෙන්න මේ හටගන්න එක. ඒ හටගන්න එකේ ස්වභාවය තමයි අන්න බලන්න අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ওই විදිහට ඇවිල්ලා අපි මේ සලායතන කියන තැනින් සලායතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව කියලා මෙන්න මේ මොහොතට අපිට යම් දැනගැනීමක් එක්ක අපිට ලෝකේ සකස් වෙනවා අපි දන්නේම නැතුව පුනර්භවයකට කර්ම රැස් වෙනවා භවපච්චය ජාති කියලා දුක්ඛ ස්කන්ධයකට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුඛයාස සම්බන්ධ කියලා මේ වගේ දුක්ඛ ස්කන්ධයක් මේ හැම මොහොතකම සකස් වෙනවා. එතකොට බලන්න අම්මා කියලා සකස් වුණත් පුටුවක් කියලා සකස් වුණත් මේ මොකක් කියලා සකස් වුණත් සකස් වෙලා තියෙන්නේ මොකද දුක්ඛ ස්කන්ධයක්. එහෙනම් බලන්න හැම මොහොතකම සිතක් ඉපදෙනවා සිතක් ඉපදෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා කියන්නේ දුකක් හට ගන්න. ඕක තමයි පින්නේ කච්චායනගත සූත්‍රය. එහෙනම් බලන්න මහත්තයා ඔව් අනේ නිශාන්ත මහත්තයා මේකටම අදාළව මට පොඩි දෙයක් පැහැදිලි කරගන්න පුළුවන්ද මෙතනදී? කියන්න බලන්න. මේ දැන් අතීතයක් කියන දේ දැන් මේ මොහොතේ තමයි ලෝකය හටගන්නේ. ඒක පැහැදිලි. හේතුඵලව හටගන්නේ කියන එකත් පැහැදිලි. ඒතර කණ්ඩායමක් එක්ක අපි හිතමුකෝ අතීතයේ දෙයක් කතා කරනවා කියලා. කට්ටියක් එක්ක එකතු වෙලා අතීත සිදුවීමක් කතා කරනවා. එතකොට ඒ හැමෝටම හේතු එකම දේ ඒ වෙලාවේ ඒ හේතු සකස් වෙන්නේ කොහොමද නිශාන්ත මහත්තයා එතකොට කියන අතීතයක් නෑ කියන්නේ තාම තාම තාම කලබල වෙන්න එපා ඔකට ප්‍රශ්නෙට උත්තරේ ගන්න. අවසානයේදී ඔබට උත්තරේ හම්බුනහම ඔබ මට කියන්න. හොඳයි නිශාන්ත මහත්තයා. <laughs> හොඳද? දැම්ම කලබල වෙන්නේවා. හරි? තාම අපි මේ කේක් එක දාලා අවන් එකට දැම්ම විතරයි. බේකුන්නේ තාම. <laughs> හරිද? හොඳයි. තාම පොඩ්ඩකින් ඔබතුමිය මට ඔගේ උත්තරේ හම්බුනහම එහෙමයි. පැහැදිලි කරලා පෙන්නන්න. ඔය ප්‍රශ්නෙට උත්තරේ. හරිද? එහෙම එහෙම නිශාන්ත. අං කාගෙන්වත් නේ ඔබතුමියගෙන්ම බලාපොරොත්තු වෙන ඔකට උත්තරේ. එහෙමයි. අන්න ඒකයි මේකේ ආරිය. ඔබ මෙතන ඉඳලා හොඳට අහගන්න. මේක තමයි අපි කවදාක නොදකපු රහස්. මේක තමයි අපි කවදාක නොදකින දේ. මේක තමයි අපි මේ සංසාරේ යන්න හේතුව. හොඳට බලා ගන්න. එතකොට බලන්න එහෙනම් ඉස්සල්ලා මම එහෙනම් මල් කනෝනා මල්කට පේනවද? එහෙනම් මේ මොහොතක් පාසා මම ඉන්නවා කියලා දැනෙන්නේ මේ හිතක් ඉපදෙන නිසායි. හිතක් හට ගන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා. පංච උපාදානස්කන්ධයක් හටගන්නේ පටිච්ච සමුප්පන්නෝ සිදු වෙන ක්‍රියාවලිය. එහෙමයි. හොඳට අහගන්න. ඒකේ ස්වභාවය දැන් ඔබ ඒක ඒක මම කියලා අරන් තිනකම් ඔබ ඉන්නේ රැවටීමක නෙමෙයිද? දැන් ඔබට ඕක සකස් වෙනකම් ඔබ දැනගෙන හිටියා මේ අභ්‍යන්තර බාහිර කියලා දෙකක්. ඔව්. එහෙනම් දැන් දැනුත් පේනව නේද? පේන දේවල් තියෙනවා අල්ලන්න පුළුවන් කියලා හිතෙනව නේද? ඔව්. දෙකක් පේනව නේද මේ වෙලාවේ? හ්ම්. එතකොට සිතක් හටගන්නකොට හැම මොහොතකම සිතක් හටගන්නකොට ඔබට දෙකක් පේනවා. අභ්‍යන්තර බාහිර කියලා දෙපැත්තකට වෙන් වෙලා පේනව නේද? පේනවා. මම හැමෝටම ආරාධනා කරනවා මෙන්න මේක නුවණින් දකින්න. මෙතනින් එහාට මේ කතන්දරේ කතා කරන්න ඔබ ඥා ඔබ ඥාණයෙන්ම දකින්න ඕන සිද්ධියක් මෙතන තියෙන්නේ. උන්න ඔබ දැක්කා ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් නම් මොකක්වත්ම මේ පහෙන් හම්බ වෙලා නෑමයි. ඔන්න වැහුවා. හරි. හම්බ වෙලා තියෙනවා ඒක හිතින්. දැන් ටිකකට ඉස්සෙල්ලා ඔප්පු කරගත්තා හිතට එළියට යන්නත් බෑ කියලා. හොඳට බලන්න. එහෙනම් මේ පේන එක මොකද්ද? මේ ඇහෙන එක මොකද්ද? මේ දැනෙන එක මොකද්ද? මේ දැනගන්න එක මොකද්ද? ඔබට මම විනාඩි දෙකක් තුනක් දෙන්නම් කල්පනා කරන්න. ආයි හොඳට බලන්න. ඇහෙන්, කනෙන්, නහයෙන්, දිවෙන්, කයෙන් මේ පහෙන් සසර වසනාතුරාවට මේ පහෙන් කවදාකවත් ලෝකයක් හම්බ වෙලා නැහැ. ඉස්ම ගෙවල් පහක්. එක වහලම දානවා. එකයි තියෙන්නේ මන. මනෙන් හටගන්න එක මේ මනසට එළියට යන්නත් බැරි නම් මනෙන් කවදාකවත් බාහිරේ දැකලම නැත්තම් මේ දකින්න එක මොකද්ද? මේ පේන එක මොකද්ද? දැන් ඔබ බලන්න. දැන් හොඳට බලන්න. සබා දහම නෙවෙයිද නිසන්ත මහත්තයා සබාව දන්නේ. දැන් මේ මනසින් හැදෙන එක මොකද්ද? මම අහන්නේ ඒක. කෙලෙස් නිසා හේතුඵලව හට ගන්න දෙයක්. ඈ ඔච්චර බර බර තැන් වලට යන්න එපා. මම කියන්නේ සබා දහම අපි ඒ ඒ ඒ තැන් වලටත් යන්නේ නැතුව හොඳට බලන්න මේ වෙලාවේ හිනම් ඔබ හොරු වෙලා ඉන්නේ මනසට නම් ඔබට මේ පේන එක මොකද්ද? අන්න එතන විතරක් ගන්න දැනට මේ පේන එක මොකද්ද? එවැනි ස්වභාවයෙන් මොකද්ද මේ පේන්නේ? විඥානයේ මායාව. හරි ඔය ඔක්කොම වචන. ඔය ඔක්කොම වචන. මේ මොහොතේ ලෝකයක් මගේ ස්වභාවයෙන් ශාස්ත්‍රඥයා මනසට මේ වෙලාවට ටක්ගල ටක්ෂණයක තමයි තියෙන්නේ. විශ්ේ ස්වභාවය. මම මම මෙහෙම කිව්වොත් ඔන්න පොඩි උදව්වක් කරනවා. ප්‍රතිබිම්බ ලෝකය. ඔය මොකද්ද කිව්වේ? ප්‍රතිබිම්බ වෙන්නේ. අවිද්‍යාවෙන් ඇතිවන චිත්ත කුසය. මානසික ප්‍රතිබිම්බය. මනසේ ප්‍රතිබිම්බය. මනසේ ප්‍රතිබිම්බය. මනසේ ප්‍රතිබිම්බය නේද? කියන්නේ ඔබ අත්විඳින්නේ ඔබේ මනසමයි. ඒක ශාන්ත මහත්තයා. ඔව්. තෙරුවන් සරණයි ඊශ්‍රායලයෙන්. ඔව් තෙරුවන් සරණයි. ඊශ්‍රායලයෙන්. ඔය අවස්ථාවටද සාමාන්‍ය ව්‍යවහාරයේ මනස්ගත කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක ඒකත් හරි. එතකොට අපි ඇත්තටම මොකද්ද එතකොට අපි මේ මොකද්ද මේ අපි දකින්නේ? කෙන තම තමන්ගේ මනස නේද තම තමන් අත්විඳින්නේ මේ මොහොතේ. අනිවාර්යයෙන්. මනසේ ප්‍රතිබිම්බය නේද? අනිවාර්යයෙන්. දැන් ඔබ බලන්න ඔබට මේ වෙලාවේ සකස් වෙන එක මේ ලෝකේ වෙන කාටක්වත් සකස් නොවෙනවා නම්. දැන් ඔන්න දහමට ගලපන්න. මේ අද මේක විසඳ ගන්න නැතුව යන්න එපා. හොඳේ? කිසි කෙනෙක් කියන්න එපා මෙතන නිශාන්ත මහත්තයා තෙරුවන් සරණයි නිශාන්ත මහත්තයා ക്ഷමා වෙන්න. ඔතන අර ගාථාවේ ඇතුලේ අන්තර්ගත වෙන ඉදන් අත්තකතම් බිම්බං මයිතම් පරකතම් අගම් ඒ බිම්බය ඒ බොරුව ඒ ප්‍රතිබිම්බය ඒක නේද අපි ඒක තුල නේද මේ ජීවත් වෙන්නේ. හරියටම හරි. ඒ කියන්නේ ඕක තමයි පින්වේ නයිදන් අත්තකතම් බිම්බං නයිතම් පරකතම් අගම් හේතු පිටිච්ච සම්භූතං හේතු පන්තා නිරුච්චති කියලා. නිරුච්චති. එහෙනම් බලන්න මේ හේතුඵලව ගොඩනැගෙන මේ ක්‍රියාවලියම තමයි. එතම ඒ කියන්නේ මේ මානසික සිදුවෙන ක්‍රියාවලිය. එතකොට බලන්න මෙහෙම මෙහෙම ගන්නකෝ ඔබ ඥානේ. අපි ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. ඔන්න මේ ඔක්කොම පැත්තකින් තියලා ඔබ මෙන්න මෙහෙම බලන්නකෝ. මහත්තයා සරල කරමු. සරල කරමු නිකන් මම සරල කරන්න හදන ඒක දැන් මට අපසරාන වුණ මතක් වුණා ඩොක්කක් යන්න මට කවුරු හරි හොඳේ හොඳට ඔබ ඥාණයෙන් මෙන්න මේ චුට්ට බලන්න අපි ඔක්කොම ওই පැත්තකින් තියමුකෝ දැන් බලන්න ඇහැ කණ්ණාඩිය දිව කන නහය දිව මේ ඔක්කොම කණ්ණාඩියක් නා මේකට සසර වසනාදුරාවට හම්බු වෙලාම නැත්තම් මොනවත් ඔබට දැන් මන විතර නම් තියෙන්නේ මනට එළියට යන්න බෑ කියලා ඔබ දැක්කනම් එතකොට මේ දකින්න එක මොකද්ද? මානසික ප්‍රතිබිම්බේ මගේම මනස Taman දකින්න එක නේද වෙන්නේ. ඒක තමයි ප්‍රතිබිම්බේ. අන්න හරි. ඒ කියන්නේ ඔබ බලන්න ඔබට හැදෙන මේ වෙලාවේ හැදෙන මේ ලෝකේ කාටක්වත් මේ ලෝකේ හැදෙනවද? නෑ. හොඳට හොඳට ඥාණයෙන් බලන්න. එතකොට ඔබට භෞතික කවුරුවත් වෙන හම්බ වෙලක් තියනවද? තින්නේ. දැන් ඔන්න ඥාණයෙන් බලන්න. භෞතිකයේ හම් වෙලා නැත්තම් මනස නම් ලෝකය භෞතිකය ගැන කතා කරන්නම බෑ. ඊ නිමග කැඩිලා ගොඩක් වෙලා. ඒ බටවිටිය වැටිලම ඉවරයි. ඒ බටවිටිය ගැන ආයෙ කතා කරන්න එපා මාත් එක්ක. දැන් එකයි තියෙන්නේ. හැබැයි ඔබට මේ වෙලාවේ අභ්‍යන්තර බාහිර කියන දිත්‍යයක් සකස් වෙනවා. මොකක්ද මේ බාහිරය කියන්නේ එතකොට? ඒකත් ඉතින් හැබැයි බාහිරය කියන්නේම බොරුවක් ඇත්තටම. හැබැයි ඒක අල්ලන්නත් පුළුවන් කියලා හම්බ වෙනවනේ. ඒක දකින්න අල්ලනවා කියලා හම්බ වෙන්නේ අතටද හිතටද? ඒ අල්ලන අත මොකක්ද? ලෝකය තමයි අල්ලන්නේ. හිතටනේ හම්බ වෙන්නේ. ඔබ ආයි බලන්න මේ. මුවාට දකින්න මිරුඟුව වගේ නේද? මුවා දැන් ඈත දකින්න මිරිඟුවක් වගේ නේද? උපමාවකින් කිව්වොත් ඕක තමයි. හරි? ඒ කියන්නේ මනසේ හැදෙන සංඥාව මිරිඟුවක්ම තමයි. ඒක ආයි දෙකක් නැහැ. හරිද? එතකොට බලන්න නෑ මං අහන ප්‍රශ්නේ ඔබ ආයි ලියා ගන්න මේක. ඇහැ කියලා ඔබ දැනගෙන තියෙන විඥාන දැනුමක් නේ. ඇහැ තියෙන්නේ කොහෙද? එළියේද? ඇතුළේද? ඇහැ තියෙන්නේ මනස තුළ හිතේමයි. කන තියෙන්නේ කොහෙද? කනත් හිතේමයි. දිව, නහය, කය මේ ඔක්කොම කොහෙද තියෙන්නේ? මනස තුලනේ. ඔබ අල්ලන අත කොහෙද තියෙන්නේ? අත තියෙන්නේත් මනස තුල. එතකොට බලන්නේ කොහේ තියෙන එකක්ද දැන් ඔය? ඉතින් අල්ලනවා කියලා අල්ලන්නේ කොහේ තියෙන එකක්ද? දැන් ටැප් එකත් ඒ වෙලාවේ මනස තුලමයි නේද නිශාන්ත මහත්තයා සකස් වෙන්නේ. හොඳට බලන්න දැන් ඔබ මේ මේ මාර කතාවක් මෙතන තියෙන්නේ. එතකොට ඔබට ඔබට මේ හැදෙන එක කාටවත් නැත්තම් ඔබට පමණම නම් ඔව් මොකද්ද ඔබේ ඥානෙ මොකද්ද ඔබේ ඥානෙ මොකද්ද මේ දික්කය කියලා කියන්නේ? හරි. මම ඔබට දෙනවා ටිකක් කියලා ඔය ගැන හිතන්න. මම දීලා මේ පරියාය වෙන පැත්තක් ඔබට මම පෙන්නගෙන ඇවිල්ලා මම ඕක අන්තිමට ලිහලා දෙන්නම්. හරිද? ඔබ හොඳට හිතන්න දැන්. ඔන්න බලන්න. ඇහැට රූපයක් ඇහැට සසර වසනාතුරාවටම හම්බු වෙලා නැත්තම් අන්න බලන්න චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියන්නේ තියෙන තැන තමයි ඔය තියෙන්නේ. අන්න බලන්න. ඇහැට ඒ කියන්නේ පේනි පේනවා කියන තැනින් ලෝකය සකස් වෙලා නැත්තම් අන්න බලන්න චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියන තැන තමයි ওই තියෙන්නේ ඊට පස්සේ කනට කන සද්ද සෝත විඥානීය කියන තැනින් ලෝකය සකස් වෙලාම නැත්තම් අන්න බලන්න සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු කියන තැන තමයි ওই තියෙන්නේ ඊට පස්සේ බලන්න දිව කියන තැනින් දිව රස දිව්‍ය විඥානය කියන තැනින් කවදාකවත් කිසි දෙයක් දැනගත්තේ නැත්තම් මොකද්ද තැන ජීවය ධාතු රස ධාතු ජීවය විඥාන ධාතු කියන තැන තමයි තියෙන්නේ. ওই ධාතු ධාතු ධාතු. හරිද? ඔන්න බලන්න. ඊට පස්සේ 10ට ගන්ධ ධාතු රස ධාතු ගන්ධ ධාතු ධාතු ගහන විඥාන ධාතු කියනකොට 10 ගන්ධ සුවඳ ගහන විඥානයේ කියන විඥාන ධාතු කියන තැන ඒ කියන්නේ 10ට කවදාකවත් 10 ගඳ සුවඳ ගහන විඥානයකින් දැනට දැනගන්න දෙයක් හම්බ වෙලා නැත්නම් ඔය තියෙන්නේ එතන. කය පොට්ටබ්බේ කාය විඥානය කියන්නේ. දැන් බලන්න මේ කය කියන තැන අත අතින් අත අත ගන්නකොට ඔබම හිතන්නකො නිකන් මේ අත් දෙක දන්නවද? මෙහෙම දෙයක් වෙනවා කියලා. එතන එතන දැනීමක් නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යනවා එච්චරයි. දැනීමක් අත් දෙක අත් දෙක ගැටෙනවා කියලා. නෑ නේද? එතකොට බලන්න ගාහන ධාතු ගන්න. එතකොට කාය ධාතු පොට්ටප්ප ධාතු කාය විඥාන ධාතු කියන ස්වභාවය තමයි ඔය තියෙන්නේ. ඔය ටිකෙන් කවදාහක්වත් කිසි දෙයක් ඒ ඔතනින් බාහිරට යන්න පුළුවන් දැන් ඔතනින් සකස් වෙලා නැත්තම් ඔය හරහා මනක් නිර්මාණය වෙලා තියෙනවාද? ඔය හරහා මං අහන්නේ. ඔය ක්‍රියාවලිය හරහා මනක් නිර්මාණය වෙලා තියෙනවාද? මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන එකක් ඔතනින් හටගෙන තියෙනවාද? හොඳට ඥාණයෙන් බලන්න. ඇහෙන් කියලා නැත්නම් ඒ ඇහැ ඇහි ඉපදේ ඇහැට වැටෙන වර්ණ සටහන හරහා සත්‍යවම මනෝවිඤ්ඤාණයක් හටගෙන තියෙනවාද? කනට ඇදෙන සද්දයක් කරහා මනෝවිඤ්ඤාණයක් හටගෙන තියෙනවද? ඒකට ඒකට උපනිශ්චයව නැහැ. එතකොට බලන්න එහෙනම් මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු කියන තැනට එතන ගන්නම කිසිම දෙයක් සකස් වෙලා නැහැ එතනින්. නෑ නෑ. ඒක තනිකරම මනෝමය ක්‍රියාවක් විතරයි. ඒ කියන්නේ ඒ තුනේ එකතුවක් විතරයි නේද? කියලා මම හිතන්නේ. ඔය පින්නුවේ මොකද්ද? ඔය පින්නුවේ ඇහැ කන නාසය දිව කය මන. ඔය හයෙන් එතකොට කවදාකවත් සකස් වීමක් වෙලා තියෙනවද? නැහැ. නැහැ. අටලොස් ධාතුවෙන්ම නිදහස් නේද? ඔන්න වෙන් කරගන්න ඔය කෑල්ල. එහෙනම් මේක මොකද්ද? මේ හැදෙන එක නේද අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා අපි අහුවෙලා යන තැන. අන්න මනෝකයයි කරජ කයයි වෙන් කරගන්න. මනෝ කයයි කරජ කයයි වෙන් කරගන්න. ඔබට දැන් තේරුණාද මේ කතන්දරේ? දැන් බලන්න ඇහක් තියනවා කියලා දැනගෙන තියෙන මනෝ මනෝමය. ඔව්. දිවක් තියනවා කියලා දැනගෙන තියෙන මනෝමය. 10ක් මේ ඔක්කොම කන නාසය කය මන මේ හයම සකස් කරගෙන තියෙන මනෝමය. අන්න මනෝ කය. අරක මොකද්ද අරක කරජකය. ඒක මේ කවදාක සම්බන්ධ වෙලා තියෙනවද? මේ දෙක වෙන් කරගන්න. මේ දෙක වෙන් කරගත්තොත් ඔබ කවදා එතකොට මේ එතකොට මේ මනෝමයෙන් හැදෙන ලෝකේ ඒක තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා පටිච්ච සමුප්පන්නව හටගන්න එක. ඒක තමයි මෙච්චර කාලයක් මම කියලා අල්ලගෙන තිබිච්ච එක. ඔබට තේරෙනවද? නිශාන්ත මහත්තයා මේ මනස් මනත් වැටවල් ගහගෙන බෙදාගෙන වගේ එකක් වගේ තමයි මට තේරෙන්නේ මන ඇතුළ තමයි සියල්ල තියෙන්නේ ඒ අපි හදාගෙන තියෙන්නේත් ඒක ඇතුළෙත් අපි වෙන්වෙන් කරගෙන මේ විඳිනක් මට තේරුණා මේ කිව්ව එක. ඒ කියන්නේ අපි සියල්ල පැහැදිලි නෑ කතාව. ඇහෙන්නේ නැද්ද මහත්තයා? කියන්න කියන්න ඇස කන නාසය දිව ශරීර මේ සියල්ල අපි මනසෙන් හදාගත්ත දේවල් ඔක්කොම ඔය ටිකට දැන් මේක ඔරුව හදන ක්‍රමේ නේද ඔය තියෙන්නේ ගොඩ යන ක්‍රමය එහෙමයි ඉනිමග හදන ඉවරයි ඇහැ කියන්නේ ඉනිමගේ කොටසක් කන කියන්නේ ඔය අපිට හදලා දීපු ඉනිමග නේද අසුචි ගොඩ නේද ගොඩ යන්නේ එහෙමයි මට දැනෙන නිශාන්ත මහත්තයා දැන් මේ මන කියන එකත් අපි ඒක ඇතුළෙම කොටස් වෙන් කරගෙන වැටවල් ගහගෙන නිකන් එහෙ මෙහෙ කියලා දකින ස්වරූපයක් විතරයි තියෙන්නේ හැබැයි මේ ඔක්කොම මන මේ මෙහෙමයි. මේ මේක මේ මේ යන්ත්‍රේ ගොඩ නැගිලා තියෙන්නේම ඔහොම තමයි. අපි කරනවා නෙමෙයි. මේ යන්ත්‍රය මිනිස්සෙක් හැටියට ওই සකස් වෙලා තියෙන ගතියට සකස් වෙලා පංච උපාදානස්කන්ධ සකස් වෙන්නේ ওই විදිහට. ස්කන්ධ සකස් වෙන්නේ ওই විදිහට. දැන් අපි නිර්සතෙක් ගත්තොත් එහෙම ඒ නිර්සතාට ඒ විදිහට. පෙරේතයක් පෙරේත මේ මේකක් ගත්තොත් එතනට ඒ විදිහට. තිරිසන් ලෝකය ගත්තොත් එතනට ඒ විදිහට. එතකොට බලන්න මේ එක එක ලෝකවලට අනුරූපව එක එක විදිහට ඒ ඒ ගතිත් එක්ක ඒ ඒ පංච උපාදානස්කන්ධ හට ගන්නවා. එතකොට එතකොට මොහොතක් පාසා හටගන්නේ මොකද්ද? ඉපදිලා මැරෙන්න හිතක් නේද? <laughs> එතකොට ඒ හිත තුල නේද මව්කුස කියන එක තියෙන්නේ. අම්මා කියන එක තියෙන්නේ. ඔව්. ආ ඔබට තේරුණාද මේ කිව්ව එක මොකද්ද කියලා? දැන් ඔබ ආයිත් මේක භෞතිකයට දාගන්න යනවා. ඒකයි වෙන්නේ. එතනින් එතනට නෙමෙයි වැටෙන්න ඕනේ. ඔබ හොඳට බලන්න ආයි මේක නුවණින් හිත දිහා ඒකම අහුවෙලා තියෙන එක තැනකින් විතරයි. මේ හටගන්න ස්කන්ධ ටිකත් එක්ක තමයි ලෝකෙ හැදෙන්නේ. හැබැයි ඒ ලෝක ඒ හැදෙන එකට අනුරූපව ලෝකයක් සකස් වෙනවා. නෑ කියන්න බෑ. ඒ සකස් වෙන එක මම කියලා අරන් තියෙනවා. අන්න ඒකයි දෘෂ්ටිය. ඒක තමයි සක්කාය දිට්ඨිය. එතකොට බලන්න ඔබ මේක වෙන් කරගත්ත අටලොස් ධාතුව වෙනමයි මේ අටලොස් ධාතුවෙන්ම මිදුණා. මේ මේ 18න් කවදාකවත් ලෝකයක් සකස් වෙලා නැත්නම් එතන තියෙන්නේ මොකක්ද? නොහට ගන්නම ස්වභාවයක්. අසංකතයක් තියෙන තැන තමයි සංකතය වෙන්නේ. සංකතය වෙන්නේ මොකෙන්ද? අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා මෙන්න මේ පටිච්ච සමුප්පන්නව හටගන්න ලෝකයක් විතරයි තියෙන්නේ. ඒක තමයි අල්ලන් තියෙන්නේ කවුරු කියලාද? මම මම කියලා මට තමයි ඇහෙන්නේ මට තමයි පේන්නේ මට තමයි දැනෙන්නේ මම තමයි දැනගන්නේ සර් සමාවෙන්න සර් ඇහෙනවද කියන ඇහෙනවා ආ සර් පොඩ්ඩක් ඒ අටලොස් ධාතුව කියන තැන ආපහු කියන්න සර් අයිත් මම ඔබට පෙන්නුවොත් දැන් බලන්න ඇහැ කියන තැන ධාතුවක්නේ තියෙන්නේ මම ඒ පැත්තෙනුත් පෙන්නුවොත් ඔව් oh. ඒ කියන්නේ ඇහැ ඇහැ කියන තැන කණ්ණාඩියක්ම නේද? ඔව්. ඔව්. එතකොට බලන්න ඇහැ කියන තැන තියෙන ධාතුවක්මයි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් බලන්න මේ මේ අපි විඥාන ධාතුව පැත්තකින් තිබ්බහම මේ අපි මේ භෞතිකය කියලා අහුවෙන ඔක්කොම ගුණන් සතර මහා භූත වලින් හිතිච්ච ඒවානේ. ඒ කියන්නේ පටවියාපු තේජෝ ආය වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ සුද්දාෂ්ටක වල එකතු තමයි අපිට ඔය දර්ශනීය අපිට මේ අහුවෙන්නේ. හරිනේ? එතකොට ඇහැ කන නාසය දිව කය කියන මේ ටික සකස් වෙලා තියෙන ඌවැයින්මනේ. එහේ. එතකොට බලන්න ඇහැ කියන තැන ඇල්ලුවොත් ඔබට අහුවෙන්නේ මස් ගොඩක් නේද? එහේ. කන කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක් නේද? මස් ගොඩක්. දිව කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක්. නහය කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක්. කය කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක්. එහෙනම් මේ කයේ කොටස් ටිකක් නේද තියෙන්නේ? ඒ. ওই විදිහට ගන්නකො සරලවම. එතකොට බලන්න එතකොට එහෙනම් මේ මේ හැමතැනම මොනවද තියෙන්නේ සතර මහා භූත. සතර මහා ධාතු. අන්න සතර මහා ධාතු. එතකොට බලන්න ඇහැ කියන තැනක් ධාතුවක් රූපය කියන ගැටෙන තැනක් තියෙන්නේ ධාතුවක්. ධාතුවක්. ධාතු ධාතු. ගස් දෙකක් එක තැන තියෙනවා. මේ දෙක දෙක හම්බ වෙනවද? මොකක්ද ඇහුන්නේ? ගස් දෙකක් තියෙනවා. ගස් දෙකට දෙක හම්බ වෙනවද? අගස් දෙකට දෙක හම්බ වෙන්නේ නැහැ සර්. මේ දෙක ಜಾති එකම ಜಾතියේ ඒ වුණාට දෙකම ධාතු තමයි. නමුත් ඒ දෙක වෙන් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මං අහන්නේ ධාත් මේ ගස් දෙකට ගස් දෙක හම්බ වෙනවද? මේ ගහට මේ ගහ, මේ ගහට මේ ගහ. ඔව්. හම්බෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. ආ ඒක තමයි උත්තරේ. ධාතුවට ධාතුවක් හම්බෙන්නෙම නැහැ. ඒ කියන්නේ කණ්ණාඩියට කවදාකවත් වැටිලා තියෙනව කණ්ණාඩිය කවදාකවත් දැනගෙන තියෙනවද ඉස්සරහට? දන්නේ නැහැ. ඒක හරි. ඒ හම්බ වෙන්නේ නැහැ කියලා සර් යහුවේ. ඒ ඒ දෙක දැනගන්නේ නැහැ කියන එකනේ. ඒක දැනගන්නේ නැහැ කියන එක. හරි හරි සර්. ඒක තේරෙනවා. එතකොට ඇහැ චක්කු ධාතු රූප ධාතු කියන තැන තියෙන්නේ ඇහැ රූප කියන එක. යෝ. ඒ දෙක දෙන්නට දෙන්න හම්බ වෙලා තියෙනවද කවදාවත්? හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ සර් කවදාවත්. ඒක මොකද්ද ස්වභාවය අනිවිතයි අපනිතයි ශූන්‍යතයි ඒ ඒ ආ එතකොට බලන්න මේ දෙකට දැන් මේ දෙකෙන් දෙයක් හම්බ වෙන්නේ හැබැයි මේ දෙක නිසානේ චක්කු විඥානය කියන එක ඉපදෙන්නේ ඒ එතකොට මේ දෙකට හම්බ නොවිච්ච දෙයක් චක්කු විඥානයට හම්බ වෙනවද ඒත් නෑ මේ තුන් දෙනා එකට එකතු වෙච්ච විදිය දන්නව තුන් දෙනා නෑ තුන් දෙනා දන්නේ නෑ නෑ ඔය ටිකේ ආයස කොච්චරද චිත්තක්ෂණයක ක්ෂණේ ආශනයක්වත් තියන්න බෑ රූපල 17ක් වෙයි සිතන චක්කු විඥාන කියන්නේ සිත නෑනේ චක්කු විඥානයේ ආයුෂ කොච්චරද එක චිත්තක්ෂණයයි එකයි ඒකයි ආ අන්න ඔබ දැක්කද දැන් මේ සිද්ධිය චක්කු විඥානයේ ආයුෂ දින එක චිත්තක්ෂණයයි එක චිත්තක්ෂණයයි එහෙනම් දැනගන්න දෙයක් හම්බ වෙනවද නෑ නෑ නෑ එයාට මොකුත් දැනගන්න බෑස එතන ඒක තමයි මේ එයා කිසි දෙයක් දැනගන්නේ නැහැ. එහෙනම් ඒක තමයි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු කියනකොට දැනගන්න දෙයක් හම්බුණා. නැහැ නැහැ. ගන්න දෙයක් නැහැ. ධාතු ධාතු ධාතු. ධාතු ධාතු ධාතු විතරයි. ওই විදිහටම කන, නහය, දිව, කය ටික 6 6 වරත් තුන 18. 18. ඒක එදින් නෙමෙයි බලන්න ඕනේ. ඕක බලන්න ඕනේ ඇතුලෙන්. කොහොමද ඇතුලෙන් බලන්නේ? මස් ඇහෙන් මස් කය දිහා බලන්න. ඇහැ දන්නවද මේ කය කියලා? නැහැ. නෑ නෑ. එළියෙන් නෙමෙයි බලන්නේ ඕක ඇතුලෙන් බලන්නේ. ඒතකොට බලන්න එහෙනම් ඇහෙන් කවදාකවත් තමන්ගේ කය හම්බ වෙලා තියෙනවද? නෑ නෑ නෑ කවදාවත්. එහෙනම් ඔන්න ඒක අතෑරියා. ඔබ කතා කරන්නේ ඔබේ කනට කන දන්නවා. නෑ ඒකත් නැහැ. ආ එතකොට එතකොට බලන්නේ එහෙනම් අන්න සෝත සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු කියනකො එහෙනම් ඔබේ සද්දේ කියලා ඔබේ කණෙන් ඔබට හම්බ වෙලා තියෙනවද ඔබ නෑ නේද කවදාවත් නෑ නෑ නෑ එතකොට ඔබේ දිවෙන් ඔය මස් දිවෙන් ඔය ඔබේ කෙල රසය හරි මේ කයේ ඕනම තැනක් දිව ගාලා බැලුවොත් ඒ රසය ඔබේ කයේද නැහැ ආ එතකොට කියනවා ඒ රසයෙන් දිවෙන් ඔබේ කය ඔබ හම් වෙලා තියෙනවා ඒක හම් වෙලා නැහැ එතකොට නහයෙන් ඔබේ ඔබේ ගඳ සුවඳ බැලුවොත් 10 දන්නවද මේ මගේ කය මේ මගේ ගඳ සුවඳ කියලා නෑ නෑ නෑ හතරයි අතින් අත අල්ලනවා අතින් කකුල අල්ලනවා අන කයෙන් කය කකුලෙන් කකුල පාගනවා දැන් මේ දෙක දන්නවද ඒත් නෑ එහෙනම් මේ පහෙන් මේ පහෙන් කවදාකවත් කයක් පැනවිලා තියනවද නෑ ඔය පහෙන් නේද කයක් පැනවෙන්න ඕනේ බාහිරේ තියෙනවා ආ ඔය පහෙන් පැනවිච්ච නැති එහෙනම් ඔය පහෙන් හම්බ වෙලා නැත්තම් ඔය පහෙන් මනෝ විඥානයක් හටගෙන තියෙනවා ඔය පහට අදාළව. මේ පහෙන් මනෝවිඤ්ඤාණයක් හටගන්නත් බෑනේ එතකොට නේද? ආ දැන් ඔබට තේරෙනවා නේද? එහෙනම් ඔව්. එහෙනම් බලන්න ගත සිස සකස් වෙලාම නෑ නේද? නෑ නෑ කවදාවත් නෑ. අන්න අටලොස් ධාතුවෙන්ම අයින් වෙච්ච තැන. ඔබට ඔබ කවදාකවත් හම්බ වෙලා තියෙනවද එතකොට? ඔව්. එහෙනම් මේ මම කියලා අහු වෙලා තියෙන්නේ වෙන කතන්දරයක් මේක නේද මේ පටිසමුප්පන්නෝ හටගන්න හේතුඵල ක්‍රියාවලිය. ඒක තුල නේද ඔබට හැක්කනක් නැහැ දිවක් කය මනක් තියනවා කියන හිතාවේ හම් වෙලා තියෙන එක. ඒක වෙන එකක්. ඒක ඒක අවිද්‍යාවෙන් ඇදිච්ච කන්නේස්ස. අන්න කරජකයයි මනෝකයයි වෙන් කරගත්තා. වෙන් කරගත්තා. කරජකය ඔබට හම් වෙලා තියෙනවද කවදාකවත්? ධාතු වලින් ඇදිච්ච අන්න වෙන් කරගත්තා. එහෙනම් මේ හම් වෙලා තියෙන්නේ මොකද? මනෝකය මනෝකය කියන්නේ දැන් ඔබට තේරුණාද? ඒ සිද්ධිය. ඒ ඒ ඒ ඒක හරි. එතකොට මේ දෙක වෙන් කරගත්තාම ඒ අන්න බලන්න එතකොට පේනවා නේද මේ දෙක ටක් ගාලා වෙන් වෙනවා. එහෙනම් ඔබේ ඇහැ ඔබ කවදාකවත් දැකලා තියෙනවද? කන නහය දිවය මේ මම කියලා කවදාකවත් හම් වෙලා තියෙනවද? නෑ කවදාවත් හම්බ වෙන්නේ නෑ. එහෙනම් ඔබට මේ මගේ ඇහැ කියලා ඉපදිලා තියෙන විඥානයක්. කන නහය දිව කය මන කියලා ඉපදිලා තියෙන විඥානයක්. ඒකම නේද දැන් ඔබ මේ පරිහරණය කරන්නේ අල්ලනවා මේ මගේ අත අල්ලනවා කියලා. ඉතින් මගේ හැල්ලනවා කියලා. ඒ මොකක්ද ඒක? දැන් ඔබට පේනවද මානසික ප්‍රතිබිම්බය මොකක්ද කියලා? මනස මනස මල්ලනවා. මේක තමයි පෙන්වුවේ. මේක වෙන ක්‍රියාවලියක් තියෙනවා. හරිද මේක තමයි පෙන්වන්නේ අනිදස්සන ධම්ම චිත්ත සමුට්ඨානම් පටිච්චුප්පජ්ජති සනිදස්සන කටත්තා රූපං කියලා. ඔව්. මෙන්න මේ වෙන සිද්ධිය. මම හිතනවා ඒක අද අදට මෙතනට ගන්න එපා. මොකද මෙතන අද අපි කියන්නේ ඔබට තීරි ඔබ දැන් බලන්න මෙච්චර දුක ගම් දම් පරයයන් ඕනේ ඔබට දැන් පේනවා නේද? එතකොට මේ මගේ කය කියලා අහුවෙන එක මොකද්ද කියලා. ආ බොරු. මනසේ ප්‍රතිබිම්බය වලින්ද ඔබ පරිහරණය කරන්නේ. දැන් ඒ කියන්නේ මේක සිව් ඥානයක්. දැන් ඔය බාහිර රූපයක් දැන් ඉස්සෙල්ලාම චක්කු විඤ්ඤාණය හටගෙන මනෝ විඤ්ඤාණයට ගැට ගැහුනේ නැත්නම් එතන තියෙන්නේ දිත්තේ දිත්තමත්තන් ස්වභාවය නේද? ඒ කියන්නේ ඒ කියන්නේ මෙහිමයි. ඔතන ඇත්තටම මනෝවිඥානීය ඉස්සල්ලාම හටගන්නේ. ඒ කතන්දරේ වෙන විදිය මම කියන්නම්. දැන් ඔබට තේරෙන්නේ නැති එහෙනම් ඔබට හිතෙන්න පුළුවන්. එතකොට මේ ඇහැ රූප ගැටිලා නෙමෙයිද අර මේ මේ සිද්ධිය වෙන්නේ කියලා. එහෙම නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ අන්න ඒකයි මේ කතන්දරේ තියෙන ගැඹුරුම තැන. ඒ කියන්නේ ඉස්සල්ලාම හටගන්නේ නාමම් පටිච්ච චට්ඨායතනං කියන ස්වභාවය. නාම ධර්ම වේදනා සංඥා සංකාර විඥාන රූප නැහැ. වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම ටික හටගෙන මනස ඉපදෙනවා. ඔබට තේරුණාද? ඔව් ඔව්. මනස අන්න දැන් ඔබට තේරෙනවද ඇහැ ඉපදෙන විදිය කොහොමද කියලා ඊට පස්සේ? ඒ කියන්නේ ඒකට අනුවද රූපය හම්බෙන්නේ නිශාන්ත මහත්තයා. ඒ කියන්නේ හැම චිත්තක්ෂණයකම පළවෙනි චිත්තක්ෂණය හැදෙනකොට පටිච්ච සමුප්පාද චක්‍ර 16ක් ක්‍රියාත්මක වෙනකොට පළවෙනිම චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාමං. නාම රූප නෙමෙයි. නාම. විඥානපච්චය නාම නාමපච්චය චට්ඨායතනං කියලා. චට්ඨායතනපච්චය පස්ස. මේ විදිහට තමයි නිශාන්ත මහත්තයා සමාවෙන්ඩ ඔතර නේදර තුනක් එක් තුනක් එක්ක හැදිලා එකක් පේනවා එකක් හැදෙනවා එකක් හැදිලා තුනක් හැදෙනවා කියන තැනනේ දොයි හරි ඒකන් එතන තමයි පෙන්වන්නේ ඒකක් ඒකක් කන්දන් තයෝ කන්දන් කියන කතන්දරය කියන්නේ එක නිශාන්ත මහත්තයා අර අර හිමීට මෙයන් අපි ඔව් නෑ ඉන්න මෙතන පොඩ්ඩක් කියන්න වෙනවා මොකද දන්නවද නැත්තම් ඔබ දැනගන්නේ නැහැ කොහොමද මේ සිද්ධිය වෙන්නේ කියලා. ඒ කියන්නේ ඉස්සල්ලාම අප්සරා නෝනා මනස හටගන්නකොට නාම රූප නෙමේ හටගන්නේ. නාම කියන ටික හටගන්නේ. මනස තුලින්ම තමයි ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ නාමං නාමං නාමං පච්චයා චට්ඨායතනං කියන ඉස්සල්ලාම චක්‍රය ක්‍රියාත්මක වෙන නිසා තමයි අපිට මේ කතන්දරේ ලිහින්නේ නැත්තේ. අපිට හිතින්නේම භෞතිකයක් තිබිලා අපිට මේ ඇතුලේ හැදෙනවා කියලා නෑ. ඉස්සල්ලාම මනස ගොඩ නැගෙනවා. මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය ඉස්සල්ලා හට ගන්නවා. ඒ හට අරගෙන තමයි නාමම් පච්චයා පස්ස කියලා යන්නේ. නාමම් පච්චයා පස්ස කියලා ගියාට පස්සේ තමයි මේ නාම රූප සකස් වෙන්න පුළුවන් විදියට මේ මනස මේ කතන්දරේ නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ තමයි නාම රූප පත්‍ය චට්ටායතනං කියන සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒ ඒක තමයි මේක ටිකක් ගැඹුරු කතාවක්. ගැඹුරු කතාවක්. ඔබට ඔබට මම කොච්චර කිව්වත් ඔබ ඒ කියන්නේ ඔබට දැන් මේක ප්‍රායෝගිකවම දකින්න පුළුවන් මේ විදිහට. ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයින් මේ පහෙන් මේක ලිහිලා මේ පහට හම්බ වෙලාම නැත්තම් මනසම නම් මනසට එළියට යන්න බැරි නම් එතකොට මේ පේන්නේ මනසම නේද? එකයි නේ පේන්නේ. මනසමයි. ඔය ඥානෙ තියෙනවද අප්සරාන උනා? ඒක හරි. ඒක පේනවා. ඒක හරි මහත්තයා. අනේ නිශාන්ත මහත්තයා මට හදිසි ලෙඩෙක් නිශාන්ත මහත්තයා මාගේ මලයින් එක කට් වුණා නිශාන්ත මහත්තයා හදිසි ලෙඩෙක්ගේ පණිවිඩයක් ආවා මට ඒකයි. එතකොට අප්සරාන උනා ඔබතුමියට තේරෙනවද මනසමයි පරිහරණය වෙන්නේ කියලා අපස්සට? එහෙමයි එහෙමයි මානසික ප්‍රතිබිම්බයමයි වෙන්නේ කියලා මට මට කට්ටුනේ නිශාන්ත මහත්තයා අර කිව්වේ නාම කෑල්ල විතරයි යන්නේ ඊට පස්සේ විඥාන එකතු වෙන්නේ සෝරි නාම ඒක ඒක වෙන්නේ එහෙමයි ඒ කියන්නේ මනස මුල් වෙලා තමයි මේ සංසිද්ධිය ඔක්කොම වෙන්නේ මේ පංචායතන ක්‍රියාත්මක වෙන්නේ මනස හැදුනට පස්සේ මනස මුල් වුණාට පස්සේ ඔබට දැන් තේරෙනවද පංචායතන කියලා එතකොට හැදින්නේ කොටින්ද කියලා හ්ම් මනසින්මයි මනසින්මයි මේ නිර්මාණය සිද්ධ වෙන්නේ. අනිශාන්ත මාතමට ආපහු ආපහු කියන්නේ ශාන්ත මාතය. අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන අන්න බලන්න විඥානපච්චය නාම. නාමපච්චය චට්ඨායතන. චට්ඨායතන කියන්නේ මන ආයතනේ හටගන්නේ. අන්න බලන්න. චට්ඨායතන පච්චය පස්ස කියන තැනින් මේ චක්‍රය තමයි මොකක් හැදෙන්න ගියත් ඉස්සල්ලාම සිද්ධ වෙන කතන්දරේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර රූප නැහැ. සමා වෙන්න. වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය ඉස්සල්ලාම හට ගන්නවා. හරිද? ඒ කියන්නේ නාමය හටගෙන තමයි රූපයක් නිර්මාණය කරන්නේ. ඉස්සල්ලාම. ඉස්සල්ලාම නාමය හට ගන්නවා. හට ගන්න ස්පර්ශයක් ඕනේ. නෑ නෑ නෑ ඒක තමයි අපි අපි මේක අල්ලන්න එපා ඔතනින් ඒ නාමය ඒක තමයි මේ පෙන්වන්නේ හැම චිත්තක්ෂණයකම පළවෙනි චිත්ත වීදිය හරිද පළවෙනි චිත්ත වීදියේ පළවෙනි ඉපදෙන්න බෑනේ අන්න ඒකයි ඒ කියන්නේ අපි චුති ප්‍රතිසන්දි වෙනකොට රූපේ තියනවාද නාමයේ විතරයි තියෙන්නේ තියෙන්නේ නාම ධර්ම ටික විතරයි තියෙන්නේ ඒකද නිශාන්ත මහත්තයා ගොඩක් කට්ටිය ඉන්න තැනක අපිට එක එක්කෙනාට එක එක්කෙනාව පේන්නේ. ඒ කියන්නේ අපේ නාම සකස් වෙලා ඊට පස්සේ රූපයට එන නිසාද? අන්න හරි. එතන තමයි තැන. ඒ කියන්නේ නාමේ ඉස්සල්ලාම නාම ඒ කියන්නේ නාමම් පටිච්ච චට්ඨායතනං කියන සිද්ධිය සිද්ධ වෙලා තමයි නාම රූප පත්‍යා කියන තැනට එන්නේ. ඒ කියන්නේ නාමම් පට ඒ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම විඥාන පත්‍ය නාමං නාම පච්චයා චට්ඨායතන. හරිද? ඕක තමයි පෙන්වන්නේ මනෝ කුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. අසන්නේන පදුත්තේන කියලා දෙපැත්තකට පෙන්වුවා නේද? ආ ඔය පෙන්වන්නේ උතන තමයි සංසිද්ධිය. තේරුණාද? ඊට පස්සේ දෙවෙනි චක්‍රය චක්‍රීය ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම නාමපච්චය පස්සෝ කියලා. ආන්න බලන්න. අපි මේ හිතන් ඉන්න ශාන්ත මහත්තයා ඔව් ශාන්ත මහත්තයා ඔව් චූටක් බාධා කරන්න මේ මනෝකුබ්බං ගමා ධම්මා මනෝසට මනෝමය කියන එකේ අවසාන පදේ ඡායාව අනපායිනී කියන එතකොට මේ ඡායාව අර කියන ප්‍රතිබිම්බය බොරුව සමා වෙන මම වෙන පැත්තකට ගියා නම් ගාතාව ඇහුණු නිසාව ඡායාව අනපායිනී කියන එක ඉක්මනින්ම මනසට ආවා. එතෙන්දි වෙන්නේ ඒ කියන්නේ පින් පව් කියන දෙකනේ ඔතන වෙන්නේ. ওই දෙකනේ අපු මේ සංසාරේ ගෙනියන තැන් දෙක ඔය තියෙන්නේ කාමාවචර කුසල් කාමාවචර අකුසල් කියන එක. ඔය තියෙන්නේ ජවන් සිත් ක්‍රියාත්මක වෙන විදිහ. තේරුණාද? එතකොට මනස මුල් වෙලා තමයි මේක සකස් කරන්නේ. එතකොට අපි පින් කරනවා නම් අපේ ඡායාව වගේ පිටිපස්සෙන් එනවා. අපි පව් කරනවා නම් අකුසලයේ පැත්තට යනවා නම් කරත්තේ බැඳපු ගොනා වගේ ගොනා වගේ ගොනාගේ පස්සෙන් එන කරත්තේ වගේ කරතරෝදේ වගේ ආන් රයිට් ඒක තමයි ඒතකොට මනස මුල් වෙලා තමයි අපිට මේ සියල්ලම සිද්ධ වෙන්නේ. මේ හැම හැම හැම හැම හට ගැනීමම අපිට හටගන්නේ. ඒතකොට බලන්න ඒක තමයි පිළිවෙල. මේක ටිකක් ගැඹුරු කතාවක්. ඒතකොට බලන්න ඇත්තටම අපිට කවදාකවත් ඇහැට රූප ගැදෙන්නේ නැහැ. රූපේ නිර්මාණය වෙන්නේ මනසින්මයි. අනිවාර්යයෙන්ම. පස්ස කියන දැන මනසින්මයි නිර්මාණය වෙන්නේ. නිර්මාණය වෙන්නේ. තේරුණාද? මනසින්ම නිර්මාණය වෙච්ච එක තමයි මනසින්ම අපි දැනගන්නේ. ඒක තමයි පෙන්න්නේ අන්න බලන්න නාමකයි පටික සම්පස්සයයි රූපකයි අදිවචන සම්පස්සයයි. අපි ඉන්නෙම නාමයේ අන්තය අහුවෙලා. අපි ඉන්නෙම නාමයේ අන්තයට අහුවෙලා ඉන්නේ. අපි රූපේ අන්තයේ ඉන්නවා කියලා හිතුවට ඉන්නෙම නාමයේ අන්තේ. ඒකයි. අපි හිතන්නෙම රූපේමයි ඔක්කොම කරන්නේ. ඇයි අපිට රූපය කියලා අහුවෙන්නේ? අපිට මේ බාහිරව බාහිරව අල්ලන්න පුළුවන් දර්ශනීය වෙන තැනකට අපි අහුවෙනවා. එතකොට බලන්න අප්සරා නෝනා එතන තේරුණාද ඔබතුමියට? නිශාන්ත මහත්තයා මම බාධා ගොඩයි මට මම නිශාන්ත මහත්තයා පස්සේ ආපහු මට මේක දාන්න රෙකෝඩ් එක මං කිව්වේ අර මම මෙහෙම නිකන් අහන් ඉන්න නිශාන්ත මහත්තයා. එතකොට එහෙනම් ඔබට දැන් පේනවා නේද? එහෙනම් බලන්න ඇත්තටම මොකද්ද මේ කන්නාඩි උපමාවෙන් අපිට දුන්නේ? අපිට දුන්නේ මෙන්න මේ කරජකයයි මේ මනෝකයයි දෙක වෙන් කරගන්න සූත්‍රය. ඔව්. බද්දේ කරත්ත සූත්‍රේ. ඔව්. ජාති ධම්ම සූත්‍රේ. කච්චායන කුත් සූත්‍රය වුණ මම දැන් මේ නිකන් චුට්ටක් චුට්ටක් චුට්ටක් විතරක් කිපෙන්නනවා. වාත සූත්‍රය. හරිද? ඒතන් මම සූත්‍රය. මේ ඔක්කොම දෘෂ්ටි ටික කඩා ගන්න ඒ කියන්නේ මේ මට කියන්න බෑ එච්චර මජ්ජි සූත්‍රය. මේ හැම තැනකම දුන්නේ ඕකයි. හැම තැනම. ඈ මජ්ජි සූත්‍රේම එක තැනක් පෙන්නනම් අතීත වර්තමාන අනාගත තුන අතීතේ ඒකාන්තයක් අනාගතේ ඒකාන්තයක් වර්තමානයේ මැද කිව්ව තැන අන්න බලන්න මේ කවුද මහපුරුෂයා මේ වැද නොතේරෙන කෙනා කියලා අන්න බලන්න එහෙනම් බලන්න කණ්ණාඩි ලැබෙන්න ඉස්සල්ලා රූපේ වැටෙනන යන අතීතාන්තේ මිදුණා වැටිලා අයින් වුණාට පස්සේ අන්න බලන්න කන්නඩියේ තියෙනනේ අනාගතාන්තිනුත් මිදුණා. පච්චු මේ වර්තමාන මොහොතේ ගන්න තියක් තියනවාද එතන? මම කියලා. එතන නෑ. නෑ. ගන්න දේ ආන්න බාන මජ්ජේ මංචාන අනිප්පති හි ඕන්නොට දැක්කලා. ඒ කියන්නේ අන්න මහ පුරුෂයා මේ මැද නොතැවරෙන කෙනා. ඒ කියන්නේ එබෙන්න පෙර තියනවා නෙමෙයි ඉබුණට පස්සේ තියනවා නෙමෙයි එබෙන මොහොතේ තියනවත් නෙමෙයි. අන්න බලන තුන් කාලෙම්ම මිදිච්ච තැන අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම්ම මිදිච්ච තැන. අභ්‍යන්තර ඒකාන්තයක් බාහිර ඒකාන්තයක් අන්න බලන්න මැදද නොතර විඥානීය මැද. අන්න බලන්න. දැන් බලන්න බාහිරාන්තයේ ගැලවුණා. අභ්‍යන්තර ආයතනයත් ගැලවුණා. මම කියලා ගන්න බෑ පටිච්චමුප්පන්නව හට ගන්න කතන්දරයක්. හරිද? එතකොට බලන්න විඥානීය විඥානීයට විඥානීය බලන්න විඥානීය කවුරු විඥානීය ගන්න පුළුවන්ද මම කියලා ගන්න බෑ. අන්න බලන්න අභ්‍යන්තර බාහිර නැත තුනෙන්ම මිදිච්ච තැන දැක්කද? එතකොට බලන්න එනම් මේ හේතු නිසා හට ගන්නවා හේතු නිරෝධේ නිරෝධ වෙන සංසිද්ධිය. මෙතන සිද්ධ වෙන්නේ. ඒතකොට බලන්න මේක ඔය ඕනම තැනකට යොදාගෙන Tamanට ගලප ගන්න පුළුවන්. මෙතනදී මම ඔබට විශේෂයෙන්ම කියන්නේ මේක ගලප ගන්න කියලා අටලොස් ධාතුව තැනට. හරිම ලේසි. හරිම ලේසි. ඒ කියන්නේ කරජකයයි මනෝකයයි වෙන් කරගන්න. වෙන් කරගන්න. එතකොට බලන්න කරජකය කවදා එතන තියෙන්නම අසංකතයක්. එතන තියෙන්නම නොහට ගන්නම ස්වභාවයක්. හරිද? එතන තමයි තැන. එතකොට බලන්න එහෙනම් මේ හැදෙන එක මොකද්ද? අන්න හැදෙන එක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒක මමද? නෑ. අන්න එතනින් නිදහස් වෙච්ච තැන පංච උපාදානස්කන්ධයේ මම නිමී කියන තැනට වැටේ. නේද? හරිද? මල්කා. නිශාන්ත මහත්තයා නාම ටිකද එතකොට හේතු වෙන්නේ. රූපය ඵලය වෙලා නැවත නාම හේතු වෙලා ඒ විදිහටද? එහෙමයි. දැන් මේ ඔක්කොම ගොඩ නැගෙන අවිද්‍යාව තමයි හේතුව. හේතුව. මූල හේතුව අවිද්‍යාව. මේ දැන් රහතන් වහන්සේ කෙනෙකුට නිශාන්ත මහත්තයා එතකොට දැන් ওই විදිහටම වෙනව ඇතිනේ මේ කියන්නේ. නෑ නෑ රහතන් රහතන් වහන්සේටත් විපාක වටේක ලෝක සකස් වෙනවනේ. ඔව් අර රූප තැනෙන් ආයේ නාම හැදෙන්නේ නැතු. නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ ඔය ඔක්කොම මනස්ගත. ඔය එකක්වත් නෙමෙයි වෙන්නේ. උන්නාන්සේට ඔහොම ලෙඩ මොකක්වත් නෑ. හරිද? උන්වහන්සේලා මේ ලෝකේ ওই විදිහටම අහු වෙනවා. ওই විදිහටම රසක් දැනෙනවා. ওই විදිහට ගඳ සුවඳ ඔක්කොම හම්බ වෙනවා. එකම දෙයක් වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ නැත්තේ? කියන්න බලන්න. චන්දරාගය දෙන්නේ. චන්දරාගයේ දෙන්නේ නැහැ. කෙලෙස් දෙන්නේ නැහැ. කොතනද දේ දෙන්නේ නැත්තේ? කොතනද දේ දෙන්නේ? අපි දෙමු එතුමේටම යමුනා නෝනටම. කොතනද දේ වේදනා දෙන්නේ? සංඥා වලින් නතර වෙනවා ඒ කියන්නේ සංකාර හැදෙන්නේ නැහැ කියන එකද ඔබතුමා නෑ. කියන්නේ? ඒකත් නෑ නෙමෙයි. නෑ ඒකත් නෙවෙයි. කොතනට දියදෙන්නේ නැති පස්ස කියන තැනට රාග දේශ රාග දේශ මොහ ස්පර්ශ වෙන්නේ රාග සම්පස්සේ නෑ නේද රාග සම්පස්ස දේශ සම්පස්ස මොහ සම්පස්ස කියන එක කියෙදෙන්නේ රාගක්කෝ දේශක්කෝ මොහක්කෝ අන්න රාගක්කෝ දේශක්කෝ මොහක්කෝ නිබ්බාන කියේ මනස තුල චන්දරාගයේ යෙදෙන්නේ නෑ යෙදෙන්නේ එතකොට එතකොට බලන්න එහෙනම් උන්වහන්සේට මොකද්ද වෙන්නේ? උන්වහන්සේටත් මේ විදිහටම හට ගන්නවා. හැබැයි උන්වහන්සේට අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා පටිසමුපාදය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරිද? උන්වහන්සේට කුසල මූල සංඛාර කුසල මූල විඥාන කියන ස්වභාවයෙන් තමයි උන්වහන්සේට ක්‍රියාත්මක වෙන්නේ. උන්වහන්සේගේ ජවන්සිත් එකක්වත් ආගා ඒ කියන්නේ කාමාවචර කුසල් කාමාවචර අකුසල් රූපාවචර කුසල් අරූපාවචර කුසල් කියන මේ හතර ආකාරයෙන්ම ජවන්සිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උන්වහන්සේගේ මානසික ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාසිට කියන ස්වභාවයක් විතරයි. ආන්න දැක්කා. එහෙනම් උන්වහන්සේට තියෙන එකම එක වෙනසයි. මොකද චන්දරාගී යෙදෙන්නේ නැහැ. එතකොට බලන්න චන්දරාගී යෙදෙන්නේ නැති වෙනකොට වෙලා තියෙන වෙලා තියෙන දේ මොකද්ද? අවිද්‍යා තණ්හා දෙක දුරු වෙච්ච තැන සත්‍යා කියන තැන පැනවෙන්නේ උන්වහන්සේට. මම කියලා තැන පැනවෙන්නේ පැනවෙන්නේ පැනවෙන්නේ. ආ උන්වහන්සේට ක්‍රියාවලියක් විතරයි. විතරයි. තේරුණා. එතකොට උන්වහන්සේට ඒ කියන්නේ සත් අවිද්‍යා තණ්හා තියෙනකන් තමයි සත්‍යත්වයක් පැනවෙන්නේ. අවිද්‍යා තණ්හා දෙක දුරු වෙච්ච තැන සත්‍යත්වයෙන් පූර්ණවම නිදහස්. අවිද්‍යා නිරෝධා. ඒ කියන්නේ දැන් දැන් දැන් යමුනා මෙන්න මෙහිමයි වෙන්නේ. දැන් ඔබ මේ වෙලාවේ අනාබෝධී ඉන්නකොට ඔන්න බලන්න අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන කියලා කොහොම ගිහින් අන්න බලන්න මේ වෙලාවේ ඔබට මේ විදිහට කොට නැගෙන කොහොමද කොට නැගෙන්නේ ඇහැ රූප චක්කු විඥානීය තිංගං සංගත පස්ස පස්ස කියනකොට ඔබට ඔබගේ තියෙන කෙලෙස් ඔතනට යෙදෙනවා යෙදෙන වේදනා සංඥා සංකාර කියලා හැදිලා විඥාන දැන විඥානීය දැන ගැනීමකට ඔබ යනවා. යනවා. ඔබ දැන් මේ වෙලාවේ රැවටිලා ඉන්නේ. ඇත්ත නෙමෙයි නේද දැනගත්තේ? ඒ දැනගත්තේ නැති වුණාම මොකද වෙන්නේ? අපි හිතමු රාගයෙන් ස්පර්ශ වුණා කියලා. රාගයෙන් ස්පර්ශ වුණා නම් අන්න බලන්න පස්සපච්චයා වේදනා කියලා යනකොට පස්සය සම්පස්සයක් වෙලා. එතකොට සම්පස්සයක් වුණාම වේදනාව අන්න බලන්න සෝමනස්ස සහගත සුඛ වේදනාවක් වෙලා. තේරුණාද? සෝමනසසගත සුඛ වේදනාවක් වුණාම අන්න බලන්න එතනම ඔබ ඉන්නේ ආස්වාදයේ සැපයි කියන තැන. ඔබ ආස්වාදයේ සැපයි කියන තැන ඉන්නේ. රහතන් නමුත් ඒක දකිනවනම් නිශාන්ත මහත්තයා ඉන්නේ පොඩකින්. ආසාදී සැපයි කියන තැන. ආසාදී සැපයි කියන තැන ඉන්නකොට මොකද වෙන්නේ? ඔබ ඒකට කැමති. කැමති වෙනකොට මොකද වෙන්නේ? වේදනාපච්චය තණ්හා වෙනවමයි. ඒකට ඊටත් වැඩිය බැඳෙනවා. බැඳෙනකොට තණ්හා පත්‍ය උපාදාන වෙනවාමයි. උපාදාන වුණොත් උපාදාන පත්‍ය භව කියලා ඔබට ගොඩ නැගෙනවා. මේ මොහොතට ඕක විඳින්නේ කවුද? මම. අන්න බලන්න. සහජාත හැටියෙන් විඳින්නෙක් ඉන්නවා මම. බාර ගන්න කෙනෙක් ඉන්නවා. මේ වෙලාවේ මෙලෝ කෙනෙක් ඉන්නවා නම් පරලෝකෙට යන කෙනෙක් ඉන්නවා. අන්න බලන්න භවපච්චය ජාති කියලා පුනර්භවයකට කර්මයක් රැස් වෙනවා මේ මොහොතේ. මෙතන ඔබ හිටියොත් තමයි අතනට ඔබ යන්නේ. තේරුණාද? මෙතන ඔබ නොහිටියොත් අතන්ට යන්න කෙනෙක් ඉන්නවද? එතෙන්ට යන්න කෙනෙක් නැහැ. එහෙනම් රහතන් වහන්සේ මෙතන ඉන්නවද? නැහැ. අන්න දැක්කද තැන. මෙතන උන්වහන්සේ නැත්තම් අතන්ට යන්න කෙනෙක් නැති අන්න දැක්කද වෙන්නේ. මෙතන හිටියොත් තමයි එතනට යන්නේ. මෙතන සත්‍යක්ෂය පැනවුනොත් තමයි සත්‍යයේ කිපදෙන්නේ. තේරුණා. ඔව් සත්පුද්ගල භාවයේ. ආ අන්න දැක්කද. ඒ කියන්නේ මේ මොහොතේ සත්‍යත්වයේ මිදුනොත් ඔබ මෙතන නැත්නම් බාහි ඔබ අතන නෑ. ඔබ මෙලෝ නැත්නම් පරලෝ නෑ. අතරමැදක් නෑ. ආ ඔබ සියලු දුකින් නිදහස් කිවි ඔන්න ඔතෙන්ද. ආ දැක්කද? එතකොට එහෙනම් එතන තේරුණාද යම? එහෙම එහෙමයි නිශාන්ත මහත්තයා. ඒක සම්පූර්ණම ඒ කියන්නේ අර දෘෂ්ටිය විතරක් තිබුණාට බෑ සම්පූර්ණ ගැලවිලා තියෙනවනේ නිශාන්ත. එතකොට බලන්න දැන් මොකද්ද ගලව ගන්න තියෙන්නේ? එහෙනම් ඔබ දැන් මේ කය දෙක වෙන් කරගත්තාම ඔබට පේනවා නේද මේ මොහොතක් පාසා හැදෙන්නේ හිතක්. ඒ හිත හැදෙන තැන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් සකස් වෙන්නේ ඒක මමද? ඔව්. නෑ ඒක නෑ කියන එක ඒක පැහැදිලි ඒක ඒක පැහැදිලි නම් අන්න බලන්න එතකොට එහෙනම් මේ හැදෙන එකට ඔබ අයිතිකාරයෙක් වෙන්නේ නෑ නේද නෑ නෑ වෙන්නේ නෑ කොහොම නෑ අන්න එතන ඔබ අවබෝධය තුල ඉන්නකොට ඔබ අවිද්‍යාව තසීස විරාග නිරෝධ සංකාර නිරෝධා කියන දැන ඔබේ තේරුණාද මේ වෙන ක්‍රියාවලිය ඔබ අයිතිකාරයෙක් වෙන්නේ නැහැ. ඒක ඔබට නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. එහෙනම් රහතන් වහන්සේට නවත්තන්න පුළුවන්ද? බෑ. ඒ සිද්ධ සිද්ධ වෙනවා. හැබැයි උන්වහන්සේට ඔය පෘථග්ජනයට සවස් වෙන විදිහට නෙමෙයි. ඒ කියන්නේ උන්වහන්සේ මේ මේ දැන් මේක ඕගලන්ටත් තේරෙනවා. මේ මග වැඩිගෙන වැඩිගෙන යනකොට මොකද වෙන්නේ? අපි මේ ඇහැ කන නාසය දිව කය මේවත් එක්ක අපි දුවපු දිවිල්ල මොකද වෙන්නේ? එන්න එන්න. අඩු වෙනවා. එන්න එන්න අඩු වෙනවා. ඒ අඩු වෙනකොට ඒක අපිට දැනෙනවා අපේ මට්ටමේ. සෝවාන් සකදාගාමි මාර්ග, සකදාගාමි අනාගාමි මාර්ග, අනාගාමි අරියත් මාර්ග මේ කියන තැනදී ඒක ඒ ඒ ප්‍රමාණයෙන් අත්විඳිනකොට ඔබට පේනවා නේද රහතන් වහන්සේ කොයි වගේයක්ද කියලා. උපද්දවාගෙන පරිහරණය කරන්න ඕනේ. කරන්න. ඒ කියන්නේ ඔබටම තේරෙනවා මේ මේක දැනෙනකොට ඔබටත් මේ ප්‍රමාණයට අතහැරිලා කියලා. මේ වගේ සුවයක් ඔබට දැනෙනවා කියලා. ඒ දැනෙනකොට අන්න එතකොට බලන්න එහෙනම් බලන්න ඔබට පළවෙනි සැරේට ජීවිතේ ඇහැ විවේක ගන්න පටන් ගන්නවා. කන විවේක ගන්න පටන් ගන්නවා. විවේක නිස්සිතස්ස, විරාග නිස්සිතස්ස. අන්න බලන්න. නිරෝධ නිස්සිතස්ස. ආවසග්ග පරිණාමී කියලා මේ ගමන යනවා. දැක්කද? වැඩි. අන්න බලන්න. එතකොට මොකද වෙන්නේ? අන්න හිත මේ දුවන දිවිල්ල නතර වෙනවා. අන්න දැන් මම අවසානයේට ඔබට මම කිව්වා කණ්ණාඩියේ හිත වෙන හැටි පෙන්වන්න ඕනේ කියලා. ඔන්න දැන් මම එතනත් මේක කළා අද සාකච්ඡාව නවත්තන්න. හොඳයි. දැන් බලන්න එහෙනම් ඔබට ලෝකේ ඔක්කොම අහුවෙන්නේ කණ්ණාඩියේ. ඒ කියන්නේ ඔබට ලෝකේ ඔක්කොම අහුවෙන්නේ හිතෙන්. හිතෙන්. දැන් බලන්න හිත කණ්ණාඩියක් වෙච්ච වෙලාව. ඔන්න ඔබ නුවණින් මේ කතන්දරේ දකින්න. දැන් බලන්න ඔබේ ඇහැ තියෙන්නේ කොයිද හිතේ නේද? ඔබේ කන දිව නහය ඒස් ලොම් නියදත් ඔක්කොම ටික උතනනේ තියෙන්නේ. ඔන්න දැන් ඔබ සකස් කරගන්නවා කණ්ණාඩිය ඔබවත් පේන විදියට. හොඳට ඔබත් වැටිලා ඉන්නවා කණ්ණාඩිය. දැන් ඔන්න ඔබේ ඇහැ තියෙනවා නේද කණ්ණාඩියේ? කන නහය දිව කෙස් ලොම් නියදත් ඔක්කොම ටික තියෙනවා නේද? දැන් මුළු ලෝකයම වැටෙන විදියට ඔබට සකස් කරගන්න. ඔය ඔක්කොම ඔය ඔක්කොම පේන දේවල් ඔක්කොම දැන් ඕක ඉන්නවා. අම්මලා නංගිලා මල්ලිලා දරුවෝ ටිකටත් ඕකට ඇවිල්ලා එබෙන්න කියන්නේ. දැන් ඔක්කොම ඉන්නවා මේකේ වැටිලා. ඔව්. ඔය විදිය නේද හිතන්නේ? කන්නාඩි හිත ඔක්කොම පේනවනේ කියන්නේ. ඔන්න හොඳට බලන්න. දැන් ඔබ ඔබේ අම්මා ඉන්නේ කොහෙද හිතේ? මව්කුස හිතේ. දරුවෝ ටික හිතේ. ඔක්කොම ඔක්කොම ඔක්කොම අරන් ආවොත් ඔය දැන් මේ කන්නාඩියට වැටලා තියෙන විදියට කන්නාඩියත් ඔක්කොම ඉන්නව නේද දැන්? දැන් මුළු ලෝකෙම ඉන්නවා කියලා හිතන්න ඕක ඇතුලේ. මෙච්චර කාලයක් ලෝකේ පරිහරණය කරගෙන ආපු දස දිශාවෙම ඉන්න ඔක්කොම ටික ඉන්න ඕක ඇතුලේ දැන්. ඒ කියන්නේ ඔය කන්නාඩියට අහු වෙලා ඉන්නවා කියලා හිතන්න. ඔබත් ඉන්නේ ඒක ඇතුලේ. දැන් ඔබේ හිත ඔබේ හිතේ ස්වභාවය. දැන් කන්නාඩිය කන්නාඩිය දන්නවද මේ බව? නෑ. එහෙනම් හිත කන්නාඩියක් වුණොත් මේ වෙලාවේ හිතත් කන්නාඩිය අන්න අර අටලොස් ධාතුවේ කන්නාඩිය ඇහ මන ගැන මම මේ කියන්නේ. හ්ම්. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන තැන මේ තියෙන්නේ. ඔන්න ඔන්න ඔන්න එයා මේ ඉන්නේ. හොඳේ ඔන්න චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ওই විදිහට ওই විදිහට ඇවිල්ලා මම පෙන්නුවා මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ මනෝ විඥාන ධාතු, මනෝ විඥාන ධාතු කියලා. ඔන්න ඒ ඒ කණ්ණාඩිය තමයි දැන් මේ හරවලා තියෙන්නේ. ඒ කණ්ණාඩිය තමයි දැන් හරවලා තියෙන්නේ. දැන් ඒ කණ්ණාඩියට දැන් කණ්ණාඩිය දන්නවද ඔය කණ්ණාඩියට ඔය වැටිලා තියනවා කියන්නේ. ඔන්න දැන් හිත කණ්ණාඩියක් වෙලා. ඔන්න මනෝ විඤ්ඤාණ ධාතුවම කණ්ණාඩියක් වෙලා දැන්. එතකොට හිත දන්නේත් නැහැ. වචනවල පට ලැවෙන්නේ නැතුව මට උතනින් එහාට ඉතින් කියන්නත් අමාරුයි. ඔන්න ඕක බලන්න. හරිද? ඕක බලකපු අය ඉන්නවා මෙතන. චිත්තස්ස ඒක ධම්මස්ස. ඔන්න ඕක දැකපු කිනා ඒතං සන්තං ඒතං පනීතං සබ්බ සංඛාර සමතු කියලා සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා සාදුකාරයක් දීලා සාදු සාදු සාදු. ඔබටත් ඒක තේරුණා නම් සාදුකාරයක් දෙන්න. හරිද? සාදු සාදු සාදු දැනුමට තේරුණා මේ අවස්ථාවේ. හරිද ඔන්න ඕක බලන්න හරිද එහෙනම් නිශාන්ත මහත්තයා සමාවෙන්න මේ ඔතන ඒ කියන්නේ හිතයි ලෝකයේ දෙකම එකයි දැන් නේද ඕක ඕක නේද ඕක නේද කුමාරි නෝනා පෙන්නුවේ අනිදස්සන අපපටික්ක ධම්මානං අනිදස්සන ධම්මානං කියලා පෙන්නුව තැන පෙන්නුවේ එතන එතන ඔබතුමී නම් මේක අහලා තියෙනවා හොඳට ඔබතුමී හොඳට මේක පරියාය පරිහරණය දැනගෙන තියෙනවා නේ එහෙමයි. දැන් තේරෙනවා නේද මේ කතන්දරේ මොකද්ද කියලා? ඒක තමයි හොඳට පැහැදිලි වුණා. ඒක තමයි ඔබතුමාගේ දේශය නම් හරිම වටිනවා ඒක තමයි. දැන් බලන්න අපිට කොහේවත් දුවන්න ඕනේ නැහැ. ඔච්චර ලොකු දැනුමක් ඕනේ නැහැ. මේ වෙලාවේ අපිට පේනවා නේද? ආ ෂූම් එකේ. මේ මම ඒ කියන්නේ ඒ කියන්නේ තමන්ගේ ලෝකේ තමන්ට විතරවන එක ගෙදරක දෙන්නෙක් ඉන්නවද? එක වාහනයක දෙන්නෙක් යනවද? එක දෙයක් දෙන්නේ පරිහරණය වෙනවා දෙන්නෙත් දෙන්නේ කම් වෙලා තියනවාද කවදාක අන්න බලන්න කවුද අශෝකනෝන ඔබට කතා කරන්න ඕනේද කවුද ගුණවති කොඩිකාට දෙන්නෙක් ඉන්නවා අත්උස්සගෙන අපි බලමු මේ දෙන්නට ප්‍රශ්න තියනවාද කියලා දෙන්නෙක් රේස් හෑන්ඩ් දීලා තියෙනවා දැන් සර්ණයි නිශාන්ත මහත්තයා පොඩ්ඩක් මට එනවා හොඳට කතා හයියෙන් දරුවන් සර්ණයි ඔව් ඇහෙනවද දැන්? ඇහෙනවා. ආ පස්ස පස්ස සමුදය ඒ කියන්නේ මධ්‍ය සූත්‍රයේ විදිහට චුට්ටක් විස්තර කරනවාද? ඒ කියන්නේ ප්‍රඥාවද මැදට එන්නේ. ඔව් ඒක තමයි. දැන් කන්නඩි උපමාව ගන්නකො පොඩ්ඩක්. හොඳේ? එතකොට බලන්න පොඩි ලේසිම තැනකින් ඔබ බලන්නකෝ. ඒ කියන්නේ ඔබට ඔබට ලේසිම තැනින් ඉස්සෙල්ලා ලියා ගන්න මේක. හරිද? ඒ කියන්නේ දැන් බලන්න පස්ස වෙන්න දෙයක් තිබුණ නැත්නම් පස්ස සමුදයක් වෙනවද කවදාකවත්? ඇහැට රූපේ ගැටිලා තියනවද කවදාකවත්? නැහැ දැනගෙන තියනවද? නැහැ. ආ ඒතකොට පස්ස සමුදයක් වෙනවද? නෑ පස්ස සමුදයක්. අන්න ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ ස්පර්ශයට ස්පර්ශ වෙලාම නැහැ නේද? එතකොට කවදාකවත්? ඒ කියන්නේ ඇහැට ගැටිලික නෙවෙයි නේද දැනගන්නේ? ඔව් අවබෝධය ආවහම පස්සට පස්ස සමුදේ වෙන්නේ නැහැ නේද? ආන්න ඒක නේද මැද නොතැවරෙන අර මහපුරුෂයා. හරි. ඔබට තේරුණාද එතන? ඔව් තේරුණා. ඒ පස්සේට පස්සේ සමුදේ පස්සේට පස්සේ ගැටිලා නම් පස්සේට පස්සේ සමුදේ වෙනවා නම් හොඳට බලන්න. විශයන් ස්පර්ශයට ස්පර්ශ වෙලා නම් ඇහැට පේන එකම නේද හම්බ වෙන්න ඕනේ. ඔව්. ඒකට ඇහැට පේන එකද හම්බ වෙන්නේ? නෑ. නෑ නේද? නෑ. ආ ස්පර්ශයට ස්පර්ශ වෙලා නැහැ කවදාකවත්. එහෙම වෙනවනම් ඔක්කොටම එකක් හම්බ වෙනවනේ. දෙක බාහිරේ තියෙනවා එතකොට. ඔව්. ආ දැක්කද වැඩි. මේකයි. ඒක සියුම් තැනක්. ඒක හොඳට බලවා ඔබට දෙහා ගන්න දීසිම තැන තමයි දැන් මේ මේ මේ මේ සාකච්ඡාව 100ක් අහන් හිටියනම් 100ට 100 විදියකට නේද හැදෙන්නේ. ඔව්. ඒක ස්පර්ශය ස්පර්ශ වෙලාද? නෑ. නෑ. එතකොට මං කිව්වේ කාටද ඇහිලා තියෙන්නේ? හැමෝටම ඇහිලා එක එක විදියට. කාටවත් ඇහිලා නෑ. දැන් ඔබට රූපයක් පෙන්නනවා. ඔබට හැදින්නේ ඒකද? නෑ. නෑ. ආ නිස්පර්ශේ නිස්පර්ශේ නෑ කිව්වේ ඕක තමයි. හරි. හොඳයි. තව කවුද ඉන්නේ? අශෝක ලියනගේ? අශෝක ලියනගේ? නෑ මං තමයි අහුවේ. ආ ඔබතුමී. හොඳයි. තව කවුද ඉන්නේ? කොඩිකාර කොඩිකාර ගුණවති කොඩිකාර දයානී පරණ විතාන. දෙන්නේ තුනේ ඔබ මේක හොඳට පෙරලලා බලන්න. හොඳට පෙරලලා බලනකොට ඔබට මේ කතන්දරේ තේරෙයි. මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ කියන්නේ මට තව පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? ඔබට කමක් නැත්නම් මම ඔබේ වෙලාව ගත්තද? කණ්ණාඩිය සමා පැත්තට හරව ගන්න නේද මහත්තයා? හරි. කණ්ණාඩි හැම තමාගේ පැත්තට හැරිලා නැද්ද මේක ඇහෙනකොට? හරවන්න දෙයක් හයම හැරිලා තියෙන්නේ. දැන් ඇඟිල්ලක් දික් කරන එක කණ්ණාඩියකට හැකියන එකට. තවත් දකින්න කාටද දික් කරලා තියෙන්නේ? තමන්ටමයි දික් වෙන්නේ නේද? අන්න ඒක තමයි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ ඕක තමයි ප්‍රතිබිම්බ ලෝකය කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් බලන්න දැන් මේ වෙලාවේ ඔබට කටියෙන් පොඩ්ඩක් මියුට් කරගන්න. ඒක දාන්නේ. මම ඔක්කොම පොඩ්ඩක් මියුට් කරගන්නකො පොඩ්ඩක් බෑග් එකක් සුදු බෑග් එකක් මේ ඒකටනේ මේ දාන්නේ. ඕවගේ මට මේ කට්ටියම පොඩ්ඩක් මියුට් කරගන්න. මට පොඩි තැනක් දෙන්න. නිශාන්ත සර්. ඔව්. නිශාන්ත සර්. ඔව් කියන්නේ. නිශාන්ත සර්. මට අවස්ථාව දෙන්න පුළුවන්ද පුංචි වෙලාවකට මොකද මගේ මේ ලෙඩා කොයි වෙලාවෙ මට කතා කරයිද දන්නේ නැහැ මම මියුට් කළේ මට අවස්ථාව දෙන්න පුළුවන්ද කතා කරලා හොඳයි බොහොම පිං අද දේශනාව මට සාකච්ඡාව අහගන්න පුළුවන් වුණා දිගටම මට සතුට කියලා නිම කරගන්න බෑ මෙතන තින්නල සංගති පස්සෝ වෙනකොට මුල් තුනම නැති වෙලා මැරිලා පාංශ කුල දීලා යන්නේ දීලත් ඉවරයි ඒ කොටස ඇත්තෙම නැහැ ඊළඟ එකට රූපය නැතුව නාම කොටසින් මේ මනස මනස්ගතය හදාගන්න හැටි එතකොට එතන ස්පර්ශයක් කවමදාවත් වෙලා නැති එක එතකොට අපි අනවරත සසර ගමනේ කවදාවත් මේ පංචේන්ද්‍රයන් තිබිලත් නැහැ දැනිලත් නැහැ මට ඒක තේරුණාම මහා පුදුමාකාර හිණාවක් ආවා පුදුම සතුටක් නිශාන්තස මට මෙච්චර කල් මං සාකච්ඡා දේශනා ඇහුවා මට බැරි වුණා මේක ලියා ගන්න හරියට අද ඒක හරිම සතුටුදායක දවසක් මට ඔබතුමාට බොහොම පිං ඒ ටික කියන්න විතරයි මට ඕනේ එතකොට බලන්න හරිම සතුටුයි ඕක ඕක තමයි අර එහෙනම් දැන් පේනවනේද මේ ඔක්කොම අර ඔරුව හදපු කොටස් ටික කියලා. ඔරුව අතහැරලා දාන්න කිව්වනේද ඔක ගොඩ වුණාට පස්සේ. එහෙමයි. අර ඉනිමග ඉනිමග හදලා ගොඩ වුණාම අසුචි කියන්නේ ඉනිමග හදන්නේ අසුචි වලින්ම ඒ අසුචි වලින් හදපු ඉනිමගෙන් හදලා ගොඩ වුණාම ඒක අතහැරලා දාන්න කිව්වනේද කරේ තියන් යන්නේ නැතුව. එහෙමයි. එහෙමයි. අනිත් සතුරුදායකයි. සතුරුදායකයි. බුදුහාමුදුරුවෝ ඕ ඇහැ අරන් යන්න කිව්වද ඇහැ අතාරින්න කිව්වද? ඇහෙන් මිදෙන්න කිව්වද? අතාරින්න කිව්වා ඇහෙන් මිදෙන්න කිව්වා. එහෙනම් ඇහැ කියන දේ අසුචි නේද? අසුචි. අර ඔරුවේ කොටසක් නේද? එහෙමයි. මිදෙන්න මහන්නනි, කනින් මිදෙන්න මහන්නනි, දිවෙන් මිදෙන්න මහන්නනි, <laughs> නහයෙන් මිදෙන්න මහන්නනි, කයෙන් මිදෙන්න මහන්නනි. මේ හිතේ මායාවෙන් මිදෙන්න කියලා නේද කිව්වේ? කිව්වේ. අරන් යන්න කිව්වද? තව තව පුංචි කරුණක් මතක් කරන්න සතුටින් ඒකත් දැ මිසයිල්ස් මෝටාර් රොකට්ස් ඔලවඩින් යනවා පුපුරවනවා ඒ මැද්ද ඉඳගන්නත් නිශාන්තස මං ඔබතුමාගේ දේශනා තමයි හැවේ කිසිම කලබලයක් නැතුව බුදුමින් ඉස්්‍රාලි මේ වෙලාවේ ඉස්්‍රාල්ලේ උඩින් වැටෙනවා ගොඩ බන්න උඩ පුපුර මේ වෙලා පුපුරලා තියෙන ලෝකය ඒ ලෝකයේ තුල ඔබ බලන්න ඒ සකස් වීම සකස් වෙන හැටි අන්න බලන්න. මම ඔන්න උතනට පුංචි තැනක් ගේන්න. මම ඒක තමයි විස්තර කරන්න ගිය පුංචි තැනක් මේ වෙලාවේ. එතකොට බලන්න දැන් බලන්න ඔබ මේ සංසාරේ මේ අත්භවයේම ඔබ කරපු එක කුසලයක් එක අකුසලයක් මේ හැම මොහොතකම සකස් වෙන පංච උපාදානස්කන්ධයක් තුල ඔබ බලන්න මේ මොහොතට සකස් වෙනකොට රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියනකොට මේ වෙලාවේ ඔබතුම් ඔබට කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්, අනිත්‍යයි වෙන්න පුළුවන්. මේ ඕනම තැනකින් සකස් වෙන දෙයක ඔබට යම් ප්‍රමාණයක ඵලයක් තමයි ගොඩනැගෙන්නේ. බලන්න ඔබට උතන ස්කන්ධයක් කිව්වහම සිත් කෝටි ගාණක්. හරි? එතකොට බලන්න මේ මේ චිත්ත විල් කෝටි ගාණක්, චිත්තක්ෂණ කෝටි ගාණක්. ඔය තුල ඔබට විපාක නොදුන්නු මහා විශාල ප්‍රමාණයක් ගුණිතයක් වෙලා සකස් වෙලා තියෙනවා විපාකවලට අනාගතයට. එහෙමයි. හොඳට බලන්න. ඒ තුල නිර പ്രേත අසුර අසුර තිරිසන් තිරිසන් මනුස්ස දේව බ්‍රහ්ම මේ කියන ඕනම තැනකට වෙන්න පුළුවන්. මේ අත්භවය විතරක් බලන්න. අපිට ඒක කොච්චරක්ද කියලා කියන්න බෑ. එතකොට ඒ ශක්තිය දැන් නිර්මාණය වෙලා ඉවරයි. හොඳට බලන්න. එතකොට මේ ආපු අනවරත සංසාරයේ තව කොච්චරක් ඒ වගේ පරිසම් නොදී විපාක නොදුන්නු විපාකයක් කොච්චරක් තව ඇද්ද සකස් වෙලා අපරම්පරික උපජ්ජ වේදිනේ ඇටියට. අපි ਦਿੱත්ත දම වේදිනේ පොඩ පැත්තකින් කියමු ওই විදිහට. එතකොට බලන්න ඔය ඒ ඔක්කොම විපාකයන් විඳින්න ඉන්න සත්වය ටික දැන් කොහෙද ඉන්නේ? ඔබ තුල නේද? ඔබේ මනස තුල නේද? Taman තුල. මනස තුල. ඒ තුලින් ඒ තුලින් කර්ම රැස් කරගන්න ඔක්කොම ටික දැන් ඉන්නේ කොහෙද? ඔබ තුලම නේද? ඒ මනස තුලමයි. මනස තුලම නේද? මේ වෙලාවේ මනස ওই ගුලියෙන් නිදහස් වුණොත් මේ ගැටෙන් නිදහස් වුණොත් ඒ ඔක්කොම නිදහස් නේද? ඔක්කොම නිදහස් වෙන්න පුළුවන්. ඔබට පේනවද එහෙනම්? ඒ කියන්නේ ඔබ මේ වෙලාවේ සෝතාපන්න ඵලයකට හරි ආවොත් එතනම බලන්න ඔතනින් කොච්චරක් දෙනෙක් නිදහස්ද කියලා. අන්න බලන්න මේ අනවරත සංසාරේ ඒ සකස් වෙච්ච සත්‍යය ඔක්කොම දැන් ඉන්නේ ওই මනස තුල. ওই මනස මනස තුල තුල ඉන්නේ සත්‍යය ටික ඉන්නවා දැන් විපාක වලට සකස් වෙලා. ඔන්න බලන්න ඒ ඔක්කොම නිදහස් වෙවි නිදහස් වෙවි නිදහස් වෙවි යනවා නේද? ඇත්තටම ඔබේ මනස පිරිසිදු වෙනවා කියන්නේ ඔබේ සබහා දහම පිරිසිදු වෙනකොට ඔබේ සබහා දහම සකස් වෙන විදිහ. ඔබේ භෞතිකය සකස් වෙන විදිහ. ඔබේ මනසමයි ඔබේ සබහා දහම. ඔබේ මනසමයි ඔබේ භෞතිකය. ඒකට බලන්න ඔබට අන්න බලන්න ඔන්න ඔතන තමයි සතර බ්‍රහ්ම විහරණය කියන එක තියෙන්නේ. ඔබ ඕක දැක්කොත් මේ සියලු සත්‍යෝ නිදහස් කරන වගකීම යතුරු තියෙන්නේ ඔබේ යතේ නේද මේ මොහොතේ? දැනෙනවා ඒක. අන්න ඒ ටික දකින්න ඔබ. ඔබ විතරක් නිදහස් වෙනවා නෙමෙයි. එහෙනම් බලන්න ඔබ මෙතන නිදහස් වෙනකොට ඒ සියලු සත්‍යෝ නිදහස් වෙලා යනවා. ඒ යතුරු තියෙන්නේ ඔබේ යතේ. අන්න එතන තමයි මෙත්තා මුදිතා කරුණා උපේක්ෂාව ඔබට පිනෙන්නේ නැති ප්‍රමාණයකට පැතිරෙන තැන. එහෙනම් මේ සත්‍යෝ කෙරෙහි ඇති වෙන අප්‍රමාණ මෛත්‍රිය මුදිතාව මෙත්තාව මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාව ඒ කියන තැනින් ඔබ වීරිය අරගෙන ඔබ මෙතනින් නිදහස් වෙන්න. ඔබ මෙතනින් නිදහස් වෙනවා කියන්නේ මේ සියලු දෙනාම නිදහස් වෙන්න. ආ දැක්කද? අප්‍රමාණ ඉතින් එහෙනම් ඔබට මේ පණිවිඩය තමයි මට අන්තිමටම දෙන්න තියෙන්නේ. ඉතින් එහෙමනම් ඔබ සීලු දෙනාටම තව කාට හරි තියෙනවද ප්‍රශ්නයක්? ප්‍රියන්ත ජයසිංහ රෙකෝඩින් රෙකෝඩින් එක දානවා නේද මේ? ඔව් ජීවිතේ අනිවාර්යයෙන්ම. අනේ නිශාන්ත මහත්තයා රෙකෝඩින් එක දාන්න. හොඳයි එහෙමනම් සියලු දෙනාටම මාන පුණ්‍ය කුසලයක් මම හිතන්නේ ඔබ ඔබ අත්ින්නේ ඒ ඇත්තටම ඔබ ඔබ අත්ින්නේ මේ පණිවිඩය බලන්න ඔබට කොහින්ද ඇහුනේ කියලා. ඔය බලන්න හොඳට මේ සිද්ධිය. ඔබට මේ හේතු සකස් වෙච්ච මනසකට ඒ හේතු සකස් වීම තුළ ගොඩ නැගෙන ලෝකයක් තමයි ඔබ දැන් මේ අත්දි. ඒ ධර්මයේ සකස් ඒක තමයි ඇත්ත කතාව. හරිද? ඉතින් කොහොම වුණත් කමන්නේ. ප්‍රමාණ පුණ්‍ය කුසලයක් ඔබ සියලු දෙනාටම මේ මේ මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව ඉතින් ඒ තුළ ඔබට යමක් දැනෙන්නේ නැති. එතකොට ඔබ මේ තරමට මෙච්චර දුරට එන්න ඔබට උපකාර වෙච්ච ගොඩාක් කල්යාණ මිත්‍රයෝ ඇති ඔබේ ලෝකයේ තුල. ඒ සියලු දෙනාම ඔබට පණිවිඩයක් සකස් කරලා දීලා තියෙන ඔබට මේ ධර්මය ඇහෙන්න. ඒ හේතුව නිසා තමයි ඔබට දැන් මේක ඇහෙන්නේ. හරිනේ? එහෙනම් ඒ සියලු දෙනාටම ඔබගේ ඇත්තටම ඒ සියලු දෙනාටම ඔබගේ කෘතඥතාවය මේ වෙලාවේ යොමු වෙන්න ඕනේ. ඒ සියලු පුණ්‍ය අනුමෝදනා ඒගොල්ලෝ සියලු දෙනාටම නිශ්චය වෙන්න ඕනේ. <laughs> ඉතින් එහෙමනම් ඔබ සියලු දෙනාටත් මේ සහභාගී වෙලා රැස් කරගත සියලු පුණ්‍ය කුසල් නිවන් පූර්ණයේ පිණිසම උපනිශ්චය වේවා උපනිශ්චය වේවා සාදු සාදු සාදු සාදු සාදු